Thank you. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි තවසේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒකෙන් පටන් ගන්නවා. යතර වාරයේදී කාට හරි ප්‍රකාශන ප්‍රශ්න පැහැදිලි කිරීම අවශ්‍ය නම් කරුණාකර මතක් කරන් දෙයි කියලා මම කර්මයෙන් ආරාධනා කරනවා. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසවාසයේ තුනී වී ශූන්‍ය වූ විට එම தત્ත්වේ වර්ධනය කර ගැනීම වර්ධනය කර දිගටම පවත්වාගෙන ගැනීමට උපකාර වන ආකාරය කරුණාකර පහදා දෙන්න. මේක අනපනේ ශූන්‍ය වෙනවා නෙවෙයි අපි කියන්නේ තියෙන්නේ සූක්ෂම වෙනවා කියන එකයි. ඒ උනාට පස්සේ පවත්වා ගැනීම සඳහා මේක නිකන් සාමාන්‍ය අර ධ්‍යාන භාවනාවල කරනවා වගේ ක්‍රම තුනක් ගන්න පුළුවන් ටිකක් මේක තව අතහුරු කරගන්න, සබකොල කතිය නැති කරගන්න. එහෙම නැත්නම් ඒකට තියෙන කොල කතිය නැති කරන්න. එකක් තමයි ආස්වාස් ප්‍රසවාසයේ හොඳටම ප්‍රකට තැනදී හොඳටම විස්තර සහිතව හොඳ නිච්ච සංඥාවක් සහිතව අල්ලගෙන ඒක ක්‍රමයෙන් ගෙවෙනකොට කොලාරික ආස්වාස ප්‍රසවාසයේ සූක්ෂම වෙන හැටි දක ගන්නවා. ඒක නිකන් මේ ඌණේගේ වලිගයත් දිගේ අත ඇදගෙන යනවා වගේ කාන්දෙක්ගේ වලිග ඇතිගේ අත ඇදගෙන යනවා වගේ එන්න එන්න එන්න පුංචි වෙන බව තේරෙනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙන දැන් අතිසූක්ෂම තත්ත්වමය යනවා කියන්නේ. දැන් සූක්ෂම තත්ත්ව යනකොටම සූදානම් ශරීරේ ලැහැස්ති ආදානේ අතිසූක්ෂම තත්ත්වෙට ගිහිලා කොතනදීද මේක නොදැනෙන තැනට මාරු වෙන්නේ කියන ඒ කඩයිම අල්ලන්න පුළුවන් නම් ඒක මේ භාවනාවේ හොඳ සුසර කිරීමක් වෙනවා. හොඳ මේ තීක්ෂණ භාවය වැඩි කිරීමක් වෙනවා. සංවේදී භාවය වැඩි කිරීමක් වෙනවා. ඒකෝර Tamanට තේරෙනවා මේ ඊටාම තුනී ආනාපානට ගිහිල්ලා දැන් ඇද්දෝ නැද්දෝ කියන මට්ටමට එනවා. එහෙම නැත්නම් මින් යාට තවදුරටත් මේක අතගාගෙන යන්න බෑ කියන தත්ත්වේ තේරෙනවා. ඒක හරියට මේ දීපාන්තර කන්දක් උඩ නැගලා සිකුරුතරුව දිහා බලාගෙන ඉන්න ඉර පායනකොට ඉර පායනකම් බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා දැන් මේ තරුව දැන් පේන්නේ නැහැ. මෙතෙක් කම් පේනුණා. හිතේ දිස්නේ වැඩි වෙනකොට දැන් නොපෙනී ගියා කියන හරියට එතෙන්ද වෙනකන් වටපිට බලන්නේ නැතුව ස්පී දාන්න නැතුව ඒකටම දෙච්චර දීලා බලාගෙන හිටියාම ආනාපානෙ මෙහෙම ගිවිදවීමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ උත්සාහයක් ගන්නවා මොනම දෙයකින්වත් කලබලයක් නොකර මේකට පුළුවන් තරම් අවදියෙන් නින්දට වැටෙන්න දෙන්නේ නැතුව හයිය හුස්ම ගන්න වගේ ප්‍රයත්න කරන්නේ නැතුව මේක මට හරිද වැරදි කියලා සැකපොතවන්නේ නැතුව පරියන්කේ නැගිටින්නේ නැතුව මේක හේම යන්න ඇරලා ඊට පස්සේ ආයෙසරයක් මොකක් හරි දෙකින් සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් හිත සාමාන්‍ය තර්ක මනසට වැටෙනවා. ඒකෝර සමහර විට කාය තානාපානෙ ගොරෝසු වෙන තැනට එනවා. එහෙම නැත්නම් කාය පුරාම සංනිවේදන සංවේදනා හිතවිලි ශබ්ද වගේ දෙයකට එනවා. එතනින් දැනගන්න ඕනේ දැන් තමයි හිත හරියට නිින්දක තිබුණ කෙනෙක් නැගිට්ටා වගේ ආයෙසරයක් අර එකලස බිඳිනවා. අන්න ඒකටත් අවදි වෙන්න කියනවා. ඒ නිස්සද්ද භාවයට ශූන්‍ය තත්ත්වයටපත් වෙන හැටි හොඳට දැක දැක දන දන සිද්ධ වෙන්න කියන ඊට පස්සේ ඒකෙන් ආපහු නැගිටිනකොට හොඳට ආ දැන් මේක ඉස්සෙල්ලා මා හිත තිබුණේ එයාගෙන්ම නිසිනින්දේ පවතින ගතිය දැන් සද්ද වේදනා හිතවිලි හෝ ආනාපාන දැනෙනවා කියන මෙන්න මේ දෙක මාස්ටර් කරන්න ඕනේ වශී කරන්න ඕනේ සිද්ධි කරන්න ඕනේ නැවත නැවත කරනකොට පුළුවන් තරම් අල්ල ගන්න බලන්න ඕනේ. එතකොට නිකන් හිතා ගන්න පුළුවන් මේ ඇතුල් වෙලා මම විනාඩියෙන් නැගිට්ටා. නැයි 10ෙන් නැගිට්ටා. ප්‍රය භාගෙන් නැගිට්ටා කියලා අතරමැද කාලේ සාමාන්‍යයෙන් තමයි තේරෙනවා මට ඉන්න පුළුවන් තප්පර ගන්න නැත්නම් විනාඩි ගන්න නැත්නම් එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට තමන්ට සාමාන්‍ය ඒ ගාන මෙච්චරයි මට ඉන්න පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ හොඳටම කියනවා අර ආනපනෙ නැති වේගන වෙන්න වගේ ලෑස්ති වෙනකොට අධිෂ්ඨාන කරන්න කියලා මට විනාඩි පැය භාගයක් නම් දැන් ඉන්න පුළුවන් මට පැය තුන් කාලක් ඉඳලා බේවා කියලා හරියට ඇතුල් වෙන්න හදනවත් එක්ක ආනපනෙ ගෙවෙනවත් එක්කම අතරමැද කාලේ වැඩි කිරීමට අධිෂ්ඨානයක් ගන්න කියනවා. එතකොට ඒක එතන අවස්ථාවේදී පවතින සමාජයට ගැළපෙන අධිෂ්ඨානයක් නම් බොහෝ විට විනාඩි 30ට පෙකරන 35 40 45ක් ඉන්න පුළුවන්. ඇත්තට මේ අදිෂ්ඨාන ක්‍රියාත්මක කරන තරම් හොඳ සමාධියක් නැත්නම් අදිෂ්ඨාන කරාට හිතින්නේ නැහැ විනාඩි 30න් පුරුදු විදිහට නැගිටිනවා. ඉතින් ඒ කියන්නේ අදිෂ්ඨාන කරන්න අවශ්‍ය කරන සමාධි ශක්තිය වීර්ය කලින් නැහැ. ඒක නිසා අදිෂ්ඨාන කරන්න කියනවා පුළුවන් තරම් වෙන්න පුළුවන් එකක් ඇති. අතිරේක ලොකු අදිෂ්ඨාන කරන්න එපා. ටික ටික ටික ටික ටික වැඩි කරන්න. එතකොට යන හැම වෙලාවෙදීම ඒ සමාධි තත්ත්වයක් කියන්න පුළුවන් එක සූක්ෂම ආනපන කියන්න පුළුවන් නැත්නම් ඇතුළත තියෙන හිස්කතියක් කියලා කියන්න පුළුවන් ඒකට ඇතුල් වෙනවා දන්නවා ඉන්න කාලේ දන්නවා පිට වෙන දේ දන්නවා ආනේ තුන ඒක සාමාන්‍යයෙන් ওই ධ්‍යාන භාවනාවේදී සමාපච්චන උත්ථාන අදිඨාන කියලා කියන වශීතා තුන තමයි මෙතනත් පුරුදු කරන්නේ මේක මේක සමතේ නෙමෙයි මේක විපස්සනා පැත්තේ. නමුත් ඒක අරකින් අපිට ණයට අරගෙන මේකේ ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. හැබැයි අර අතිරේක විස්තරයක් සපේනවා නම් දැන් ඊයේ Tamanට ආනපාන සංසිඳනකොට මෙන්න මෙච්චරයි අල්ලන්න පුළුවන් කියලා ඒකට හොඳට අවදියෙන් බලන ඉතල අදත් ඒක අල්ලන්නට යනකොට අද ඊටත් වැඩිය සියුම් වෙනකන් යනවා. ඊට පස්සේ හෙටත් කරනකොට හෙට ඊටත් වැඩිය සියුම් වෙන තත්ත්වයට යනවා. එතකොට තියෙනවා ඊයේ මං හිත කිව්වට ඉවර වුණයි කියලා මේ தත්ත්වෙත් ආනබය සීම පවතින. අන්නේ මෙහෙම මේ හිතේ ගුණාත්මයත් මේ தත්ත්ව නිසා වැඩෙනවා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. එතකොට ප්‍රමාණය සහ ගුණය දෙකේ වැඩිම තමයි ඔතන වර්ධනය කරන්නේ. ඉතින් ඒක සඳහා කියනවා මේ හැමදාම නිින්දට යනකොට නිින්දට යන හැටි ස්ටඩි කරලා කොතනදීද නිින්දට වැටෙන්නේ කියන කල්ලන්නේ. ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිින්දට යනකොට අපේ කල්පනා ශක්තිය නැති වෙනවා. කල්පනා ශක්තිය වැඩි වුණොත් නිින්ද යන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ යෝගාචරයකට අවදිභාවය ඇති කරන්න හොඳ මේ අභියෝගයක්. නිින්දට යආගෙන එනකොට මේ මුළු ඇඟේම තිබුණු සංනිවේදන අඩු වෙලා ඔළුවට ගිහලා ඔළුවෙන් ඇස් දෙකට ඇවිල්ලා ඇස් දෙකේ එහෙම නැතිලා. ඒක තමයි ආනාපාන නැති වෙනා වගේ හැම සිද්ධියක මේ වගේ මේ ක්‍රමික ක්ෂය වීමක්, වැය වීමක්, ආන්න ඒක හොඳට බලනවා ඒක තැනකට ගිහිල්ලා ඒක මේ පෙරලිය පරිවර්තනය සංක්‍රමණය සිද්ධ වෙනවා. මේ සංක්‍රමණය වෙන අවස්ථාව සුගාකලට මායාකාරයි. සතියට අහු වෙලා නෙමෙයි කෙරෙන්නේ. අපි බලන්නේ ඒක පුළුවන් තරම් සතියට දාලා අසාර්ථක වුණාට කමන්නේ නැවත නැවත කරනවා. කරනකොට මේ தත්ත්ව පිළිබඳව මේ වශියක් එහෙම නැත්නම් සිද්ධි කරගන්න පුළුවන් ගැටයක් එනවා. කරු ස්වාමීන් වහන්සේ භාවනා ජීවු වීමෙන් අභිඥා ලැබීමට හැකිද? අතන අභිඥා ලබන්නේ තුන් භාවනා නැතුව වෙන කරන්න දෙයක් නැහැ. අභිඥා ලබන්න භාවනා හැර කරන්න දෙයක් නැහැ. නමුත් අභිඥා කියලා කියන්නේ මේ සමත පැත්තෙන් හම්බෙලා හම්බෙලා තියෙන ඍජු ඥාන. ඒක සමාධියේ යම් යම් විශිෂ්ට අවස්ථාවල්. ඒක ලැබුවට පස්සේ ඒ අභිඥාව වශී කර ගන්න පුළුවන් වුණොත් Tamanට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අභිඥා පිළිබඳ දන්නේ නැතුව ගන්න පටන් ගත්තොත් Taman අභිඥාවට දාස වුණොත් අභිඥාව Taman අරගෙන යන කොටි ගෙනියනවා දැන්. ඉතින් ඒකයි කියන්නේ ධම්මටිති ඥාන ලැබුවට පස්සේ නම් ඒ ලැබෙන ಗುಣ, ඒ ලැබෙන හැකියාවන් පාලනය කිරීම තමයි ශක්තියක් තමයි තියෙන්නේ. එහෙම නැතුව ඒක ලැබුණොත් අර දේවදත්ත තුනා වගේ මඩත් බුදු වෙන්න පුළුවන්. මඩත් සංඝයා පාලනය කරන්න පුළුවන්. මමත් ශාක්‍ය කුලේ කියලා අර අභිඥාවලින් අතිරේක එහෙම නැත්තම් කියනවනම් මාන්නේ වැවෙන්න ඉඳ තියෙනවා වැඩෙන්න ඉඳ තියෙනවා ඒ නිසා භාවනාවෙන්මයි අභිඥා ලැබෙන්නේ ඒක සාමාන්‍ය බල සූත්‍රයේදී කිටි සටහනක් තියෙනවා සර්වචනාංශ විස්තර කරපු එක. ඊන්පසු අනික් අය ගැන අනාගතයෙන් කියන්න හැකියාවක් තියෙනවා. අනාගතයේදී අනුන් ගැන බලන් හිතෙන්නේ කුණු ගොඩවල්. ওই භක්ම ලෝකෙට ගිය හැම කෙනාටම අභිඥා දෙනෝයි පැත්ත පළාත බලන්නේ කියලා. ඇයි මේක කොච්චර කිව්වත් එපා අපි කිව්ව දේ කරන්නේ මේක. මොන බලන්නේ? ඒ නිසා භක්ම ලෝකෙට ගිය කෙනෙක් බැරි වෙලත් මනුස්ස ලෝක පැත්ත බලන්නේ දෙවියෙක් ගව් තුනක් යනකම් ළඟට එන්නේ නැතුළු මනුස්සයෙ දෙන හඩු ගන්නට. මේ ජීවන සුවඳ කියලා ගත්තා නම් මනුස්සයා එන්නේ නැතිලු ළඟට. ඒක නිසා දැනගත්තොත් හරියට අර ධම්ම ටිචි ඥානෙ ලැබලා දැනගත්තොත් ලබන දකින්න තියෙන තාක්කල් දකින්නේ සංස්කාරනේ. සංස්කාර කියලා කියන්නේ තුවාලකින් එනවන සැරව. ඒ කාය අනාගතය දැක්කත් මොකද්ද ගන්න තියෙන්නේ? අතීතය දැක්කයි කියලා මොනවද ගන්න තියෙන්නේ? හරි මින්ෂල් කවුස් එකට ගිහිල්ලා බලන්න කුණු කොට තියන. ඒක දැක්කයි කියලා සතුටක් ඇති වෙනවා. අන්තිය දැකලා ඉවර කරන්න පුළුවන්. ඔක්කොම විසි කරපු කුණු කන්දල් ඔක්කොම ඒකේ තියෙනවා. රීසයිකලබල් එකක් තියෙනවා. හાર્ඩ් ඩේවක් තියෙනවා. ඔක්කොම වෙන අලවම් වුණාට පස්සේ මම හිතන්නේ හරියට මේක අහු වුණා නම් තවත් කාගයක් වුණ කරක් බලන්න තියා පුළුවන් තරම් උත්සාහ කරයි මම දැන් මෙතන. ඉන්නේ පිටට යන්න හදලා අභිඥා ඉල්ලනවායි කියලා කියන්නේ මම දන්නා පැහැදිලිවම මේ මොකක්ද මේ ආගම ආධ්‍යාත්මය කියන එක පටලවෙන්නේ. ආගම ආධ්‍යාත්මය කියන එක බුදුරජාණන් වහන්සේ ඇති හැටි දැකියි. ඇති හැටි කියන්නේ දැන්. ඇති හැටි තියෙන තමන් ළඟ. අනුන්ගේ අනාගතය කියලා කියන්නේ පොයින්ට් දෙකකින් පිටපොට ගිහින්. පිටතෙන් ගලනවා වෙන තැන වෙන විලාප බලන්න. ඉතින් ඒකකොටම පේනවා දලිපිය හම්බුනා වගේ වඳුරට අහුවෙන අහුවෙන කපා ගන්න. ඒ නිසා දකින්න හම්බුනොත් අනුන්ගේ කුණු ගොඩක් වහකණ්ඩ හිතේ. කාගේ ළඟ තියෙන ලස්සන දෙයක් වෙන්න. තියෙන කෙලස්. ඒ නිසා ඒ අභිඥා කතාවලදී මයි ළඟ තියෙන ඇත්තට මේවා පිළිබඳව හරි මහා හාස්‍ය ජනක ආකල්පයක්. ඒ වගේම මොකද්දෝ පටලවිල්ලක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අභිඥා නෑ කියන උත්සාහ කරන එකක්වත් එහෙම නැත්නම් ඒවා මේ කාටවත් කරන්න බෑ කියන එක නෙමෙයි. ඇති හැටිය දැකීම කියන එකලස. නැත්නම් මේ ධම්මචිතිය නැත්නම් ධර්මයේ නැත්නම් ශාසනයේ පීඨාදාරේ ලැබුවට පස්සේ මේ විකාර උට ගියත් විකාර බව දන්නවා. ගියත් විකාර බව දන්නවා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ එහෙම නැති කෙනෙකුට මේක දිනුවොත් එයාට දෙන්න තියෙන ලොකම දඩුව කොහොම ඕන නැති දේවල් බල බල බල බල තමගේ වර්තමාන මොහොත නැති කරගන්නවා. අනුන්ගේ දේවල් මට පුළුවන් කියලා මාන්නයක් ඇති කරගන්නවා. මමයි මේ භාවනා කරලා මේක ලැබුවේ කියලා දිට්ඨිය ඇති කරගන්නවා. ඉතින් අර ප්‍රපංච කරන්ට තණ්හා මාන දිට්ඨි වැඩි කරන්න හේතු වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම හොඳට පරමාර්ථ සකස් කරගන්න ඕනේ, දර්ශනය සකස් කරගන්න ඕනේ. මේ අතහබුත ඥාණයට ඇති හැටි දැකීමට මිස මැජික් බලන්න යනවනම් මම හිතන්නේ චතුරාර්ය සත්‍යයේත් එක්ක වැඩ කරන්න හම්බ වෙන්නේ. චතුරාර්ය සත්‍ය ඉස්ලාම් පෙන්වන දුක්ඛ සත්‍ය තමයි. කොහේ තිබ්බත් මොනවා බැලුවත් දුකම තමයි. අනුන්ගේ බැලුවත් හෙට බැලුවත් දුකම තමයි. ඊට වැඩි බොහෝම ඍජු මාර්ගයේ පෙන්වන වර්තමානයේ දැන් පවතින දුක දැකීම. පින්න ස්වාමීන් වහන්සේ ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමට බෞද්ධ භාවයේ අවශ්‍ය බව දනිමි. ආනාපානසති භාවනාව වඩා විදර්ශනා පුහුණු කර මාර්ගයක් ලබා ගැනීම සඳහා 84 දාරක් වූ ධර්මස්කන්ධයේ කොපමණ දැනගත යුතුද කියලා සාකච්ඡා. මේක ඇත්තටම මහා බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා. ওই බුද්ධ ජයන්තිට ඉස්සලා වගේ. ඒ මොකද බුද්ධ ජයන්තිට ඉස්සලා ලා જાතියක් වශයෙන් අපිට ත්‍රිපිටකය තිබුණේ නැහැ. ත්‍රිපිටකය කියන්නේ ප්‍රසිද්ධව තිබුණේ නැහැ. තැන් තැන් වල තිබුණේ. ඒ වගේම ගිහියන්ට මේ වගේ පිරිස් භාවනා කරන යුගයක් තිබුණේ නැහැ. ඒක අරණ්‍ය ගත වෙලා පැවිදිලා සංඝයාගේ වැඩත් තුන භාවනා කරනවා කියන එක. ඒකට මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ. ඒකට මේ විනය 100%ක්ම තියෙන්න ඕනේ. ඒ වගේම ඒ කෙරුවත් මේ ආත්මෙන් අනිවල් ලබන්න බෑ. මේ ආත්මෙන් කරන්න පුළුවන් ඉන්නේ ඔය මේ චතුරාර්යක භාවනා ටිකක් වඩන්න ඕනේ කියන මේ වගේ වැරදි පහක් තිබුණා. බුද්ධ ශාසනයේ ඉස්සරහ. මේ සමා වෙන්න බුද්ධ ජයන්ති ඉස්සරහ. Eh, නමුත් අපි ඉපදුනේ මෙන්න මේ විප්ලවය තියෙන යුගයේ. මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ. 100%ක් විනයගරුක වෙන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ. ඒ ප්‍රදර්ශනා කරන්න බෑ. පුළුවන් සමත විතරයි කියන මේ වාතාවරණය. පසුගිය අවුරුදු 50 ඇතුළත බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ අත්විචි 50 පිළිබඳ සමීක්ෂණ කරපු සුද්දේ Buddhist revival of Sri Lanka කියලා පොතක් කියලා තියෙනවා. ඒකේ මේ කාරණා පහ ගැන එයා සමීක්ෂණය කරලා අද එහෙම ත්‍රිපිටකය දැනගත්තත් නොදැනගත්තත් භාවනා කරන්න පුළුවන් කියන මතය ජනමතයක් වෙලා තියෙන බව යා ඔප්පු කළා පෙන්නනවා. 100%ක් විනේ නැති වුණත් පැවිදි නොවුණත් උපසම්පදා නොවුණත් ගිහියන්වත් මේක කළ හැකි බවට ඕනම භාවනා මධ්‍යස්ථානට ගියාම ඉන්න වැඩිපුර ගිහියන්ගේ ප්‍රේමය කියලා තියෙනවා. තුන මේ සඳහා පැවිදි වේ යුතුයම නැහැ. උපසම්පදා වේ යුතුයම නැහැ කියන එක අද භාවනා කරන පොපියුලේෂන් 90 ගණන් කියනවා. සත්‍ය සංඝයා කවුරක්වත් භාවනා කරන්නේ නැහැ. ඒ සංඝයා බිස්නස්. ඒක නිසා ඒක ඒක වෙනම කතාවක්. මම මේ භාවනා කරන සුළුතර සංඝයාට මම කිසියෙත්ම මම නිග්‍රහ කරන්නේ මම තාම වැඳලා කතා කරනවා. මේ සංඝයා කියලා කියන්නේ අද වෙන මොකක්ද එකක්. ඒ වගේම පස්වෙනි කාරණාව කියලා තිබුණා මේ ජීවිතේ නිවන් ලබන්න බෑ කියන එක අපේ මහානායක හඳුරු ප්‍රසිද්ධියම කිය කිය හිටියා. දැන් පොඩ්ඩක් පස්සට ගිහිල්ලා දැන් පඳුරට ගැහුවා රාජන්නාසල දෙන්නු තුනේ පණින සයිස් එකට ජනමතය ඇවිල්ලා තියෙනවා. ලංකාවේ දැන් හරියට රාජන්නාසලා. මං කියන්නේ ඔක්කොම රහත් කියන එක නෙමෙයි ජනමන විඥානයක් ඇති වෙලා දිනවා ගියන්නත් මේක කරන්න පුළුවන් කියලා. පස්වෙනි එක මෛත්‍රී බුදුහාමර ගැන කියන කොටත් hina වෙනවා දැන්. කරනවා මේ ශාසනය. අනේ පහේ පෙරළියේදී මේ ශාසනික දැනුම ත්‍රිපිටකයේ කොච්චර ඕනද කියන ප්‍රශ්නේ බලපානවා. හොඳ ගුරුවරෙක් ඉන්නවා නම් කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. ගුරුවරට කියසුළු කියනවා කින්දේ අහලා කමටන් සුද්ධ කරන හැම කිසිම දැනුමක් ඕනේ නැහැ. නමුත් අපි අද ගමන් කරන ජීවිතය අපේ ආර්ථිකයේ දේශපාලනය පුළුවන් තරම් ස්වාධීන වෙන්න නෑ හදන එක හොඳයි. ඒ සඳහා මනුෂ්‍ය දැනුම ඕනේ. ඒක නිසා අපේ බුරුම සාන්නාංශය පිටරට ගියාම ඒ ස්වාමීන් වහන්සේ සුද්ධන්ට බණ කියන්නේ. බුද්ධෝ ත්‍රිපිටකයේ තිසරණ ධර්ම වෙනද කැමතිත් නෑ. කර්මේතා කර්මඵලය අදහන්නෙත් නෑ. මැරිලා උපදිනවා කියන කතාව දහන්නෙත් නැහැ. ඒගොල්ලන්ට විපස්සනා වුණ කරලා තියෙන විද්‍යානුකූල ක්‍රමයක. ඉතින් ඒ සංසයක පිළි අරගෙන යන්නේ. ඒ සංසය කියලා මට වැඳපක් කියන්නේත් නැහැ. බුදුන් අදාගනින් කියන්නේ යන්නේත් නැහැ. මේ දිවන් දකින කතාවක් කියන්නේත් නැහැ. මාව අදහන්නත් එපා මම පිරිමියෙක් මිනිහෙක්. බුදුහාමුදුරුවෝ අදහන්නත් එපා උන්දත් මිනිසෙක් ධර්මය අදාගන්න. මං ආවේ ධර්ම දූතෙකට වෙන මොනම දෙයක්වත් මයි ළඟ නැහැ මට ගෞරව කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ට විශේෂයෙන් ගෞරව කරන්න නැති එක දුර්ලභමකුත් නෙවෙයි. ධර්මයේ අදාහගන්න ඒකට කැමති නම් අපිට බඩේට බයින්න පුළුවන් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේම කියනවා ඉතින් ධර්මයේ කිව්වම 84000 ධර්මස්කන්ධ ඔක්කොම දැනගන්න කම් විශ්වාස දෙන්නේ එතකොට අහනවා ඒ සංසක ප්‍රශ්න අහනවා මේ 84000 ධර්මස්කන්ධෙන් කොච්චරක් දැනගන්න ඕනද භාවනාවට බයි. මොකද 84000 ධර්මස්කන්ධය කිව්වහම ඔක උන්දු වෙලාමේ මනින්ද කිය සෑහෙන ගානක් හිටිනවනේ. ඒ නිසා සතිපට්ඨාන විතරක් දන්නා නේද කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියන ඕගොල්ලෝ දන්නවද සතිපට්ඨානේ අටුවාවයි ටීකාවයි පෙළයි ගත්තාම කොච්චරද කියලා. PhD හතරක්වත් කරන්න වෙනවා සතිපට්ඨාන සූත්‍රය කියන එක. මේ නිසා ඕගොල්ලෝ කියාවේ මම සතිපට්ඨානෙත් හරියට දන්නේ නැහැ. ඒ නිසා මට සද්ධාව පිටව ගන්න බෑ කියලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න. මේක කියන සතිය ගැන දන්නා ඇති. සතිය කියන එක දන්නවනම් හොඳටම ඇති. ඒ නිසා මම කියන්නේ ගියාම කියන්නේ මම කියනවට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මගේ මං ඉතින් මේ කටහ කරගමට කියන කතාව. බුද්ධහම කියන්නේ භාවනාව. භාවනාව කියන්නේ විපස්සනා. විපස්සනා කියන්නේ සතිය. ඔච්චර. මේක බොහෝම ලස්සන සමීකරණයක ලියා ගන්නවා. ඒ නිසා සතිය තියෙනවා ඕනම වෙලාවක අපේ බෞද්ධකම තියෙනවා. භාවනාව තියෙනවා. විපස්සනා තියෙනවා. ඉතින් පිට දේවල් වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඒවා අතිරේක ලාභ. ඒ කියන්නේ තමන් තමන්ගේ ප්‍රමාණයට ලැබෙන ප්‍රමාණයට අඩුම ගඩොම් මල්ලේ තියාගෙන ඉන්න සතිය කියන එක නිතරම වරව ගන්න. හැමදාම තරහක් යනකොට ආසාවක් එනකොට ආශාවක් එනකොට ප්‍රසවාසයක් එනකොට මොන සිද්ධියක් ආවත් එළඹ සිට සිහිය තියෙනවනම් අරසයි. එච්චර තිබුණොත් හොඳටම ඇති සතික්වහම් බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සර්වත්‍යංශය දේශනා කරලා තිනවා මහන්නේ සතිය සියල්ලම ප්‍රකාශ කරනවා. සියලු තන්නේ අපේක්ෂා කරන්නයි කියන්නේ. ඒ නිසා අපිට උත්සාහ කරන්න වෙන්නේ වකුරු දෙක තේරුම් ගන්න. සයන්නයි කියන්නේ. ඒ ටික දන්නවනම් නැත්නම් ඒ ටික වෙනුවෙන් අපි දවස ගත කරනවා නම් අපි බණුන් අහුවත්, ස්තුති ලැබුවත්, ලාභ ලැබුවත්, පාඩු ලැබුවත්, දුකක් ලැබුවත්, සැපක් ලැබුවත්, ඉස්සරහට ගියත් පසර ගියත් සතියට ඒක සීමාවක් නැහැ. ඒ නිසා සතිය තියෙන බව දන්නවා අපි ලකු ආරසාවක් ඉන්නේ. එතකොට 84 ධර්මස්කන්ධය රසවත් ලැබෙනවා. විනය රසවත් ලැබෙනවා. කල්යාණ මිත්‍යෙක් වඩත්පත් වෙනවා. හැම චිත්තක්ෂණයකම හැකි හැකි චිත්තක්ෂණයක චින සම්පත්‍ය අපි ලබා ගන්නවා. එනිකොට බුදුහාමසෙන් අපිට හම්බෙන පරිදි ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක අර වැඩ කරගන්න පුළුවන්. තමන්ට අල්ලගන්න පුළුවන් ප්‍රමාණයට හදාගත්තාම හරි ලේසියි. උප්පරීමේ අල්ලන්න ගියොත් අමාරු. හැබැයි උඩටින් තියාගෙන ඉන්නවා සංගාවිය යුතු එල්ලෙවිදේට. දැන් ටිකෙන් ටිකෙන් උද බින්දු නිපාතේන උතුකුම්බෝ විපූර්වති කියලා සර්වචන සඳහන් කරන වැස්ස වෙලාවට වතුර අගුවේ වහලේ අගුවේ වතුර කලයක් තිබුණොත් කඳුල කඳුල කඳුල කඳුල ඒක තුල කලේ පිරෙනවා. එච්චර. ඊට වැඩිය මොකක්වත් ඉල්ලන්න යන්න එපා. වැසට එළිය තියන්න කලේ ධර්ම වර්ෂාව කොයි වෙලාවෙත් පහිනවා. ඔයගොල්ලෝ කලේ මුලින් නම්ලා තියා හිටියට කරන්න දෙයක්. එතන කලේ අල්ලපා අඩිය හිලක් තියෙනවා නම් ඒත් කරන්න දෙයක්. කලේ කොරහක් වගේ කටලොකු බඩ පුංචි එකක් නම් ඒක චින ප්‍රමාණය අඩුයි. කට පුංචි බඩ ලොකු එකක් නම් පිරෙන්න වෙලායි. ඒ ඔය එක එක කනගේ වාදනවල ඇති. ඉතින් ඒක නිසා කොහොම හරි වරුසාව වහිනවා හැම තැනම ධර්ම වරුසාව වහිනවා කර්මා කළ කලයේ ගියන් කියන්නේ මුනින්න මණ්ඩපා. එතකොට ඒ ධාත්මෙන් නැත්නම් සතියෙන් ඊතුරු කාරණා සකස් කරලා දෙනවා. අවිජීමේ ක්‍රියාවලියේදී සමතෙන් විපස්සනාට පිවිසීමේ මාර්ගය පැහැදිලි කරන මැනවි. මට මේ දෙක කවුරු හරි විස්තර කරලා දෙනවා නම් සක්මනේදී මෙන්න සමතේ මෙන්න විපස්සනාව කියලා Tamanට අවබෝධය තුලින් මට පුළුවන් මේක කියලා දෙන්න. මොකද මම දකින්නේ මම දකින්න උත්සාහ කරන්නේත් නෑ. විපස්සනා මේ පරියන්කේදී හෝ සක්මනේදී මේ සමත භාවනාව මේ විපස්සනා භාවනාව සතිය ගත්තට පස්සේ තප්පේ ඉන්න විදියක් නෑ. සතියෝ දෙකම ඇති කරනවා වෙලාව ආපුවම කරයි. අපි මොකටද මේ ගියර් මාරු කරන්නේ? අපිට තියෙන හැම වෙලාවෙම සත්‍යමත් කරන්න විතරයි. ඒක මේ ප්‍රශ්නේ නෑ. ඒව නැත්නම් හරි ප්‍රශ්නයක් වෙනවා. කොච්චරක් කරනකම් සම්පති කරනවද කොච්චරක් කරනවා විපස්සනා කරනවා. ඒ නිසා ඊට මෙහයින් තියෙන චෛසිකය අල්ලගත්තාම සතිය. ඒක ඊට වැඩිය බොහොම ප්‍රාථමිකයි. සතියට වගකීම් බාර දුන්නා පස්සේ ආයෙත් ඒක කරලා. ඒ නිසා සක්මන් කරනකොට සතිය කියන්නේ. ඒක කියනවා වම දකුණ පිළිබඳ සතිය. ඉඳගත්තට පස්සේ හුස්ම බලනවා නම් ආනාපාන සතිය කියන නැත්නම් පිම්බි මැකිලින් බලනවා නම් බුරුම් භාවනා කියලා. ඒක මිසක් ඒ එහාට මේ සමත කරන්න ඕනේ විපස්සනා කරන්න ඕනේ ඒ ඒ වචන මේ තාක්ෂණික වචන දාගත්තට පස්සේ අපි දන්නේ නැහැ. කොහෙද අපි අපි සමතයානික විපස්සනානික දන්නේ ආර්ශකාරී ක්‍රම තමයි සතිය. ඒ සතියෙන් ඒ ඉස්සරහට තල්ලු කරන තල්ලුව දෙනවා අපිට තියෙන වැල යන හැටියට මැස්ස ගහගෙන යන එකයි. මර්චිට යන සමාජයට යන සම්පතට ගියා විපස්සනා ගියා විපස්සනා කොයි එකක් වැරද්දක් නැහැ මේක දෙච්චලා මේ පත්තනන ඉන්නවනේ. මේ ඉඳලා සතිය අදාගන්න. පටන් ගන්නකොට මම ඒකයි කිව්වේ මම පළවෙනි දවසේ මම කියන එක දෙයයි අපි මේ දවස් හත ගත කරන්න පටන් ගන්න සතිය වඩන්න. ඒක අමතක කරොත් ගොඩාක් ප්‍රශ්න නැගෙනවා. නිතර මතක් කරොත් අපි මේ වඩන්නේ සතිය කියලා මේ ප්‍රශ්න ඔක්කොටම අnder ඒක තමයි කන්සයිස් ඇදීදී උත්තරේ දෙනවා. හැබැයි ඒ කියන්නේ අනිකව දැනගත යුතු නැහැ කියන එක නෙවෙයි. නමුත් ඒව අතිරේක දැන මිසක සැකයකට හේතු තියාගන්න එපා. සැකයක් මොකුත් නැහැ මිසකව දැනගන්න සතිපට්ඨානේ ඊටු ටික කරනවා කියන්නේ. එතන ප්‍රශ්න තියෙන්නේ අර භාවනා අරමුණ කියන එක නිර්වචනය කරන එක. මම මේ ටික කියන්නම් ඊට පස්සේ ප්‍රශ්න වර්ණා ගන්න අවශ්‍යයි. භාවනා අරමුණ වරින් වර වෙනස් වෙනවා. පර්යංකේදී භාවනා අරමුණ ආසල් ප්‍රසවාසයේ වෙන්න පුළුවන් පිම්බි මැටලි වෙන්න. එහෙම නැත්නම් දෙතිස් කුණ පෙරවි මෛත්‍රිය හරි බුද්ධං වෙන්න පුළුවන්. සක්මනේදී අරමුණ වෙන්නේ හැපිල්ල. පයේ හැපිල්ල. ඒකට ගියත් හැරුණත් පයේ හැපිල්ල හිත තියෙනවා නම් අරමුණ කැඩෙන්නේ නැහැ. මම දකුණු කියලා ගියා හැරෙනකොටත් මම දකුණු කියලා තමයි එන්නේ මෙතන කවුරු හරි මේ රෙජිමෙන්ටේෂන් මාච් එක කරපු කට්ටිය ඉන්නවා ආමි කමාන්ඩ් කරනවා කියන්නේ left right left right left in up up up left right කියලා දෙනවා ඒකම තමයි කමාන්ඩ් එක හැරෙනකොට left අත තිබ්බා දකුණ up in කියලා ළඟට ගන්නවා up up කමාන්ඩ් එක දෙන්නේ කකුලටමයි හැබැයි මේක රෙජිමෙන්ටේෂන් නෙවෙයි. ඒ සක්ම භාවනා කරන ගොඩක් කතා කරන එක අමුතු කෙනෙක් දොස් කියලා තිබුණා. ඔය කියන විදිය සක්මම්බනාය නිවන් ලැබෙන්න පුළුවන් නම් ආමීගේ කට්ටිය ඔක්කොම නිවන් දකලා තියෙනවා. ඒ ඉතින්ලා හඳ යනකම් left right නේ කියන්නේ. ඒක රෙජිමෙන්ටේෂන් මෙතන නෑ මේක self awareness ඒ නිසා එතන එතන ගන්නේ පතුලේ ඒකත් මේ පතුලේ පය හැපෙන එකම විය යුතු නෑ. කය ඕන එකක් ගැලපෙනවා. නමුත් අපි අවධානය යොමු කරන්න පටන් ගන්න එක දෙන්න පයයට ලීඩ් එක ලීඩ් එක දෙන්නේ පයයට. ඒකත් එදිනදා වැඩ කරනකොට අපි එකක් කරන අතර දහසක් වැඩ වෙනවා. මේ මේ විදිහේ එදිනදා වැඩවලට අපි සතිය පිටවන්නේ චේතනාපූර්වක කරන වැඩේට. මේ වෙලාවේ මම කතා කරගෙන ඉන්න ගමන් අතත් හෙල්ලෙනවා. ඒකට මට සතිය පිටවන්න ඕන ඒ කතා කරන එක තමයි. වගේ වැඩ කරනකොට තමයි මේ සතියෙන් දැන් අපි gedare ඉතලකම හැම වැඩම සතියෙන් කරන්න බෑනේ ආධුනිකයන්. එයා තෝරා ගන්නවා Taman තනියම විවේකීව කරන්න පුළුවන් වැඩ ටිකක් දවසේ. ඒකලා මතක් කරගන්න මම මේ ටික සතියෙන් කරා. ඒවට කියනවා දෙන්නෙක් එක සමාන සමාජශීලී වැඩවලදී සතිය පිටවන්න ආධුනික පොරකණ්ඩ යන්න එපා අමාරුයි. මොකද අනික් කෙනා පිළිබඳ පිළිගන්න තියෙනවා අකල්ප තියෙන තනිය කරන වැඩ. ඒ කරන වැඩවලදී සතිය දියුණු කිරීම සඳහා කියනවා ඒ වැඩේ පුළුවන් නම් වෙනතරදී පොඩ්ඩක් නැවතිල්ල කරන්න කියලා. අදිස්ථාන කරලා පොඩ්ඩක් නැවතිල්ල කරනකොට තමයි නිතරම සෙල්ෆ් අවධානයට පිටතියි. එතකොට ඊට පස්සේ කරන වැඩේට පුළුවන් තරම් මේ වැඩේ නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්න. කියන තමන් වැඩේ කරනකොට කොච්චරක් දඩබඩ සද්ද නිකුත් වෙනවද කියලා. ඒකට ඉබේම self awareness එකට. ඒ නිදර්ශනයක් වශයෙන් කියන මම අඩුපාඩුකම් කියන්නේ කට්ටිය භාවනා කරද්දී මේ දොර වහන්න කාටවත් තේරෙන්නේ නැහැ. ආව දඩස් කාලා ගත්තා මේක දිටින් දිටින් දිටින් දිටින් ගාලා ඇවිදිනකොට භූමිකම්පාවක් වගේ. එයාටවත් තේරෙන්නේ අඩු ගන්න මේ ඉන්න කට්ටිය මේ හරි එකරස් කරන්න හදන්නේ කියලා. අනිත් එක ඇවිදින්නේ මේ ලී පොලෝක බවත් මතක නැහැ. ඉතින් මේවා පොඩි common sense. අපි කියන්නේ පොළොමහේ කාණ්ඩාට රිදෙන්නේ නැති වෙන්න ඇවිදින්න කියලා කියන්නේ. ඇවිදිනකොට ඒ ඇවිදින එකේ එහෙම දඩ ගාලා කකුල තියෙනකොටම ඒක ද්වේෂසරිතේ ලකුණක් කියලා කියනවා. පොළොව කාගෙන ඇවිදින්නේ. ඒ දඩ දඩ කකුල තියෙනවා. ඉතින් අර තමයි ඒ කොන්ෂස්නස් එක දන්නේ නැහැ. නමුත් අපි මේ වෙලාවේ මතක් කරන්නේ අපි වක් කරනකොට හැම වෙලාවෙම ඒ ඉස්සර කාලේ පොඩි එකෙක් පන්සල් බාර් දුන්නට පස්සේ පැවිදි කරන්නේ ටෙස්ට් එකට දාන්නේ මොකද්ද? ඒ ඉඳලා දීලා අතු ගන්නද? යාම්තුරු මොනවාරි වැඩක් කරන්නේ නම් බන්නක බස බස බස බස ගාලා වැලි ටිකක් එහාට දාලා වැඩ කරනවා නම් කිව්වට මහානකම හරියන්නේ නැහැ. අතු ගන්න ඕනේ ඒක පොල් අතුරට ආවට කියලා වැලි ඇටයක්වත් විසින් නැති එක කොළ ටික මැදට එකතු කරලා පැත්තකට කියලා ගන්න. ඒ වගේම ඉස්සර කියනවා මේ කෙල්ලෙක් ගෙනියන්න කොල්ලෙක් ආපු වෙලාවට මනමාලයට අන්නාසිකටියක් දෙනවලු කපන්න. ඉතින් ඒකේ අර ඇහි නැති වෙන කම්මල මදේ විතරක් හිතනනම් කපනවා නම් ඒක නාස්තිකාරයේ කූට කෙල්ල දෙන්නේ නැහැ. ලෝභකමට පිටපොත්ත විතරක් අහලා අර කොස්ස ගොඩක් ඉතුරු වෙනවා නම් ඒක ලෝභේ ඌට දෙන්නේ නැහැ. හරියට ගානට කපන්න ඕනේ. ඉතින් ඒක තමයි ටෙස්ට් එක. පුවක් ගෙඩියක් ඇහලා පුවක් ගෙඩිය කුරුට්ට අරිනකොට තේරෙන වැඩේ කරන්නේ නැති. කියන්නේ හැම මගුලකම තියෙන මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් ඒක ඒ තමන් ඉදින්දා වැඩ කරනකොට මතක තියාගන්න ඕනේ ආධුනිකයා ගොඩාක් ඩට වඩා කලබල කෝල කෝඩ ගති තියෙනවා. පුරුදු කරනකොට ඉදින්දා වැඩ කරනකොට චේතනාපූර්වක කරන වැඩක් අල්ලගන්න. තනියම කරන චේතනාවයි. ඒ වැඩේ කරද්දී අදිස්ත්‍රාණ කරනවා මම වෙන්දරේට පොඩ්ඩක් නැවතින්නේ හිමීට කරනවා නිකන් මට මතක් වෙනවා මේ වැඩේ විතරක් නෙවෙයි සතියමත් කරන්නේ. ඒකනේ තමන්ගේ සද්දවලට අහුම්කම් දෙනවා නම් මම හිතනවා ඒක අනිවාර්ය මේ මනුස්සයා ඇතුළට තමයි. ඇතුළට යනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ඉස්සෙල්ලා තිබුණේ ලොකු සංසගේ දැන් ලොකු සංසින කුටේ තමයි මම ඉන්නේ අන්තිම එහා පැත්තේ ගල් ඇඳක් තියෙන්නේ එහෙම නැත්නම් ඇල්ලාස්සේ ගේ තියෙන්නේ හරි සීතලයි සෙම මේ බෙහෙත් ගෙඩි ඊට පස්සේ වේදා නාඩි අල්ලලා කියලා කියනවා ස්වාමීන් වහන්සේ කලක් කැටින්නේ කියලා හරියන්නේ නැහැ මේ වයසට වෙන තැනක් හදලා දෙන්න ඉතින් ඇත්තටම එලි පහන් ගණක අලුත් කුටිය හැදුවා. ඒකවල මම උපස්ථායකයා. මම දවසල් තුන් හතර කරේ යනවා. ඊයා හොඳට විවේකීව කතා කරනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මෙතන ඉන්න කට්ටිය දැකලා තියෙනවා අපේ නෑනේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඒ දෙනම ෆිනොමිනා කියන හරීම මේ හැම ඉරියව්වකම පූසෙක් වගේ. බොහොම බොහොම තැම්පත් කරන තමයි වැඩ. ඇත්තටම වයසයි, හරි මහතයි. ඒ නිසා වාකල් භාවනා කරලා ඒක දවසක් මොකක් හරි අපි නිකන් කතා කරින් දැද්දි එකපාරට ලොකු සංස කිවිසුමක් ගියා හරි මොකක් වෙලා ඒක ඉතින් අර නිකන් රටස් කාල කිවිසුම ගියා ගියාට පස්සේ මම ලොකු සංස නිකන් ලැජ්ජයි කියලා ඒ කිවිසුම මෙහෙම කරලා කෙරුවේ නෑ ගියා ඊට පස්සේ මම ඇහුවා මේ මට මේ හරි වැඩේ වෙලා දෙන්නේ මම මේ කාප්ටේ ඉන්නකොට නිකන් හරි මට කැස්සක් ගියකම මට ලැජ්ජා හිතෙනවලු මම වැඩි හිටියට ගෞරව කෙරුවේ නෑ කියලා මට නිතරම හිතනවලු මම ඉන්නේ වැඩිහිටියෙක් යටතේ මම හයියෙන් දොරක් වැහුවොත් හයියෙන් කැස්සොත් හයියෙන් මොනවාරි කරපු ගමන් මට හිතනවලු ගැලපෙන්නේ නැහැ මේ වැඩේ යෝගාවචරයට ගැලපෙන්නේ නැහැ. ඇත්තට වැඩිහිටිය කවුරුත් නැහැ. ලුකුසාන්ති විතරමයි කොටියේ ඉන්නේ. ඒකට අර සතිය පුරුදු කරලා කරලා කරලා කරලා හැම වෙලාවෙම හිතෙනවා මම මේ කෙනෙක්ගේ අන්තේවාසිකයෙක්. අහාන්තේ යටත්දී එහයින් ආහන්නට ලයිට් එකක් දානවා. ඉතින් අහන්න තු දොරක් වහන්න ඕනේ. අහන්න තු අතු ගන්න ඕනේ. කැස්සත් ඒ අර උසාවියක කයින් වගේ. ඉතින් මයින් අහනවා ඒක පිළිවෙලලා මේ නමටත් එහෙම කියනවා. මම ජොබ් වහන්සේ ඉන්නේ ඉන්න මට කොහොමදක් තියෙනවනේ. දැන් වැඩි හිටියා ඉන්නවනේ. නෑ නෑ ඒක නෙවෙයි මම මේ අහන්නේ. මේ කොහේ හිටියත් මට හිතනවලු හැංගුම් මුදා හැරලා වැඩ කරන්න හොඳ නෑ. කෙරුවොත් වැඩි හිටියටම අගෞරවය. වැඩි හිටියා කියන්නේ සත්‍යම තමයි. දැන් ඉදින්දේ වැඩ කරනකොට බලන්න තමන්ගේ නිකුත් වෙන සත්වලට අනුන් කරද. ඒක හරිය හොඳ ටෙක්නික් එකක්. ඉතින් මේ එහෙම කීදි කතා කරනවා කිව්වහම මට හිතා ගන්න බෑ. හැම තැනම හම්බියන්දි ගානේ මට උදේ ඉඳලා හැන්ද වෙනකම් වෙන්නේ කට්ටියත් කතා කරනවා. මට හිතෙනවා කාමර විල දොරවහම. දැන් තුනක විතර ඉඳලා මම හරියට නිරීක්ෂණය කරනවා හරිය වැඩි සෝෂලයිස් වෙනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? මේ දැන් මම මේ වෙලාවේ මට සතිය පිටවන්න ඉක්වත් කරන්න බෑ. ෆ්ලෝ එක කරනවා ඒ නිසා මම මේ වැඩි ටික දාන්න බෑ. කතා කරන්න ගියයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තව සයිකොලොජි එකක කනෙක්ට් වෙනවා. ඒ මනසට නිකන් එන්න බෑ කතා කරන්න. මම කිව්වා ලැබුණක් වගේ සමහරට ලව්ගිනුත් පටන් ගන්නවා ලැබ්ගිනුත් පටන් ගන්නවා. ඒ නිසා මම කරුමහා කරලා කියනවා. එදිනෙදා වැඩවලදී තමයි නිකමට හරි අවශ්‍ය නම් මේ වගේ තැනකදීවත් මේ සතිය පිටවන්න mindfulness වලට වැඩිය මම කියන්නේ mind your own business මොන්නම මේ දාන බෙදන්න ගියාම තියෙන කලබගෑනියදී මන්ට හිතෙනවා දාන කරන් ගිහලා කුටි වලට ඕනේ නෑ එක්කෙනෙක්වත් ඕනේ නෑ වැඩ එක්කෙනෙක් ඇවිල්ලා වැඩේ කරන්න කසුපසු කසුපසු තියෙනකොට ඒක හරිනේ හෝටලෙකට ගිහිල්ලා අපි මේ කනවා නම් ඒක වෙනම කතාවක්. අපි සින්දුවක් දාගෙන මේ දැන් රබින්ද්‍රනාත් tagore කවිය දාන්නවනේ. හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේස සරසන්නට මා පිපුණේ නැත මේ දෙක. එයා පුළුවන් තරම් පරිසර කරගන්න. මොකද අපි මේ දවස් දවස් දෙකකින් අපි ආය හංගමු දැහැරියට පස්සේ අපිට ඒක හම්බ වෙන්නේ නැහැ. ඊළඟටත් ගන්න වෙන්නේ. මේ වෙලාවේදී අපි පුදුම් ගෞරවයක් ධර්ම ගෞරවයක්, සංඝ ගෞරවයක්, සීලයට කරන ගෞරවයක් වශයෙන් බලන්න උදේ පාන්දර නැගිටලා කොච්චර වෙලා යනවද කියලා පළවෙනි වචනේ කතා කරා. උදේ මේක කතා කරුවොත් ඉතින් මුස්පේන්තුව තමයි. උදේ ඉඳලා බලන්න කොච්චර වෙලා ඒ ගත්ත විවේකෙ කියන්නේ දවසට ඉන්න පුළුවන්. ඒක තමයි තේරෙන්නේ පුදුම එනර්ජි එකක් ඇතුලේ එකතු වෙනවා. ඒ ජොබ් වලින් රසවල් වලින් ඔය කය මහන්සිකල වැඩ කරන ගොවි රස්නාව හෝ බිස්නස් වලට වැඩිය ගුරු වෘත්තියට පැය 5යි දෙයි. අනිතර පැය 8ක් තියෙනවා. ඇයි ඒ තරම් එක්සෝස් වෙන පැය 5ක්. ඒ පැය ඇතුලේ එනවා රිලීෆ් පීරියඩ් එක. ඒ තරම් ටැක්සින් ජීවහම මේ කතා කරන්න ගියාම අපිට තේරෙන්නේ උද්දන්න මෙලිකවා. ඔක්කොම ඕජාවේ දෙයක්. ඒක ඊට පස්සේ රිපකෂන් එක අරක වැරදුනා මේක වැරදුනා කිව්වට පස්සේ තව එකක්. ඒ නිසා ඉසින්න වැඩවලදී ద్వාර තුනෙන් වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ වාචික ద్వාරය. භාවනා පරියන්කේ තියෙන වටිනාකම මේකයි. පරියන්කේදී වචන කතා කරන්නේ මොන නිසා විශාල පිනක් සිද්ධ වෙනවා. කටව අහගෙන ඉන්නේ. වෙන මොකකින්වත් නෙවෙයි. සතිය වැත්තක දාලා. සක්මන් කරනකොට කියනවා පුළුවන් තරම් කවුරුත් දැක්කත් තමන්ගේ වැඩක් කරගෙන යන්න ඒ ඕන දෙයක් සුනාමි වෙනවා නම් ආපදේ භූමිකම්පාවල් වෙනවා ඒක දෙයින් ඩොලර් එක වැටෙනවා නම් වැටිච්චාවයි නැතිනවා නම් නැතිච්චාවයි සක්මන් කරන එකයි තියෙන්නේ ඒ ජීන වැඩ උනේ හදන්න ඒක නිසා මම දන්නවා මෙතන කොංගු දෙනෙක් ගන්න මේ පැතුල තියෙන චෝගෝයි කසිස්ටම් එක ඉතින් ඒකෙදි හරි ලස්සන ආදර්ශයක් දෙනවා හරිම ලස්සන ආදර්ශයක් දෙනවා මේ නිවසින් වල සංවිධානය කිව්වේ මගේ යාළුවේ. එතන ඒ ඒටි වැඳලා කියනවලු කොහොම හරි අවස්ථාවක් දෙන්න කියලා. දුන්නට පස්සේ තුන් දිනක් හම්බුනාලු මොනම තාලෙන්වත් කතා කරන්නේ නැතර. ඊට පස්සේ සංවිධායක කතා කරලා මෙයාට කතා කරලා ලංකාවේ කරාට අපිට දෙනවා මේ කට්ටිය පිටත් කරන්න. දැනුම් දුන්නා කිව්වට අහන්නේ ඊට පස්සේ මේ මේ මහත්තයා කියන හොඳට වයස කම්මලතුක ඇත්තට හරීම ශ්‍රද්ධාවන්ත හරීම ත්‍යාගමන්ත තුන් ඊට පස්සේ මේ මට තියෙන මේ ප්‍රකාශ කරන එක විතරයි තව එක සැරයක් කතා කරලා තුතුන්දර මෙලවනවා. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් උයි බය වෙලා දඟලලා කිවලු අනේ පුතේ බුදු වෙයි. ඒ වැඩේ කරන්න. ඊට පස්සේ ගොළු බුදු වෙන්න නම් කතා කරන්න වෙන මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තටම අනුකම්පා හිතනවලු ඒගොල්ලන් කතා කර ඉන්න බැරි. ඊට පස්සේ මේ ඉන්චිනට ඒ කපල් එක සම්බන්ධ වුණා ඒ මාස ගොඩක් ඉගෙනගත්ත භාවනාවේ ගෝයින්ක සිස්ටම් එකයා කියනවා එක්කෙනෙකුට ඒ දවස් 10 කතා කරලා ඉඳලා කතා කරලම නෑ කතා කියලම නෑ ෂොක් එක කොච්චරද කියනවනම් රිට්‍රීට් එකකින් ආපු දවස් ඉඳලා කතා කරන්න බැරි බැරුව ගියා මුළු ජීවිතේටම කතා කරන්න බැරි ෂොක් එකක් ආවා ඒ තරම්ම එක පාට ගලපු එක ටක් ගාලා මේක වැහුවා වගේ ඒ නිසා මේක බරපතල වැඩක් මම මෙහෙම කතා කරුවත් එහෙම කිව්වට ඒක ලේසි කරන්න පුළුවන් එකක් නෙවෙයි ශික්ෂණයක් නෙවෙයි බලපෑම. ඒකින්ද වැඩ කරනකොට ගතියක් ගන්න නම් මුදවට මතක තියාගන්න ඕනේ මේ වගේ අවස්ථාවක් හම්බෙච්චාම වැරදි දෙකක් සිද්ධ වෙනවා. තමන්ගේ හිත අවිස්සෙනවා, තව කෙනෙකුත් අවිස්සෙනවා. ඒ නිසා කක්ක කරගෙන අනුන්ගේ ගන්න. කක්ක කරාට කමන්නේ වැසිකිළියට ගිහිල්ලා. ඒ ගාන්න ඒවා. ඒකට සමාජ ධර්මය, ඒකට ආචාර ධර්ම හෙල්ලනවා. ඒ නිසා පුළුවන් තරම් අරසා කරන්න පුළුවන් තරම් අවශ්‍ය දෙයට කෙටියෙන් කතා කරලා නැත්නම් කතා නොකර ඉඳලා වැඩි කරපු මහත්මියගේ ලොකු මොකද කියන්නේ ලොකු මේ ගෞරවයක් Tamanටත් Taman ගෞරව සිද්ධ වෙනවා ඒ වගේම අර මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සහ තමන්ගේ සිද්ද ලොකු එකක් වෙන නිසා මේක හැබැයි මම මම දන්නවා පැහැදිලිවම දුෂ්කරයි සමාජශීලී ජීවිතයක් ගත කරනට එකපාරම නැස කරන්න අමාරු. නමුත් මේකෙන් තමයි සත්‍යයට අවශ්‍ය කරන ශක්තිය වැය වෙන්නේ මෙතන කියලා හිතන්න. ශක්තිය අපිට ගොඩක් ඕනේ සත්‍ය නඩත්තු කරන්න. සත්‍ය නඩත්තු කරන්න වීර්ය අවශ්‍යයි. ඒ වීර්ය වැය වෙන්නේම කතාවයි. ඒ කියන්නේ මම මට හොඳටම තේරෙනවා මම يعني එකට පටන් ගත්තාම තුන වෙනකම් කතා කරනවා. ඊට පස්සේ මම ළඟට කවුරු හරි එනකොට ඇඟ රිදෙනවා. මන්ට ඕනේ පැය දෙක තුනක්වත් ඊට පස්සේ ආය රීචාර්ජ් වෙනවා. ඊට පස්සේ හන්දෑවිත් පැය තුනක් කතා කරොත් ඒ ඒක තේරෙන කොච්චර මේ ඒ ශක්තිය වැය වෙනවද කියලා. ඉතින් ඒක පිටකිරුවට තේරෙන්නේ නැහැ. ඒ නිසා මට නම් කතා කරනකොට හම්බ වෙනවා නම් ඇත්තට ඔය ෆ්ලයිට් එකේදී හරි මේ මට පුදුමාකාර සැපයක් තියෙනවා. මොකද ඔක්කොමලා සිංහල මිනිස්සු කවුරුත් නැහැ. රාමකේතුව වගේ ඉන්නවා. කිසි කෙනෙක් එක කතාවක් නැහැ. උංග කාලයකට බැටරිය charge වෙනවා. මීචිකලීකයක් මේ හිටියත් ඒ නිසා මම උළුවන් තරම් මේ වෙලා අඩු කරලා පැත්තකටලා ඉන්නේ. ඒ කතා කිරීම කියන එක මේ එක්සෝස්ට් වෙනවා නිතිකාර ඕගනයිසේෂන් එක කය කොච්චර කීකරු කරත් අර කතාවෙන් ඔක්කොම මේ අවුල් කරනවා. අනිත් එක විතක්ක ਵਿਚාර දෙක සම්බන්ධ වෙන නිසා මනසෙත් සෑහෙන මේ deranged උම්මත්තක ස්වරූපයක් ඇති කරන කතාවක්. ඒ නිසා පුළුවන් තරම් ගෙදර ගියාට පස්සේ වුණත් කාටවත් අඟවන්නවක්වත් ඉහි කරන්නවත් නෙවෙයි උත්සාහ කරන්න උදේ නැගිටලා කොච්චර වෙලා යනවද පළවෙනි වචනේ බින්දෙන්න කියලා. අපි සමාජශීලී නම් නැගිටලා ටක් ගන්නකොට කාට හරි අත්උත්තර දෙන්න. පුළුවන් තරම් උදේ වරුවම වගේ කතා නොකර ඉන්න පුළුවන් වෙනවනම් හරි පුදුම එනර්ජි එකක් එක්කතියි. ඒකෙන් හරි ලේසි මේ මොකද මොකටද මම ඉන්ටෙන්ෂන් එක මොකද්ද මේ වැඩේ මම කරනවා කියලා කරගෙන යන්නේ නිසා මේ මම මේ විස්තර කරගෙන කියේ මේ අරමුණ කියන වචනේ මහත්ය යුතුක හැටියට ඒ නිසා ආධුනිකට නැතුනට පහු වෙනකොට පහු වෙනකොට මේකට කියන්නේ අදිමොක්කේ නැත්තම් පෙරදක්ම පරියන්කේදී මම කුමක් කළ යුතුද ශක්මනේදී මම මොකද්ද කරන්න ඕනේ එදිනෙදා මම මොකද්ද කරන්න ඕනේ කියන එක මේ විදිහට පුලුවන් තරම් නිරවුල් කරලා දෙන්න ඕනේ හිතට එතකොට ලේසි ට්‍රක් එකක් නැත්නම් දෙක තුනක් කරන්න ගියාම හිත දනිනා මුකට දෙල කරන්න කියලා. පින්න ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේදී මාන්නේ නැති කරගන්නේ කෙසේද? මාතුල මාන්නේ නැති නිසා නැත කියා හිතුවත් ඒ ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කරන බව මට දැනේ. මේ නිසාම නිතර මාතුල තරහ ඇති වේ. නිතරම අනික් අයගේ වැරදි දැක ඉක්මනට කෝපය ඇති වේ. මෙය මම ලෝකයට පෙන්වන චර්චයට නොගැලපෙන බව දැනනත් එයින් ගැලවීමට නොහැකිය. මම නිතර මේ ගැන පසුතැවිලි වෙමි. මේන් ගැලවීමේ මාර්ගයක් කියා දෙන්න මම හිතන්නේ ආටි මිනිහගෙන් ඇහුවේ කියලා ප්‍රශ්නේ. මොකද මාත් පුදුමාකාරයි. මම බුරුමයන්ද මේ එචමේ පැවිදි වෙලා මං හිතේ මරණකම් එළියට එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ අදහසේ රිංගගත්තේ. ඊට පස්සේ බුරුමේ ගමනක් කරනවා. ඊට පස්සේ ඉතින් ඒක දසක ශාන්තමක් වගේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔක්කොම කරලා දෙනවා කියන්නේ. යන්න හදනකොට ස්ථාන හැදපු ධම්මනේ සංඛ්‍යාමතුරු. වැඩි දෙනකත් එක්ක ඇසුරක් නැහැ. ඒතර මේ මට වැඩි වැඩි මල්ද කෝයි. කවුරුද දෙකටදී කතා කරන්නේ? මම ඉතින් මම මම ගුරු වෙන ගදන ආමුදුනේ. මාන්න ගැන පරිසම් ඉන්නවා නේ. කිසිම පිටිපස්සෙන් ගියලා මොකද්ද සංජය කිව්වේ කියලා. එච්චරයි. ඊට පස්සේ මම ඥානන්ද සංසලාට කියලා කිව්වා මේ දෙයියෝ කිව්වා වගේ මේ අනකරා වගේ වරදන් දෙයක් නෙවෙයි. ඉතල ඉතල මම අවුරුදු දෙක තුනක් දැකලා මට කිව්ව විතරයි ආන්දරේ. මානගෙන පරිසංගෙන්න නෑ. ඒකට කාලා කියන. අන්නේ. මානගෙන පරිසංග. මම ඊට පස්සේ දසාතේ කල්පනා කරා දැන් මට දන්නේ නැහැ ඇත්තට මම මාන්නකාරය දන්නේ නැහැ පිට හැටි දන්නේ නැහැ අරකයි මේකයි කියලා ඊට පස්සේ ගිහිව භාවනා කරන කාලේ නිතර අපි මේ ගැන කතා කරා. නිතර කරගෙන අපි ආශ්‍රය කරුවේ ගිහියෝ ගිහි භාවනා මධ්‍යස්ථානේ ඔක්කොමලා හොඳ උගත් හොඳට රැකියාවක් කරන ඉතාම චාම් ජීවිත ගත කරන simple living high thinking මිනිස්සු. ඒ නිසා හරියට සාකච්ඡා කරනවා. බැලු බැලමට ඇත්තම නෑ ඒගොල්ලෝ පුළුවන් තරම් බොහොම නීතිමානීව ගත කරනවා. හැබැයි නිතර කතා කරන්නේ. මගේ මම දැක්කේ වැරැද්දක් සිද්ධ වෙන වෙලාවේදී දැන් මම මේ පිළිසෙ ඉදිරි පිට යම් කිසි චරිතයක් රඟපාන. ඒ චරිතෙට ගැළපෙන්නේ නැති යමක් මම ඇතේ සිද්ධ වෙනයි කියලා හිතමු. වෙච්ච ගමන් පිළිසත් අපාසරපත් වෙනවා මාත් අපාසරපත් වෙනවා. මට තනම් නැහැ. ඉතින් ඒකකොට මේ ඒ කෙලෙසේ අවුස්සන්නේ මාන්නය තුල තමයි. ඉතින් මේක දිහා බලද්දී මේක මනුස්ස කමනේ කියලා හිතන්න පුළුවන් නම් වැරදුනා හිතල වැරදුවා නෙවෙයි. මනුස්සකම කියලා එක්ක සමාව දෙන්න පුළුවන් නම් මාන්නය ගලව ගන්න තියෙන එකම ක්‍රමය තමයි දවසකට හතර සැරයක් වර දෙන්න. වැරදුනට පස්සේ ඉතාලන් කියන මෙතනින් තමයි ප්‍රෙෂර් එක විශ්සන තැන. වැරදුනේ නැතුව හරියට ගියොත් මාන්නේ වැඩේ. පර්ෆෙක්ට් වැඩ කරගෙන යන්න පුළුවන් නම් මාන්නේ වැඩේ. වර්ධිනුට හිතන්න ඕනේ මේක මේ එක විදියක අනියතමානී වෙන්න අපි ඔය හිතන හීන ලෝකයෙන් පොළොවට කෙනක් දාන්න ඒක විද්‍යක ප්‍රෙෂර් රිලීසිං වැල් එකක් වගේ. ඒක නිසා හැම වැරද්දකම තියෙනවා මොකද්ද අපි නැවත නිවැරදි කරන ගතිය. නිසා දවසකට හිතලා හරි වැරදි එකක් කරන්න. ඒකත් ඉබේම මාන්නේ යනවා. අපි හරියටම පර්ෆෙක්ට් pedantic හරියටම කරන්න ඕන කියලා කියපු ගමන් අනිවාර්යයෙන්ම මිරච් එකම අපි වෙනවා. හරි මං හිතාගත්තා මට ඕන විදිහට මං වැඩේ කරයි කියලා. ඒකත් ඉබේම දන්නේ අර පැත්තෙන් මාන්නේ ඉස්සෙල්ලා. ඒ නිසා කරන පමාගෙන නැවත සමාදින ගතියක් බුලෙත තිබේ කියලා අපි අර පව් සමා කරගෙන ගතියක් තියෙන අරුත් දවසට බුලත්තක් දීලා ඒ වගේ තමන් අතින් වෙච්ච හැම වැරද්දකටම වැරද්ද ගැන ඉතර දෙ කනගාටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මතක තියාගන්න නිහතමානී වෙන්න හොඳම උපමානයක් මේක තව ටිකක් ගැඹුරින් කියනවනම් දැන් අපි මේ අරමුණේ හිත පාත්නවා පරියන්කේ. ආනාපානී ඉන්ද්‍රිය අපි කිවිස ගන්නෙ. ඒකනේ අපි සීල් ගත්තේ, සපදානක් ගත්තේ, කතා නොකර හිටියේ මෙතෙන් ආයි. නමුත් එහෙම කරගෙන කරගෙන යනකොට ඔන්න හිතවිල්ලකට හිත වැටුණයි කියලා හිතුව. හිතවිල්ල හිත වැටලා දැන් අපි දන්නවා අරමුණේ හිත පිටපැයි. පිට පැන බව දැනගත්ත ගමන් ආපහු හිත අරමුණට ආවයි කියලා හිතුව. මම හිත පිට ගියා කියලා දැනගත්තා. එතකොට අරමුණට හිත ආපව ආනන්දන්ට ආවා. දැන් ආපු ගමන් අපිට පශ්චාත්තාපයක් වෙනවනේ මෙයා අපේ ට්‍රැක් එකේ යන්න තියෙන මිනිහා තාමත් කොච්චර කරත් පිටපයින්නවා කියලා. ඒක නිසා අරමුණේ ඉඳලා අරමුණෙන් පිට හිතවිල්ලකට හිත පණින එක පශ්චාත්තාප වෙන කාරණාවක්. අපි හිතාගන්න දෙන්නේ මොකද කරන්නේ අපි සතිය 100ක් තාම සම්පූර්ණ නැහැ. මේ පැන පැන හරි කමන්නේ. මෙයා ආයතන පදිනවනේ. ඒක නිසා ඔය ගියාට කමන්නේ. ඒ නිසා මම ඊට පස්සේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ කියලා බැලුවොත් දවසක අල්ලගන්න පුළුවන් වෙයි. හිත පිට ගියයි කියලා දැනගන්න සතිය නැතුව කොහොමද දන්නේ? සතිය ඉන්නකොට සතියමයි සතිය ඉන්න බව දැනගන්න එක නම් ඉතින් ඕන කෙනෙකුට තේරෙනවානේ. දැන් අරමුණේ නැහැ. හිතවිල්ලේ ඉන්නේ. කොහොමද දන්නේ දැන් හිත පිට ගිහලා ඒ කියන්නේ මොකද්ද සික් සෙන්සර් එකකින් අපි සෙන්සර් වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඒක දැනගත්ත ගමන් හිත ලැජ්ජ වෙලා ආපහු අරමුණට එනවා කියන්නේ ලොකු බය ලැජ්ජාවක් නේ. ඕන ඒකෙන් සද්දෙක්ට යන්න තුනනේ. වේදනාවට යන්න තුනනේ. යන්න තු ආපහු ආවා සතියට. ඊට පස්සේ සතියට ආවට පස්සේ සතිය යන අනපන්තාව. ආවට පස්සේ තමයි පශ්චාත්තාප වෙනවනම් ඊගාමෝටි අපිට අරමුණ වඩන්න හම්බෙන්නේ අර හිතේ තියෙන පශ්චාත්තාපය නිසා. ලද ස්වර්ණමය අවස්ථාව ගිලිනවා. ඒ නිසා අපි මේ සිද්ධිය බලලා හිත පිට යන එක ස්වභාවය. කාටවත් වරදිනවා. ඒක නෙවෙයි. ආපහු ආවට පස්සේ පශ්චාත්තාප නොවි අරමුණ දිකට කරගෙන යන්න පුළුවන් නම්. එතකොට තියෙනවා පිට යෑමේදී සතිය පිට යෑමේදී සත්‍යමිතිය සත්‍යමත් වෙලාවක සතිය කියනවා කියලා දැනගන්නට වැඩිය අසතිමත් වෙලාවේ අසතිමත් කියලා දැනගන්න දෙයක්ත් තියෙනවා කියලා තේරෙන්න ගත්තා. මන්දනේ මම සර වැඩිද කියලා කියනවා. සතියේ ඉන්නකොට සතියේ ඉන්නවා කියලා දැනගන්න එක වෙලක් good. අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්නවා කියලා දැනගන්න සතිය අශෝකේ බලවත් සතියක්. ඒක කවදාකවත් අපිට ඇප්‍රීෂিয়েට් කරන්න වෙන්නේ නැහැ පශ්චාත්තාපෝ. ඒ විතරක් නෙමෙයි ඒක දැනගත්තම හිතාක වෙනවයි කියන එක සෑහෙන බයලජ්ජාවක් සෑහෙන කීකරුකමක්. ඒ නිසා ඒක හොඳ පැත්තට දාලා එතන ඉඳලා හිත සැලෙන්නේ නැතුව ආනාපාන දිගේ කරගෙන යන්න පුළුවන් නම් අර වෙච්ච වැරද්ද මොකද්ද සුපරිශීලනයක් තියෙනවා. ඒ වගේ මාන්නකාරකම් තිබුණා කමන්නේ නැහැ. ඒක මොකද කරන්නේ? ඉල්ලලා ගත්ත එක නෙවෙයි. ඒ නිසා එයාට රැක්කෙන් පිට පයින්නවා, වැරදි වැඩ කරනවා. කමන්නේ අඩු ගන්න දැන් මම මාන්නකාරයි කියලා හරිද? ඒ වගේම මම මාන්නකාරකම හොඳ නැහැ. හදාගන්න ඕනේ කියලා දැන් ඒක කවුරුත් කෙවිතක් කරන්න ගහලා නෙවෙයිනේ කරන්නේ. අනේ ලොකු ආරම්භයක් කියලා හිතාගන්න. මේ ලොකු self discovery එකක්. මම මෙහෙම තියෙද්දි මම බැරිද මට මාන්නකාර වෙන්න? නසන්න කාලලා නසන්නාලකම් කරන්නේ. කරන්න කරන්න කරන්න පුදුම විදිහට සිස්ටම් එක ඒකෙම කන්ට්‍රෝල් වෙන්න පටන් ගන්නවා. නිසා මාන්නක්කාරකමට වෛර කරන්න එපා. මාන්නක්කාරකව පශ්චාත්තාප වෙන්න බෑ. මාන්නක්කාර නොවෙමි කියලා අදිෂ්ඨාන කරන යනකොට මාන්නක්කාර වෙන යාන්ත්‍රණය බලන්න. මාන්නක්කාරකම ඉඳද්දි මම දැන් මාන්නක්කාරය කියලා දැනගන්න පුළුවන් නම් මම හිතනවා අපේ හද මඩලට බුදුහාමුදුරුවෝ වැඩියි කියලා. අපි ඇතුළේම බුදුහාමුදුරුවෝ ඉඳගෙන කියලා දෙනවා. දැන් මාන්නක්කාරය. ඊට වැඩි වෙන උත්තරයක් නෑ. එකයි මේකදී කියන්න තියෙන්නේ සමාවෙන එකයි. දැන් සිස්ටම් එක අහුවෙලා තියෙන්නේ ලයිට් එකට අහුවෙලා තියෙන්නේ ඔහේ වෙන්නරින්. වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ මාන්නේ නොයනව නෙවෙයි එන්නේ මේක බලකා බල කැඩෙන පටන්. අඩු වෙන්න පටන් අර ගන්නවා. මේකම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා පමාදේන කම්පතිති සති බලං කියලා. අපි අප්‍රමාදේ යන්න ගමන් කර කර ඉන්න වෙලාවක අය ප්‍රමාදයට වැටෙනවා. හිත පිට යනවා. ශබ්ද ඇහෙනවා, වේදනාව වලට සංගරනවා, හිත තරහ යනවා, මාන්න එනවා. මෙතෙන්දි කම්ප වුණොත් සතිය දුර්වලයි, කම්ප නොවි. හරි ඒක එහෙම වුණා මම ආයේ මෙතන ඉඳලා මම වැඩේ කරගෙන යන්න ඕනෑ කියලා කියනවනම් ඒ කම්ප වුණේ මාන්නයට වුණා. ඒ කම්ප වුණේ මේ මමයනයට වුණත් ඒ කම්ප වුණේ රාගයට වුණත් දැන් ඊට යම් ප්‍රමාණයක සත්‍ය ආරක්ෂාවක් යටතේ වෙයි. ඒ නිසා ඒක වෙන්න දෙන්න සත්‍ය ආලෝකයට වෙන එකම දෙයයි තියෙන්නේ වෙච්ච වැරද්දට පමා සමාව දෙන්න විතරයි. සමාව දෙන්නේ වැරද්දක් කරන්න නෙමෙයි. දැන් මෙයා හීලින් ප්‍රොසෙස් එකේ ඉන්න නිසා. ඒක නිසා මාන්නේ වගේ දේවල් ස්මාර්ට් වෙලා කරන්න බෑ ඒක හරිම වංචනික ධර්මයක්. ඒ නිසා කියන අඩුවාන දැන් මම මාන්නක් කරේ කියලා දන්නේ එක ඒ ඩයග්නොසිස් එකේ ඒ අවබෝධය හරි වටිනවා. අනිත් එක මේ ආශ්‍රය කරන කල්යනා මිත්‍රන් අතර ඒ කියලා තියන්න ඕනේ. මලක මෙහෙම අඟත් ඇවිල්ලා තියෙනවා දැක්කොත් කඩපන්. එනවා මම ගැහැටි ඒක කරන්න කියන්නේ අන් එනවා. දැක්කොත් මම ඔබට අවසර දීලා තියෙනවා ගාපන් කියලා. අන් ගැටේ වෙලාවෙම කර්ණික ලේසි. අපිට උගන්වන හරකුන්ගේ අන් කපන ප්‍රමාණය. පට්ටි හරක් කියනකොට ඔක්කොටම අන් කියනකොට ගාලේ බැඳලා කියන්න බෑ. ඒ නිසා උන් අන් කපනවා. කපන්නේ 104ට අංශක 400ට රත් කරපු හීටර් එකක් තියෙනවා අංගටේ. එහෙම නැත්නම් මයිනස් අංශක 18ට සීතල කරපු සීතල ප්‍රෝබ් එකක් තියෙනවා දෙකෙම පිච්චෙන. ඊට පස්සේ අඟ එන්නේ. ඔය මාන්නේ සාමාන්‍ය අඟක් වගේ තමයි. ඉස්සලා ආපු පබ්ලික් එකට ඊට පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඉතින් අඟේ ඉඳලා කන කනවා ඊට පස්සේ. ඉතින් ළඟේ ඉන්න කට්ටියට කියන්න ඕනේ මං යනකොට අංගිනකොට ඌට අනින්ද ආසාවක් තියෙනවා. අර අංගින වයසේ ගොන්නුන්ද උන්ට නිකන් ඉන්නේ ඔය ඇල්ලකට හරි තල්ලු කරන නැත්නම් ළඟ ඉන්න එකට හරි අගිනවා. ඉතින් එතකොට ඇත්තටම Tamanට හදිය තේරි ළඟ ඉන්න කාට තමයි ඌට අංගෙනවා කියන්නේ. ඒ නිසා බજારයකට කියලා තියනවනේ මෙහෙම අංගෙන වෙලාව දැක්කොත් කීපම් ප්‍රෝබ් එකේ චිටි චිටි චිටි ගාලා පිච්චෙන කියලා. ඉතින් හැබැයි එතකොට තරහා යනවා. හැබැයි ඒක නිසා පවර්ලා තියන්නේ. අපි වෙන කවුරුත් නැහැ අපිට බුදුන් නැහැ ධර්මයේ වෙන මොකුත් නැහැ අපි අපි වශයෙන් මේ දැක්කොත් නියපොත්තෙම කඩලා දාපන් කියලා. ඒ වගේම වෙන කෙනෙකුගේ මාන්නයක් දැක්කට පස්සේ වුණත් මතු කරලා දෙන්න ඕනේ. හැබැයි මේ අවිශ්චන කාලෙක නෙවෙයි. අර මතක් කරලා කියන්න බැරි නම් අපේ කල්යාණ මිත්‍රකම නැහැ. අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා ආයේ කටයුතු කරුවා ඔක්කොම හරි. හැබැයි මට හොඳටම තේරෙනවා අතනදී ඒ වචන ඒරියාවේ පේන තියෙන්නේ ටිකක් ඒ වෙලාවේ ඇඳලක්. අපි කියන්නේ ඇඳලා කියලා කියන්නේ ඇඳලයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ. එහෙම නැත්නම් මේ අනේ හොඳයි good morning අනම්මන නෙවෙයි. දැන් වෙලාවි වැරද්ද කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ඒක නම් ඒ සඳහා අපි සංනිවේදනය කරන එක වටිනායි නැත්නම් කෙලින් උත්තරයක් දෙන්න බෑ. කොහොම හරි ප්‍රශ්න ලියා ගන්න පුළුවන් කරුණු තේරෙනවා දැන් සබ්ජෙක්ට් එකට බහලා ඉන්නේ. මහන්නේ අඳුරකට කියනවා ඒක ලොකු දැක්වන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ යටත් ඉල්ලමේ ආනාපාන සති භාවනා රාත්‍රියේදී කලාට පසු නිදා ගැනීමට ගිය විට සමහර වෙලාවට නිින්ද යන්නේ නැත. බොහෝ වෙලා අවදියෙන් සිටීමේ සිදුවේ මේ සඳහා කුමක් කළ යුතුද කරුණාවෙන් උපදේශයක් දෙනු මැනවි. මේක ඇත්තටම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා යෝගාවචර රාත්‍රියේ දිවා සංඥාව ගන්න දිවා රාත්‍රී සංඥාව ගන්න කියලා. මිනිස්සු කොහොම කලබල කරන දවල් කාලේ පුළුවන් තරම් පැත්තකට වෙලා නිකන් බස් එක්ක වාගේ හැංගිලා ගත කරන්නේ. එළියට බහපු ගමන් එක එක එක එක දේවල්ට අහු වෙනවා. රාත්‍රී කාලේ පුළුවන් තරම් බහලා භාවනා කරන්න. ඒක ඔක්කොමලා බුදිනේ. ඉතින් ඒක හරියන තැන තමයි භාවනා කරන්න කියලා අවසාන පරියන්කේදී මුදුවට භාවනා වුණොත් ගියාට නිින්ද යන්නේ මොකද සත්‍ය කියලා කියන්නේ අවදි කරන ධර්මතාවය. සත්‍ය කියන්නේ අවදි කරන එක. එතකොට අර හිත ක්‍රියාශක්තියක් එන්නේ. ඒ ක්‍රියාශක්තිය නිසා නිදාගෙන හිටියත් හිත වැඩ. නමුත් අපි හිතමු 10ට අපි නිදා ගන්නවා. අපි 11 වෙනකන් හිටියයි කියලා. එතකොටත් හිතට නිින්ද අවශ්‍ය නැහැ. නමුත් මේ සාමාන්‍ය කියනවා මේ මධ්‍යම රාත්‍රියේ 10ක් දෙකක් අතර ඇඟ කෙලින් තිබොත් ඇති වෙන කම්පන වේග වලට වැඩිය හරහා දාලා තියෙන එක ලේසි කියලා. ඒක සෞඛ්‍ය සම්පන්නයි. මෙහෙම තිබ්බොත් මේ හුඟක් අනවශ්‍ය ස්නායු තුඩු කෝප වෙනවා. ඒ නිසා ඒත් එක්ක දිශාගත වෙන්නේ කියලා කියනවා. ඒකත් උතුරු දකුණු දිශාවට යනවා නම් මැග්නටික් ෆීල්ඩ් එකත් එක්ක අපි මේ දිශාගත වෙනවා. සිසිංහ සියාවෙන් දකුණු ඉරියව්ව බලලා කියලා කියන්නේ දිශාගත එහෙම නොවුනොත් වෙන්නේ අර මැග්නටික් ෆීල්ඩ් එක ඇවිල්ලා අපේකත් එක්ක හරස් කපනවා. ඉතින් ඒ වෙලාවට නිදා ගන්න ඕනේ. නමුත් හිතලා ඇසි නැති වුණාට කියනවා සම්පූර්ණ නිින්දට ගිය වෙලාවක අවශ්‍ය කරන විදිහට කය සතපවන්න. හොඳට ඒ කියන්නේ හොඳට රිලැක්සන් හිත ඇඟ ඉන්න ආනපාන දීප ගන්න ඉඳීද. සමහරට මේ මධ්‍යම රාත්‍රිය පුරාවටම මානසිකාරය යනවා. වරින් වර ඩේ ඩ්‍රීමින් යනවා. ඩේ ඩ්‍රීමින් නෙමෙයි ඒකට නයිට් ඩ්‍රීමින්මනේ. හිත ඩෝසින් යනවා. කියලා එනවා නමුත් උදේ වෙනකම් බලනකොට ඇත්තටම නිින්ද ගිහලා නැහැ. හැබැයි නැගිටලා බලනකොට කඩਿੱත්තු ගතිය නැහැ. බුද්ධි වැඩ කරන යනවා. ඒ හැබැයි මේ මම කියන්නත් තමයි මේ වෙලාවේදී තමන් සාමාන්‍ය බුද්ධිය දීලා කය සතපොල තියන්නේ. කය යාට විලක්ෂණ විදිහට මේ හොවින්න අරින්න ඕනේ. ඒක ලාභදීන් තියෙනවා. ඒක ප්‍රශ්නෙට අඩු ගානේ ඒ මුග දෙනෙකුට දවස් දෙක තුනක් හිටිනවා. නිින්ද යන්නේ නැහැ. ඒකට බය හිතෙනවා ඉන්සොම්නියයි කියලා කියන්නේ. විකටම නිින්ද නැති කියලා. නමුත් අරමුණේ නම් හිටින්නේ කය හොඳට සැතපීලා තියෙනවා නම් කැපී පෙනෙන ලකුණ තමයි උදේට තෙහෙට්ටු ගතිය මේ එක්සෝස්ට් වෙන්නේ. ඒ වගේම කියනවා අපිට මුලින්ම බර වැඩක් අහු වෙනවා හිතා ගන්න බැරි තදවල ටාස්ක් එකක් හම්බ වෙනවා. භාවනාම නෙවෙයි වෙන වැඩක් නෙවෙයි නමුත් ඒ වෙලාවේදී කටියට කියලා කවන්නේ මම මේකෙදී මම කන්සන්ට්‍රේට් කරන්නේ ඒ නිසා වැඩ ටික මට දෙන්න මම කරන්නම් කියලා හොඳට සතියෙන් කළොත් ඒ ලොකු සම්ඥාස කියලා කියන්නේ ඒ සතියෙන් කරනකොට ඒ ඒ චිත්තක්ෂණේ හිත විස්පාර වෙනවා. එරියස් නැහැ. වැඩි ඉවරල කළා බලනකොට තදේ බල එක්සෝස්ටිං නැහැ. ඒක වැඩ ගොඩක් කරලා තියෙනවා. එතන එතන විස්පාර වෙනවා. ආයි බැක්ලොග් එක. ඒකම වෙනවා පරිහාන රාත්‍රියට. ඒ නිසා මේ හිත වෙන ඩයිමන්ෂන් එකට යන්න හදන්නේ. යනකොට කයට ඕනේ විවේකය හිතට පුළුවන් ගත කරන්නේ පරීක්ෂා කරලා බලන්න උදේ වෙනකොට වෙහෙස ගතියක් දැනෙන්නේ නැත්නම් මේ වගේ රාත්‍රී දෙක තුනක් ගත කරන්න වෙනවා. ඒ හිත අවදි වෙන වෙලාවක ඒක මේ අපේ සම්ප්‍රදාය කඩුණට හිතේ අවදි භාවය සෞඛ්‍ය සම්බන්ධ දෙයක් ඒ වෙලාවේ. ඒක යාර මම එක දවසක් කිව්වාගේ අර නියුරොලොජිස්ලා ටෙස්ට් කරලා බලලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝබ්ස් දාලා නිදා ගන්න මිනිස්සයයි බුද්ධයනේ මේ අවදිින් ඉන්න මිනිස්සය දෙන්න අරගත්තාම මොලේ ක්‍රියාකාරීත්වයේ කිසිම වෙනසක් නැහැ. නිදාගෙන ඉන්න මිනිහා අවදිලා ඉන්න නිසා එකම විදිය සංඥා නිකුත් කරනවා. ඊට පස්සේ නිදාගෙන ඉන්න මිනිස්සට එකපාරට බය කළ නැගිටපුවාම කන්ට්‍රෝල් පරීක්ෂණයේ කන්ට්‍රෝල් එකේ ඉන්නේ නිින්ද නැති මිනිස්සේ කියාට කම්පනයක් එන්නේ අරයා නැගිටිනකොට එකපාරට බ්‍රේන් වේව්ස් කම්පන වෙලා ආයෙත්තර normal එකට. ඒ නිසා අපි නිදාගත්තත් පැහැරගෙන හිටියත් බ්‍රේන් එකේ වැඩවල මොනම වෙනසක් නැහැ. ඇත්තටම අපි අර මේ බැංකුවල මා අවුරුද්දකට දවස් දෙකක් නිවාඩුදනේ මාර්ච් ජූලයි 31 වෙනිදායි account balance කරන්න. බැංකුව අහලා තිබුණේ වෙන්න වගේම ඇතුළේ වැඩ. කවුන්ටර්ස් හිටලා ආවේ. කන්සර්න් නොවුනට ස්ටාෆ් එක වැඩ. මේක තමයි මේ බ්‍රේන් එක අපි හිතුවට මොකක්වත් වෙනසක් කරලා නැහැ. එයා දිගටම වැඩ. ඒක හොඳට තේනවා වගේ ඉන්න වෙලාවක මේ එහෙම බැලන්ස් කරගන්න වෙලාවක් හම්බුනේ නැත්නම් එයාට මේ දවසේ වැඩ රෙකන්සිලියේට් කරන්න. දිගටම ජෙනරලි ඒක තමයි වෙන්නේ මේක වෙන්නේ දවසයි දෙකයි. මේක ඒ භාවනාවේ විශේෂයෙන්ම හැම දෙයක ඇතිවීම නැතිවීම දකින්න මට්ටමට හිත අවදි වෙනකොට එයාට රැඳවල් වෙනස නැතුව යනවා. අරකෙදි බුදුරජාණන්ස කියනවා මෛත්‍රී භාවනාවට ගෙලිම සම්බන්ධ කරලා කියනවා සුඛං සුපති සුඛං පටිපුංචති සුඛං නපාපකං සුඛිනම් පසති කියලා. යම් කිසි කෙනෙක් නිදා ගන්න යනකොට මෛත්‍රී භාවනාව වඩනවා නම් සුවසේ නිදාගනී සුවසේ අවදි වෙයි නපුරු සීන නොදකි. නමුත් ඒක අංගුත්තර නිකායේ ඒක කියවුවොත් ආ ඒක මෛත්‍රී භාවනාවක් තියෙනවා කරුණා භාවනාවක් තියෙනවා මුජිතා භාවනාවක් තියෙනවා ආනාපානටක් තියෙනවා විචිස්කුණ පෙරක් තියෙනවා ධාතු මනසිකාටක් තියෙනවා සම්පජඤ්ඤයක් තියෙනවා භාවනා ක්‍රම 18කට මේ ආනිසංශ තියෙනවා ඒ නිසා නිදා ගන්න යනකොට තමයි පුරුදු ආනාපානට ගන්න දාපු ගමන් ගෙදර ගෙදර හිත නිකන් ගෙදර ගියා වගේ ඊට පස්සේ ආනාපානෙන් නිදර ගියොත් කලබල නැහැ අපි දැන් හුඟ දෙනෙක් දන්නේ මෛත්‍රී භාවනාව එක්ක මෛත්‍රී මේ කායගත සති ඔක්කොම භාවනාවේ ඔක්කොම ඒ ඒ ආනිසංස 11ම තියෙනවා. ඒ මට නම් වෙලා තියෙන ඕනම වෙලාව නිදා ගන්න ඕන පොතක් අරගෙන. නිදි පිට පෙත්තවා. දවල් නිදා ගන්න ඕන නම් හන්දාව නිදා ගන්න ඕන පොතක් කරගෙන එහෙම බලාගෙන ඉන්නකොට ලස්සනට තේරෙනවා මේක නිකන් මැග්නටයිස් වෙලා ඉන්න එහෙම පොතක්. බබාදේ. ඉතින් මම කියන්නේ ඒකට ස්ලීප් ඉන්ටර්ප්‍රිට් කියලා. ඉතින් සමහරු ඒක මෛත්‍රිය හරහා එක එක ක්‍රම හරහා කරනවා. එතකොට ඒක මේ සාමාන්‍ය මේ වගේ වැඩේ මේ මුළු රාත්‍රියම හැරෙන්නේ නැති එක හැමදාම වෙන්නේ නැහැ. ඒක භාවනා මූඩ් එකක් තියෙනවා. ඒ වෙලාවට ආවට පස්සේ ඒක දවාල රෑ වෙනස නැතුව යනවා. දිගටම හිත මේ දේවල් වල ඇතිවීම නැතිවීම දැක දැක දැක තියෙන මිසක් මේ ක්‍රියා වේගයක් තියෙන. අවදි වෙච්ච බවට පූර්ණ අවදියක් නෙමෙයි ලක්ෂණක් නෙමෙයි. ආමතුනේ සක්මන් භාවනාදී ඒක ගැන හිත පවත්වන කොටත් බෑග්ග්‍රවුන්ඩ් එකේ හිතවිලි දුවනවා. ඒකට මොකද කරන්නේ? තව විස්තර ටික දුන්නා හරි හොඳයි. ඒක හරිම ෂෝක් වැඩක් මේ සක්මනයි පරියන්ක දෙක සක්මන් බලනකොට පරියන්කේදී අරමුණ බොහොම ගොරෝසුයිනේ. පොළවේ තියෙන හොඳට දැනන හුස්ම වගේ නෙවෙයි. ඉතින් ඒකේ හිත පවත්වන ගමන් තේරෙනවා ඉන චැටර් එක එනතන කතාව ඔහේ යනවා ඇතුලේ. ඒකට inner thoughts කියලාත් කියනවා. ඒ thoughts යනවා සක්මන් කරනවා. නිකමට හරි අඩේ හිතනව නේද කියලා හිතපු ගමන් හිතෙලට අහුවෙ. එහෙම නැතු ඒක ගණන් නොගෙන සක්මන් කරුවොත් දිගට සක්මන් කරන්න පුළුවන්. එතකොට පේනවා දැන් මේ සක්මණෙන් එන සංඥාවයි හිතවිලෙන් එන සංඥාවයි නිකන් ළඟ ළඟ වගේ යන්නේ. එතකොට අපේ මානසිකාරය යෙදෙන්නේ අනේ හිතවිලි කීති කමන්න මට සක්මන් කරන්න පුළුවන් නේ කියලා ජයග්‍රහී හැකියමේ ගියොත් හිතවිලි තුනට බාධාවක් නැහැ. එහෙම නැතු කිව්වොත් මම දැන් නැතු හිතන්නේ මේ හිතවිලි රෝගයකට තිබිලා තියෙන මේක හරියන්නේ නැහැ මේ හිතවිලි බලන්න ඕන කියලා හිතවිලි දිහාට ගියවම ආනපාන සක්මන කැඩෙනවා හිතවිලි දිහාට යනවා. ඒක පරියන්කට වැඩිය හොඳටම උඟ දෙනකොට අහුවෙන්නේ සක්මනේ ඒත් මැදදී. කොංගොලදී නෙවෙයි. සක්මන මැදදී යනකොට පේනවා. ඉතින් එතෙන්ද කියනවා මේ හිතවිලි නැතුව සක්මන බලනවට වැඩිය ලොකු සතියක් ඕනේ හිතවිලි තියෙද්දි සක්මන් කරන්න. එනිසා පුළුවන් නම් ඔය හිතවිලි තියෙනකට සක්මන් කරගෙන යන්න පුළුවන් නම් ඒක නිකන් සෙනඟ නැති පාරක ඇක්සිඩන්ට් නැති කරගන්නවා කියන්නේ ඕන තරම් සෙනඟ ඉන්න පාරක ඇක්සිඩන්ට් නැතුව වාහනේ ගෙනියන්න පුළුවන්. මේකෙන් ඇල්ලුවා නම් සක්මනේදී මේක ඇල්ලුවා නම් එහෙම ගෙනියගුවන් පරියන්කේට කොච්චර හිතවිලි තිබ්බත් ආනාපානේ පේනවනම් හිතවිලි නැතුව ආනාපානේ සතිය පවත්වනට වැඩිය ලොකු ප්‍රශංසනීය ගතියක් තියෙන හිතවිලි තේදී ආනාපාන සතිය පවත්වනවා. ඒක තමයි යෝගාවචරයට හම්බ වෙන මේ මේ අපි කියන්නේ ආශ්චර්යය එහෙම නැත්නම් ප්‍රත්‍යාරි. ඉතින් හිතේ දෙය ටික වෙලා කරන තේ යම් යම් ශබ්දක් තියෙනවා. ගණන් ගන්න තු ආනපන කරනවා නම් නැත්නම් සක්මන කරනවා නම් ඒක ලියනකොට සුද්ධ කියලා දෙන ඇත්තටම ශබ්ද අපිට කරදර කරනවා නෙමෙයි අපි ශබ්ද වලට කරදර කරන්නේ. සද්ද ඉන්නේ අපිට අපිට ආමන්ත්‍රණය කරන්නේ නෙවෙයි. ඒව යන්න අපි ගිහිල්ලා එකත් එක පැටලෙනවා. පැටලෙනකොටම මූල කර්මස්ථානේ කැඩෙනවා. ඒක දැනගෙන සද්ද තියෙද්දිත් කරන්න පුළුවන් කියන විශ්වාසය වැඩියෙන්ම කරන්න පුළුවන් වෙන පරියන්කයට වඩා සක්මන. ඒක හොඳට අත්දකින්න අත්දකලා පස්සේ ඒක එහෙම මොකද මේ පරියන්කට යොදන්න පුළුවන්. ඒකෝට හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් ඒචිලි කීදී සක්මන් කරන එක හොඳට මාස්ටර් කරොත් ඒ සක්මනේදී සතියෙන් සක්මන් කරන ගමන් එන හිතවිලි එකිනෙකට සම්බන්ධ වෙච්ච හිතවිලි නෙවෙයි. යන්වල් වගේ පුරුක් ගැට ගැහෙන නෑ පුරුක් පුරුක් විතරයි තියෙන්නේ. මේක හිතවිල්ලක්ද කියලා බලපු ගමන් ඔක්කොම ටක් ගාලා දඟල හැදෙනවා. ට්‍රේන් තෝට්ස් හැදෙනවා, චේන් තෝට්ස් හැදෙනවා. නැත්තම් තියෙන්නේ හිතවිලි කෑයි. හිතවිලි කලල. අටෙන්ෂන් එක ගිය ගමන් ඒක ඔක්කොම ෆිට් වෙලා තේරුමක් එනවා. ආනාපානෙම නෑ සක්මනම කරේ හිතුවත් අරවා එහෙම හැලෙන්න පටන් අර ගන්නවා. මොකද ඒවා මේ තාම ෆෝමියුලේට් වෙලා නැහැ. ෂේප් එකක් අරගෙන නැහැ. රෝ මටීරියල් ටික විතරයි තියෙන්නේ. හිත දෙමිල්ලෙන් තමයි ඒවා ඇත්තේ හිතවිලි බාටපත් වෙන්නේ. ඒ නිසා හිතවිලි වලට චේන්ජ් කරලා මූල කර්මස්ථාන ගෙනියන එක තමයි මේ කම තන්නේ කර එක්ස්ක්ලූසිව් විපස්සනා උපදේශය. සමතදී ඒක කියන්නේ. සමතදී කියන්නේ එහෙමනම් හිතවිලි මෙනෙහි කරන්න කියලා නැත්නම් හිතගෙන අනත් සක්මන් නැතර කරලා හිතන බව මෙනෙහි කරන්න කියලා. ඔය විපස්සනාදී සෙල්ලක්කාර වැඩ එකක් කරේ පිළිජේදීම සක්මන් කරලා කොන්ෆිඩන්ස් ගන්න. මට තේරුම් ගිය ආකාරයට පසුගිය ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ආස්වාස ප්‍රස්වාසයේ අන්තිම කෙලවර දක්වා බැලීමෙන් අදුක්කම සුඛිත ඊට ඉක්මනින් ළඟා විය හැකි බව. මේ පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අතර මේක ප්‍රකාශය පැහැදිලි කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේක ඉස්සලා පරියන්ක කීපයකදී විනාඩි 20 30 ගමන හොඳට ආනාපානෙ ගෙවලා ඒ සංසුද්ධන අධ්‍යකලා තියෙනවා නම් පමණක් අර තේරෙන පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ ඉස්සර තමයි විනාඩි 20 තියන්න ඕනේ 10න් 5න් 2න් 1න් වගේ ඉක්මනට එතෙන් යන්න පුළුවන්. එයා ඒක උහුරු වෙන්න පටන් ගන්නවා. අන්න ඒක ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට ආස්වාද ප්‍රසවාසය දිහා බලලා ආස්වාද ප්‍රසවාසය කියලා වරනේ බලන්නේ. ප්‍රස්වාසය කියලා වර පමණක් බලන්න ගත්තොත් ඕනිකුණ අඩියට යනකම ප්‍රස්වාසයක් අල්ලගෙන ගිහිල්ලා ඊගා ප්‍රස්වාසයේ තේ විදිහටම අල්ලගෙන යනකොටම හුස්ම රැලි දෙක තුනින්ම අර සාන්ත තත්ත්වයට යනවා. ඒක අර ෂෝට් කට් එකක් පුරුදු කරපු එක්කනට ඒක ඇක්සලරේට් කරන්න පුළුවන්. පිම්බීම හැකිලින් බලන එක්කනට හැකිලීමේ අග බලන්න. ඉවර වෙනකම බලන ඉන්නකොට ඊගාව ආයෙසරක් පිම්බීමක් වෙනවා ආයෙ හැකිලීම අන්තිමට බලන දෙකක් තුනක් කරනකොට එක පාට අර පුරුදු අඩියටම එක සැරේ මගේ ගිල දාන්න පුළුවන්. ඒක ආධුනිකයන්ට නෙවෙයි පුරුදු කෙනෙකුට මේ ඉසල වෙච්ච අත්දැකීමේ සාරයෙන් ඉක්මන් කරන්න පුළුවන් කෙටි ක්‍රමයක්. එහෙම නැත්නම් අර පරණ විදිහටමයි යන්න තියෙන්නේ. මෙහෙම ගන්න මොකක් වෙලාට හරියට. කරුණාකර පහදා දෙන්න මරණයෙන් පසු දෙව්ලෝක උපත ලබන්න හොඳද නරකද? මේ මම කියන්නේ මෙවුවා ඉතින් ඇත්තටම එක එකනාගේ අගයන් ආඩම්බර වල ඇති මරණයෙන් පස්සේ කල්පනා කරන්නේ නැතුව මරණයෙන් ඉස්සෙල්ලා කල්පනා කරගත්තොත් වැඩි කරගන්න තියෙන වැඩි දැන් දැන් හොඳයි. ඉතින් නැති කට්ටිය ඉතින් අඩුවන මරණයෙන් පස්සේ හරි කල්පනා කරලා බලන්න ඕනේ මුළු ලෝකෙම තියෙන සාපේක්ෂතාවයක්. ඒක නිසා මනුස්ස ලෝකෙත් එක්ක කල්පනා කරනවා දිව්‍ය ලෝකේ හොඳයි. හැබැයි බ්‍රහ්ම ලෝකෙත් එක්ක කල්පනා කරද්දී නරකයි. මේ සංසන්දනයක් විතරයි තියෙන්නේ. ඒ නිසා මේ මොකට සාපේක්ෂවද මේ කතා කරන්න කියලා බෑග්ග්‍රවුන්ඩ් එක දුන්නොත් කී යකි මේ හැම දෙයක්ම ලෝකේ රිලටිව් සාපේක්ෂක තියෙන ඉතින් මේ දිවි ලෝකේ කියලා අදහස් කරන්නේ සමහරලාට ත්‍රිපිටකයේ දිවි ලෝක කියලා මේ දිවි ලෝක මන ප්‍රඥ ලෝක දෙකම සඳහන් කරනවා කොහොම හරි සාමාන්‍ය අපි දන්න විදිහට මනුස්ස ලෝකේ ළඟට දිව්‍ය ලෝකේ ළඟට බ්‍රහ්ම ලෝකේ ඉතින් මනුස්ස ලෝකේ හොඳද නරකද කියලා බලන්නේ සාපේක්ෂව මනුස්ස ලෝකයට වැඩිය හොඳයි කියනවා බ්‍රහ්ම ලෝකයට වැඩිය නරකයි කියනවා ඉතින් ඒකෙදී අර සින්දුවක් තියෙන අර මේ දුව කියනවා තාත්තා හොඳයි කියලා පුතා කියනවා අම්මා හොඳයි කියලා දෙන්නම සිටිය කාට ගියාට පස්සේ කියන්නේ අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගිය මල්ලිය පවසමි දෙන්නම හොඳේ කියා ඉතින් වෙන මොනවද කියන්නේ තියෙන්නේ මේක පොඩි සංසන්දනයක් තියෙන. ඉතින් ඒක තේරුම් ගන්න නැති වුණොත් අපි අර වඩා හොඳ ඉල්ලාගෙන කාණ්ඩ යන ගමනක යන්න ගියාම ඕන කෙනෙකුට කැරට්ටලයක් පෙන්ලා අපිට ඕන තරමට ගෙනියන්න පුළුවන්. බුරුවක් කැරට්ටලිය දිගේ අරගෙන යනවා වගේ නිසා මතක තියාගන්න කොතන හිටියත් මේ චිත්තක්ෂණයම දිව්‍ය ලෝකෙත් තියෙනවා, මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා, අපායත් තියෙනවා, ඔක්කොම තියෙනවා. වෙනමම දිව්‍ය ලෝකයක් තියෙනවා කියන එක තමයි ඔය ස්පේස් ඩයිමන්ෂන් එකේ පටලවා ගත්තහම වෙන්නේ. ඉතින් මරණයෙන් පස්සේ කියනකොට ස්පේස් ටයිම් ඩයිමන්ෂන් එක පැටලෙනවා. ඉතින් මේ ස්පේස් ඇන්ඩ් ටයිම් කියන එක හිතින්ම වහගත්ත දෙයක් කියලා කිව්වොත් ඒතරි කියයි ඕක නෙවෙයි හාමුදුරනේ අහන්නේ දිව්‍ය ලෝක හොඳද කියලා අහන්නේ කියලා මට කියා. නැත්නම් එහෙම ඒක ලේසියෙන් උත්තර කරලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. මේ චිත්තක්ෂණේ ඔක්කොම තියෙනවා. අරගෙන යන්න පුළුවන් කියලා දිවි ලෝකේ අහලා තියෙනවද මේ බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා මනෝපදුත්තික දේවනිකායක් තියෙනවා මනෝපදෝෂ මනෝපදෝෂ දේවනිකායක් තියෙනවා ඒ දේවනිකායේ මේ දිවි ලෝක භාෂාවෙන් කතා කරන්නේ හරිද නන්දන වේනට ගිහිල්ලා ඒ දිව්‍යාංගනාවන් එක්ක දෙව් කෙලි කෙලිනවා ඉතින් එහෙම කොච්චර ඒ දිවි ලෝකේ සැපද කියනවනම් ඒ ඒ දිව්‍ය ලෝකයේ ආශ්‍රය කරන කට්ටියගේ නන්දන වෙන සැප නිසා සමහර වෙලාවට දිව්‍ය භෝජන වළඳන්න බඩ කතියි. වේල් දෙක තුනක් ගත්තේ නැතුනොත් එහෙම අන්තරස් දාන. මනෝපදේශික දෙවියෝ. ඒ කියන්නේ හම්බෙන දෙයට ගිහිල්ලා ඒ දිව්‍ය සැප වලට ආස වෙච්චාම කැම ටික කාගන්න මතක නැති. ඊට පස්සේ එහෙම දිව්‍ය ලෝකෙ චුත වෙනවා මනෝපදේශික දෙවියෝ කියන්නේ. ඉතින් ඒ නිසා එහෙ ගියාට පස්සෙත් ඔය බැලන්ස් එක තියාගන්න බැරි වුණොත් එහෙම දැන් දාන් අදින්න ගිහිල්ලා චෙස් වෙල්ලම් කරන්න කියලා පැය 6 7 ඉන්නේ. තේ එකක් බොන්න ඕනේ නැහැ, කතා කරන්න ඕනෙත් නැහැ. ඔය සූදු ගෙලින්න ගියාමත් එහෙම. අය මොකුත් නැහැ. ඉතින් අල්ලලා ගියොත් එහෙම කෑවේ නැහැ, නිින්ද නැහැ, මොකක්වත් නැහැ වෙයි ඉන්නවා. දිවි ලෝකේ ගිහිල්ලා පොත කොට මිස්රොත් එහෙම ආයෙ දොඩක් කාලා ඇදගෙන වැටෙනවා මේකට. කොතරකවත් නැහැ ඔය අපි හිතන විදිය ඔය මේ මොනවද කියන්නේ මේ කර දෙන කෙනෙක් උපයන්නමයි තියෙන්නේ. ඒ ඔක්කොම opportunities. වැඩි මහන්සි නොවි ගන්න හදන ක්‍රම. මේ හේතුඵල ධර්මය දන්නවනම් හේතු සම්පාදනය කරනම් ඵල ලැබෙනවා. හේතු සම්පාදනය නොකර මොන හිණමවත් හරියන්නේ නැහැ. හේතු සම්පාදනය කරනම් ඵල නොලැබෙන්න වළක්වන්න පුළුවන් බලයක් මේ ලෝකෙක. ඒ නිසා දැන් බැරි නම් කවදාකවත් බැහැ. දැන් තමයි කරනවා නම් දැන්. ඉතින් පිටට යන්න හදන ඕනම කෙනෙක් ලීන ලෝකක ජීවත් වෙන්න හදන. ඒ නිසා හැම තැනම සාපේක්ෂක බවක් තියෙන්නේ. මේ වර්තමාන මොහොතේ විතර ප්‍රත්‍යක්ෂය. ඇති හැටිය දකින්න පුළුවන් තවත් චිත්තක්ෂණයක් නැහැ. ඒක පන්ලා ඉස්සරහට පස්සට හෝ වෙන තැනක් ගැන කල්පනා කරන එක කියන්නේ escapism. ප්‍රශ්නෙම් පැන යාමට කරන මනෝ විකාරයක් විතරයි. විපස්සනා භාවනාව කළ අයෙක් මරණයෙන් පසු උපදිත් උපදිත් උපතේදී තමන්ගේ භාවනා ලැබු ප්‍රතිඵල රැගෙන යන්නේද ඒ උපතේදී තමන්ට විපස්සනා භාවනාවට මඟ සැලසෙයිද ඇයි මේක ගිය රිට් ටිකෙත් මේ වගේ මේක අහලා තිබුණා මම මේ මම මේ ප්‍රශ්නේ අහලා නෙවෙයි මම විපස්සනාවට යොමු කරනකොට ධම්මික හඳුරෝ ඕස්ට්‍රේලියානු ජාතික හාමුදුර කෙනෙක් ශාස්ත්‍රීය ධම්මික කියලා දැන් ඉන්නේ නිව්සීලන්තයේ ඒ දවසට පෙර දින යුනිවර්සිටි එකේ ඒ අර ධම්ම ගෲප් එකේ ඒ ස්වාමීන් මට කිව්වා ඇත්තද නැත්තද දන්නේ මම අදාහගත්තේ එහෙමයි. ඒකව දාන දෙනවා, සිල් රකින්නවා, සමත භාවනා කරනවා. ඒකෝටත් අපි මේ පින් ප්‍රස්තාරයේ නගින ඕ ගාලා. පින එකතු වෙන ඕ ගාලා හැබැයි ඒක ඩොග් ගාලා වැඩෙනවා. ඒ දාන කුසල, සීල කුසල, සමාධි කුසල කිහිලනවගේ වැටෙන්න පුළුවන්. ඉතින් මරණයෙන් පස්සේ ඒ ඔක්කොම ඊගාවාත්මෙදීම ප්‍රතිසන්දේද නැද්ද කියන්න බෑ. යනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ කිව්වා මට තේරෙන විදිහට විපස්සනා ප්‍රස්තාරේ වැටිලක් නැහැ. මෙතනින් කරන ගිලා මෙතේ මේ ආත්මේ නතරුණත් ඊගාව ආත්මටත් කන්ටිනියුටි එක තියෙනවා. මොකද ඒක මනසමනේ හදටගන්නේ රුචි අරුචිකම්මනේ හදන්නේ පෞෂත්වමනේ හදන්නේ. හැබැයි ඊගාව ආත්මෙට ගිහිල්ලත් ඒ බજારයකට වැටෙනවා. පිස්සු පිටට කොටකට යනකොට හරියන්නේ. ආයෙසරය ගිහිල්ලා තමන්ගේ පොඩ්ඩක් අවසන් ගියම අර ගැමෙන්න පටන් ගන්නවා. මෙතන අපිට ඒ වගේ පටලවිලා පටලවිලා වගේ කියලා මට හැම ආත්මෙම එන්න ඇති කියලා හිතන මේ වගේ පිස්සු පිස්සු කියලා තියෙනවා වගේ හිතන මොකද දැකපු ගමන් නිකන් නෑදෑ වගේ නේ මේ දහපතුරයන් ආපු එක එකයි ඉන්නේ ඒකට ඔක්කොම එක මල්ලේ එක බත්තරේ කාගෙන එක පැතුලේ පුදියාගෙන ඉන්නකොට අර නෑදෑකමටත් වැඩිය නිකන් සුවදකමක් තියෙනවා ඒකට කියන්නේ නෑකමටත් වැඩිය ඕනෑකම එනවා මේ විපස්සනාව කියලා. මම හොඳ නිදර්ශනයක් කියන්නම් අපි මම බුරුමේ ඉන්න කාලේ මම අවුරුදු මාස 18ක් විතර යනකම් මම අවුරුදු දෙකක් විතර යනකම් රෙගියුලර් හැමදාම භාවනා කරන කමටහන් සුද්ධ කරන වැඩ කරගෙන ඉන්න ගමන් ඒ ස්වාමීන් වහන්සේ මම කිව්වා දැන් ඔබ ආගන්තුකෙක් නෙවෙයි දැන් නේවාසිකයෙක් කියලා මට කිව්වා මේ අක්‍ර ධාතුන් ඉදමක් තියෙනවා රිට්‍රීට් මේ ආහන මැදතරක් හදන්න කියලා ආරණ්‍ය ක්‍රමයට ඉතින් මායි අර ජර්මන් හාමුදුර කෙනෙකුයි බුරුම දෙන්නෙකුයි ටීම් එකක් හැදිලා ඉතින්ද ගිහිල්ලා ළඟ තියෙන ඉඩම් එක කතා කරලා වැඩ කරන ළඟ ඉන්න මිනිස්සුත් අපිට ඉඩම් දුන්නා. ඉතින් මේක අල්ලලා යනවා. අල්ලලා යනකොට මේ සද්දම ෆවුන්ඩේෂන් එක තමයි ෆන් කරන්නේ. ඉතින් අපිට කිව්වා අපිට අක්කර 13යි හම්බුනේ. ඉඩම් හම්බෙලා 63ක් ඉඩම් හම්බුනා. පස්සේ මේක ඇතුළේ අපි වැවක් කපලා වටේට ෆයර්වෝල් එක වගේ පාරක් කපලා මැදේ ෆොරස්ට්‍රේෂන් කරලා කුටි 100කට මේ මාස්ටර් ප්ලෑන් එක ගහලා මුළු ඉදමම කන්ට්‍රෝල් මැප් එකක් ගහලා ඉතින් අපි වැඩ කරා. වැඩ කෙරුවට පස්සේ සද්දම ෆවුන්ඩේෂන් එකක් කට්ටිය අවිල්ලිවලා එනකොට අපි ළඟ ඔක්කොම වැඩ කරන්න ඕනේ data ඔක්කොම set කොමිටියක් දාගෙන වැඩ කරනවා. එම් අතර අවුරුදු 18ක් මේ මනස අවුරුදු 18ක් එකට සයිඩොත් එක්ක අපිට කතා කරන්න අවස්ථාවක් ඉන්නේ. ඒක කොහොම කලාතුරකින් වෙන්නේ. ඒ නිසා අපි හතර දෙනා වාඩි වෙනවා. බලනකොට පස්සේ මාස්ටර් ප්ලෑන් එක දුන්නාට පස්සේ අද්දම ෆවුන්ඩේෂන් එක කට්ටිය කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ උට ට්‍රාන්ස්ලේට් කරනවා. ස්වාමීන් වහන්සේ මේ ටික කරන්න ඇමරිකාවේ නම් පුදුමාකාර ගාණක් යනවා. අපි බයේ හිටියේ කොහොමද ඒකට ෆන්ඩ්‍රේස් කරන්න කියලා. මෙතන හිටියේ මේ හතර දෙනා විතරයි. දැන් ග්‍රවුන්ඩ් ප්ලෑන් ඔක්කොම ඉවරයි. කුටි හතරක් හදලා. අපිට පදිංචි වෙන්න පුළුවන්. මේක කවදාකවත් වෙන්න බැරි වැඩක්. අපිට හිතා ගන්න බෑ කිව්වා මේ මේ කොහොමද උනේ කියලා. ඉතින් හැම කෙනාට හරි ඉන්ස්පයරින් නැගිටින්. වැඩ කරපුවා අපිටත් ඉන්ස්පයරින්. ඊට පස්සේ සායතු ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ සායතු ඇහුවා මේ ඒ ඒ ආගෙම කළා. උඹ හිතන්නේ මොකද කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ නායකත්වය. මේක විජිත්‍යාසිගේ ඩෙඩිකේටඩ් ඒ වගේ මේගොල්ලෝ සබ්ජෙක්ට් එකට බහලා තියෙනවා. ඒක නිසා මේක පුදුමාකාර කොයින්සිඩන්ට් එකක් පුදුමාකාර පෙළගැස්මක් මේ වැඩෙන් 150ක් වැඩ ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ හදන එක විතරයි කියලා. ඒක නෙමෙයි කතාව. අපි උඹලා හැමදාම සංසාරේ ඇවිල්ලා තියෙන එකට මේ වැඩ කරන්නේ. හැබැයි කාදාගත් විපස්සනා කරලා නැහැ. මේ ආත්මේ තමයි විපස්සනා කරන්නේ. එතකොට අපිට තේරෙනවා වැඩක් කරනකොට තේමාවයි එකතු වැඩ කරන්න හැටි. ඒ නිසා කාගවත් මැජික් එකක් උතන නැහැ. වැඩ කරන කට්ටිය මයින්ඩ්ෆුලි වැඩ කරනවා නම් තේමාව ඉබේ වෙනවා. ඒ නිසා නිකන් මැජික් මොකුත් නැහැ මේක. අපි වැඩ කෙරුවේ මේ සැරේ විපස්සනා විශ්සර කරගෙන සතියෙන් කෙරුවේ ඒකයි මේ මිරකල් එක. ඒ නිසා බොරු බයිලා උන්නේ ඒක වැඩි කරන්නේ. පුදුම හිතෙනවා මේ මේ ජර්මන් හවුසොත් එක මගේ කොමියුනිකේෂන් අප්සෙට් මොකද එයා ජර්මන් කන්ස්ටිටියුෂන් එකෙන් කතා කරන්නේ. හරියටම ස්ක්වයර් මයින්ඩ් එක. මයිලක නෑ මයිලක ඔය මොකක්වත් නෑ. තව ජර්මන් මේ බුරුම දෙන්නෙක් හිටියා. මයිලක බුරුම දැනුමත් අද අපි හතර දෙනා ටීම් එක දුන්නා ඊපස්සේ අපිට පිකප් එකක් දුන්නා. නැත්නම් 40ක් විතර හැමදාම යන්න දෙන්න ඕනේ. අපි UN එකටත් යනවා අල්ලපු ගෙදර මේ මේ ඉඩම් අයිතිකාරයා ගෙදරටත් යනවා. ඇග්‍රිකල්චර් ඩිරෙක්ටර් කාටත් යනවා. ඔක්කොටම ගිහලා කතා කරෝ ඉලෙක්ට්‍රික් ඩිපාර්ට්මන්ට් එකට යනවා. ගිය ගමන් ඔක්කොම සම්පූර්ණ සපෝට් මේ සුදුහමුදුගේ ලංකාවේ අවුල් කෙනේ භාවනා මධ්‍යස්ථානේ ආ සයිඩ් එකේ වෙන මොකක් මැජික් එකක්වත් නෙවෙයි සතියෙන් වැඩ කරපල්ලා ටීම් එකක දෙනවා හිතා ගන්න බෑ ඉතින් ඒ නිසා අපි මෙතෙක් කල අපේ ජීවන තකතිරුකම තමයි සතිය නෙවෙයි ඉස්සරහට තිබෙන්නේ අයිති එක ඩිග්‍රීස් එක එක මේ මොනවාද මේ ශිල්ප සල්ලි ලාභ සත්කාර පොලිටිකල් පවර්ස් අර මිනිහට මෙන්න වේද ඉසිම් ඉස්මතු වෙන ආදරන එක තිබිච්චා ඒක කමන්නේ ඒක පැත්තක තියලා හැම වෙලාවෙම සතිපට්ඨාන සතිය ඉස්සර කරගෙන යන්න මේ පුදුම network එක ටික තියෙනවා එතකොට මේක මේ මනුස්ස ලෝකේ වැඩක් විතරක් නෙවෙයි ඒක දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැම කෙනාගම ගැම්මට එනවා එතකොට අපි නිකන් ඔය ඒ ගැම්මට පුංචි කරත්තේ කඩায়නෙට කරත්තේ රෝදෙට ගන්න කඩায়නයක් වගේ පොඩි සේවාවක් වෙනවා අපේ මොකද ඕවරෝල් එක බලනකොට හිතා ගන්න බැහැ. ඒ නිසා මේ විපස්සනාට එකතු වුණාට පස්සේ වෙන මොනම කන්ස්ටිටියුෂන් එකකටත් වඩා අපිට අපි හැම කෙනාම වැඩ කරනවා සෝෂල් කන්ස්ටිටියුෂන් සභාවල වැඩ කරලා තියෙනවා. පොලිටිකල් පාටිස් වල වැඩ කරලා තියෙනවානේ. ආර්ථිකයට වැඩ කරලා තියෙනවානේ. හොම්බෙන්නේ කොහේ ගියත් අන්තිමට හොම්බෙන්නේ ඉවරයි. අන්තිපත්තානි කරන්න ගියාට පස්සේ ෆික්ෂන්ලස් පාත්. හැබැයි හොඳට ඩිෆයින් කරන්න කිසිම දැනුමක් ඕනේ නැහැ. කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. හැම වෙලාවෙම සතිය එක එකන වග වෙන්න. ශක්ති ප්‍රමාණ. ඒල සයිඩ් කියනවා අපි උඹල කොයි ලෝකේ කොයි ගියත් අප්‍රමාදී වෙනවනම් අපි ඔක්කොගේම ඇඟේ ඉලවන්නේ එකම රුධිරේ. අප්‍රමාද රුධිරේ නම් කොච්චර ඈතුන ප්‍රශ්න නැහැ කියලා පර්පස් එක සර්ව් වෙනවා. සාධිෂ්ඨාන කරගන්නේ කිව්ව හැම දෙයක්ම කරනකොට ඔය ආර්ථික දේශපාලන වයිවා නිකන් මේ ගැම්මක් ඇති කරගන්න තියාගත්තර කමන්නේ අර ප්‍රධාන දේ සතිය කරගන්න. එතකොට ඔබ දිවි ලෝකෙද මනුස්ස ලෝකෙද නැත්නම් මේ ජීවිතේ කරන ඊගාවාත්මට යනවාද? එතන එතන නිකන් මංගනේ ජොලිය ඉන්නවා. වෙන මොකක්වත් නැහැ. නිකන් මූණ අට කරගෙන ආනම්මන මොකුත් නැහැ. හැම මොකෙම මේ ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඒකයි මම ගොඩාක් කලකට විපස්සනාට කැමති නිවන අපිට හම්බෙන ලාභයක් තමයි නිවනක මොකක් නැදවන්නේ ඉන්න වෙලාවේ. ඒ වෙන සන්තෝෂින් ජීවත් වෙනවා. ඔය ඇත්තටම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම විපස්සනා තමයි. මනිකවා මේ ධ්‍යාන මට්ටම නැත්නම් සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණු ඒ අභිඥා ධ්‍යාන ඒවා මේ ශාසනයට ආඩම්බරයක් නෙවෙයි. ඒ ශාසනය ඉස්සලා තිබුණා. සර්වඥාන්සේගේ මනුස්සයාට ප්‍රදානය කරපු දානය කරපු එකම දේ තමයි අප්‍රමාද. අනිත්‍යයෙන් ගැම්ම ගත්තා. ඇත්තට සරුවචන සමයේ කොට කලන්නේ. ඒක තමයි අපි අනන්‍යතාව විදිහට ගන්න ඕනේ. අනිත්‍යව පුංචි කරනවත් නෙවෙයි. අනිත්‍යව නැතුව පුළුවන් කියන එකක් නෙවෙයි. මම කියන්නේ අපිට අනිත්‍ය ඇති වෙන්න තියෙනවා කියන උපදේශය මම ඉන්නේ. ඇති වෙන්න මම හිතන්නේ අපි දානේ දීලා තියෙනවා. ඇති වෙන්න අපි මම දැන් මට නම් අවුරුදු 26ක් යනකම් එක එක සිල්පදේ සිස්ටමැටිකලි කඩලා තියෙනවා. ඉතින් මම දන්නවා දැන් ඇති මම ලංකයි. මම විතර ඕගොල්ලෝ එක්කෙනෙක්වත් මම විතර කඩක් ක්ලියර් කරලා නැහැ. ඒ නිසා මට ලොකු ආඩම්බරයක් තියෙනවා. කඩපු ගන්න දන්නේ ඉන්න මම දන්නවා මේක ඒ දවස්වල මට මේ හිතුවත් මේ වැඩේ කරන්න බෑ. දැන් ඉබේම කෙරෙනවා. ඒ සමාධිය කියන්නේ මේ අපි පැයක් විතර වාඩි වෙලා එකතැනක ඉන්නයි කියුවාම මේ පොඩි දෙල්ලම නෙවෙයි මේ. මේක පුංචි කළ කල්පන්නේ. මේ කවුරුත් ඇවිල්ලා සාහිත්‍ය කරනකන් ඉන්නවා තමන්ම සමාදන් වෙනවා. තමයි මේකට එළඹ වාසය කරන්න ඕනේ මේ කවුරු සන්තෝෂ කරන්නවත්. ලාභයටවත් සත්කාරයකටවත් නෙමෙයි. ඒ නිසා ඒ තමන් පිළිබඳව තමන් ඒ මාන්නෙමත් නෙවෙයි නියම තලයේ පවත්ත ගන්න බැරි නම් අපි නිතරම පිළිච්ච මානසිකත්වයකට පසුලවන මානසිකත්වයකට එහෙම නැත්නම් පශ්චාත්තාප වෙන මානසිකත්වය අයියෝ හරි ශෞත්‍ය කිච්චයිද කිසිම ශෞත්‍යයක් නැහැ මේකේ යමක් දීමේදී දන් දීමේදී ඒන් කුසල් අත්වෙන්නේ නම් අත්වෙන්න නම් පින් අනුමෝදනා විය යුතුමද අපි යමකගේ ඇති අඩුපාඩුවක් දැක ඒ අඩුපාඩුව නැති කරගන්න යමක් දී ඒන් මේ තනත්තාට වෙන ලේසිය ගැන සතුටපත් වීමට වඩා පත් වීමට වඩා කුසල් වැඩිද සත් යමකගේ අඩපාඩුවක් දැක ඒ පිළිමසා මේ කුසලයෙන් මට මේ දේ වේවා කියලා පතන එක කුසල් වැඩි වෙනවා. ඇත්තටම දානයකට පෙළඹෙන කාරණා දෙකක් තියෙනවා අනුකම්පා බුද්ධියෙන් සහ පූජා බුද්ධිය කියලා. අනුකම්පා බුද්ධිය කියලා කියන්නේ අනුගේ අඩපාඩුවක් දැකලා Taman ඒක අනුකම්පාවෙන් දෙනවා. පූජා බුද්ධිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දානාදී කුසල් කර්ම පූජාවල් හොඳයි කියන නිසා දෙනවා. ඒක කර්මේශා කර්මඵලය අදහන කරන එක. අනුකම්පා බුද්ධියෙන් කියන්නේ යාට වෙච්ච කම්පාව අනුව මගේ හිත කම්පා වෙන්න නිසා දෙනවා. මේ දෙකම දානේ සාධාරණීකරණය කරන ක්‍රම දෙකක් විදිහට කියනවා. දෙකම වෙනවා නම් ඒ කියන්නේ ප්‍රයෝජනෙට සලකලායි දෙන්නේ. අනුකම්පාව දෙනවා කියලා කියන්නේ මොනකට අවශ්‍ය දේ දෙන්නේ. අවශ්‍ය දේ දෙන්නේ මයිලඟ වැඩිපුර කියනවා මට යාට දෙන්න පුළුවන් ඒකට යා පහසුටපත් වෙන බව දන්නවා ඒකට මෝඩණය කියන වචනේ බුදුහාමර පාවිච්චි කරන්නේ අනුමೋದනා කරනවා කියලා කියන්නේ හාමුදුරුවෝ එක පෙන්නලා දෙනවා. ඔබ දැන් මෝදනයකටපත් වෙලා ඉන්නේ. ඒ අනුව කතාවක් කරන අනුමೋದනා කතා. අනුමೋದනය තමයි ප්‍රමෝදය කියලා කියන්නේ ප්‍රමෝදය තමයි පින කියන්නේ. ඒ නිසා ඒක හිතේ ඇති වෙන ප්‍රමෝදය ඒකේ මේ මොහොතේ වතුරකට කලක් දාගුවාම මේ මොහොතේ කම්පනයක් ඇති කරගම ඒ කම්පන ධාරාව පැතිරෙන්නාසේ ඒ මොහොතේදී තියෙන වැයපිලිසව් දෙමින් නින්නාත දෙමින් ඉස්සරහට පස්සට ගමන් කරනවා ඒක ඉතින් ඊගාව ආත්මේ හෝ මේ ආත්මේ හෝ ඒක ප්‍රාර්ථනා කරුවත් නැතත් පින ලැබෙනවා අනුමෝදන් වෙනවයි කියලා කියන්නේ හොඳ වැඩක් කළේ කොහොඳ බව දන්නේ. අහම්බෙන්නේ නෙවෙයි. නිකන් නොදැනුවත් දෙන නෙවෙයි. ඒ බව දන්නවා. එතකොට ඒකට දාණයට ඥාණය මුසුකරනයි කියන්නේ. මෙතනේ කොහොඳයි මම දැනගෙන දුන්නා. එතකොට ඥානයක් මුසු වෙනකොට වැඩි නමුත් මේ ප්‍රාර්ථනා කරුව දේවල් වලට ප්‍රාර්ථනා කරපමණින් දැන් මේක තියෙන්නේ අනුමෝදන් වීම හොඳයි. අනුමෝදන් වීම ධර්මානුකූලව කෙරුවත් නැදත් උදාහරණයක් වශයෙන් කියන්නේ gedare ඉන්න හොරතල් සතිකුට මයිමෙකුට ගිරවෙකුට බූදෙකුට බයලෙකුට පොඩි ළමයි කැම දෙන වෙලාවක් හිටනකො කැම දීලා පොඩි සතා කනකොට පොඩි කජලි වෙනවා පොඩි කාට තේරෙන්නේ අර සතා ඊට පස්සේ උගවිලා ඇඟේ ඇවිල්ලා ගුරු ගුරු ගුරු ගානකොට සතා නැගලුකම් පාන්නේ උගේ භාෂාවෙන්නේ එතකොට ඔකට මේ ඩිග්‍රී පාස් කරන්න ඕනේ කොච්චර කණ්ඩ දෙන්න ඕනද මොනවද කණ්ඩ දෙන්න ඕන කියලා ඌට ළඟට යනකොට තේරෙනවා. ඒ මොකද මේ පොඩි එකාට ගතට කාලා ඇති වෙන මේ සත්‍ය පොඩි එකා නිකම්ම සම්ප්‍රේෂණය වෙනවා. මේක තමයි ප්‍රබෝධය කියන්නේ. ඉතින් අර වැඩිමාල් වුණාට පස්සේ පුත්‍රයන් දෙකිනවා සතෙක් මරනවට වැඩිය මේක කොච්චර හොඳද කියලා. නැත්නම් සතෙක් දෙයක් හොරකම් කරනවට වැඩිය උට අවශ්‍ය නැට වතුර ටිකක් දෙන්නේ කොහොමද? හොරකම් කරන්නේ කොහොමද නැහැ. ඉතින් ඒ අනුව ඔය කර්මානු කර්ම සහ කර්ම ඵලය තියෙනකොට කොට නැගිලා තියෙන. ඒ තීරක දන්නවනම් හරියට අපි ඩ්‍රයිවිං කරනවා එන්ජින් එකක් දන්නවා. නැත්නම් අපි දන්නේ ඩෑෂ්බෝඩ් එක විතරනේ ක්ලච් එක පාව. නමුත් එන්ජින් එන්ජිනේරින් දන්නවනම් අපි දන්නවා මෙතන මේ තද කරාට මෙන්න මෙකැනිසම් එක තියෙනවා. ඒ නිසා ඒ ඩ්‍රයිවර් කෙනෙක් එන්ජිනේරින් දැනගත්තා වගේ තමයි පින් අනුමෝදන් වෙනකොට මේ කර්මේ සහ කර්මඵලයත් ඒ වගේම මේ මෙත්ත කරුණ මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ පිළිබඳව දැනීම මේක තමයි අපි සංස්කෘතිය කියන්නේ. මේක තමයි අපි සදාචාරය කියන්නේ. මේක තමයි මහත්ම ගතිය කියන්නේ. මේක තමයි මෙලෙක් ගතිය කියන්නේ. ඉතින් ඒක දැක දැක අනුවදන්ුනේ නැත්නම් අපේ හිත ස්වභාවයෙන් ඡන්දපරසය. හිත ස්වභාවයෙන් ඡන්දපරස වෙන්න මේක නැවත නැවත කිරීම කරන පිනක් කරන වෙලාවදී සතුට වෙන විතරක් නෙවෙයි සිහිපත් කර කර අනුමදන් විවිධවි අර කුසල් ජවය ඇති කරන එකයි මේ පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. පුහුදුන් මිනිස්සු බුදුන් වහන්සේ දාලා පරිදි නැවත මිනිසත් බවක් ලබන්නට ඉතාම අමාරු බව නොදැනී. ඉතිරි කෙටි කාලය තුළදී භාවනා ජීවන සඳහා පැවිදි ජීවිතයට පත්වීම වෙන වඩා ජීවන බාධා කාවලද සුසුම් කමන්ද ඒ කරුණාවෙන් පහදා වටහා දෙනෙමින් ඉල්ලව සිටිමි. මේ මේ පළවෙනි ප්‍රකාශයේට අභියෝග කරන්න වෙනවා බුදුන් මිනිස්සු බුදුන් වලාවේ වාදී නැවත මිනිසත් බව ලබන්න ඊට අමාරු බව නැදනේ සමහර විටනවා මිනිසත් බවෙන්ද දේවාත්මය ලබන්න අමාරුයි කියලා දැන් කලින් ප්‍රශ්නේ අහතුම නේද මොකද ඒක කියන්නේ මනසකමකට වැඩිය මට දිව්‍ය ආත්මයක් ලබන්න කියලා ඒක එකන එක එකන එක එක තම තමන්ගේ මත මතාන් වලට හිතා ගන්න කොහොම හරි බුදුජාන් වහන්සේ මේ මනුෂ්‍යත්වමේ අගේ පෙන්වන්නේ මේ චිත්තක්ෂණයට හිත නම්වන්න මේ චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්තිය වටනාකම් පෙන්වන්නට. දැන් හම්බෙලා තියෙන එක තමයි හොඳ මේක අවුලට වැඩි දේවල් පතන්න එපයි කියන එකයි තියෙන්නේ මේක බොහොම ප්‍රායෝගික අර්ථයක් අතුව තියෙනවා. ඊටු කිටි කාලය තුළදී භාවනා දියුණු කිරීම සඳහා බැවි ජීවිතයට පත්වීමට තිබෙන බාධා කවර මට කිසි බාධා නැහැ මම වැඩි ඉවරයි. මයින් බාධා කවද කියලා හරියන්නේ නැහැ. විශ්වඥාන්සේ කියනවා කාමානං ආදීනව ඕකාර සංකලේශා මේ කාමයාගේ තියෙන ආධිනවසිත කාමයාගේ සංකලිෂ්ඨ ස්වરૂපය මනුෂයා මන්මත් කරනවා. ඒ නිසා අතෘප්තිකර ආශාවක් තියෙන. ඉතින් අරක වුණාට මේක නෑ මේක නැත්තම් අරක නෑ කිය කිය අපි කාමයේ හැසිරෙන නිසා නික්ස් මේ මේ අබිනිෂ්ක්‍මණයක තියෙන සැප කල්පනා කරන්න වෙලාවක් නැහැ. කල්පනා කරුවත් ඒක හරි කෘතිමයි. නිකන් තප්පර කර දෙකට ගිහිලා ආපහු ගෙදර එනවා. ඒක නිසා මේ කාමයේ තියෙන එකම තමයි මේ අපේ අර අපත්‍ත්‍ය ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද සාංශ කියනවා ඊළ තිබුණ එක දැනක මේ මිනිස්සයා කාමරාජිනී කාමරාජ්‍ය කාමරාජිනියගේ බත් බැලකම් කරනවා කියලා මරණ උපදේශනල මරණකම් කාමරාජිනියට පහඳිනවා කවදාකවත් දෙකෙන් නිදහස් වෙන්න හදන්නේ හිතන්නේ මේකටත් වැඩිය සැපසහිත කාමරාජිනියගෙන් සැප ගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි ක්‍රම හොයන්නේ ගැලවෙන්න හිතන්නේ මොකද ඒ තරම් මේක මත්කල ලස්සන කතාවක් තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ ඒකේ කියනවා අපි දුක පිළිබඳ ඇති අවිද්‍යාවට ප්‍රේම කරනවා කියලා. දුක පිළිබඳ දෙන අවිද්‍යාවට අපි විවිධ නංවනන් දීලා ප්‍රේම කරන එක තමයි කියන්නේ. සැප පිළිබඳ ඇති තණ්හාව දුක වශයෙන් පෙනී මේ අවිද්‍යාව වශයෙන් පෙනී ඉච්චනවා කියලා. හරිම හරිම ලස්සන වාක්‍ය දෙකක් තියෙන්නේ. දුක පිළිබඳ ඇති අවිද්‍යාවට ප්‍රේම කරනවා. අනිත් දන්නේ නැහැ මම දන්නවනම් මම එදා අයිනවා දන්නේ නැහැ නේ කීකේ අරකෙම තමයි දුකම තමයි පඳුරු ගන්න. ඒක සැප ලැබීම සඳහා নানা ආකාර මේ තණ්හාකට කරනවා. ඒක මේ සැප ලැබීමට කරන තණ්හාව අවිද්‍යාව වශයෙන් පෙනී සිටිනවා. ඒ නිසා මේක මේ මේ ජේසුලියකට අහුණාගේ වටවලල්ල යමක් තියෙනවා. ඒ නිසා කලාතුරකින් කෙනෙක් තමයි කඩාගෙන ඒ කියන්නේ පණිනවා කියලා කියන්නේ ඒකට ඔය පබ්බජ්ජා කියන වචනය විස්තර කරන කියන වජ ධාතුව කියන්නේ ගාල කියන්නේ. හරක් ඉස්සර ක්‍රම හැටියට හරක් පට්ටියම ගාලට කොටු කරලා වටේට කොට නිගයක වහන කෙනෙක් තියෙන තියෙන්නේ. දැන් අමරත්පුරගත්තේ දැන්වත් ඒ සෙල්ලම තමයි කරන්නේ. පට්ටිය. ඉතින් උදේ පාන්දරම මේ ගොපල්ලා යනකොට හරක් ටික සේරම අර ගේට්ටුව ගාව පොදි කරනවා. දොර ඇරපුවම ඉස්සරහම ඉන්න එක එළියට තල්ලු වෙනවා කියලා කර්ම ගැන කතා කරන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ගාලේ ඉන්න එක අහරකගේ ස්වරූපේ කවුරුද ගාල කඩාන පැන්නොත් එයා තමයි පැවිද්ද කියන්නේ ගාල කඩාන ගියේ එක කියන්නේ හිතුවක් කාටද කියන්නේ පැවිදි වෙන්නේ ওই සම්ප්‍රදාන කෝල අත් දෙක පුරවන්නේ කියලා මොනවා හරි බල්ටියක් ගහලා පයින් එකයි ඒකට ක්‍රම තියෙන අය ඒ හිරගෙදරින් පැනලා යන්න ඕන වෙච්චාම ඔය පොත්වල ලියලා තියෙන බින්ගයක් කරපන් කියලා පොතත් පුච්චයි ඌ දැනගන්නද කොහෙන් හරි බලලා යනවා. ඒ ජේල් රකින් යවුවොත් එහෙම කොහෙන්ද මාසිනා කෙටිම තන කියලා. තමන් දැනගන්න තට්ටු කරලා කරලා කරලා හරි මම දැකලා තියෙන දක්ෂම දෙක තමයි මේ මීයන් බිලක් කාරන උන් වහලෙන් එන්න උනම බලන්න හරියටම තන සිලෙක් කරනවා. ඌගේ ඝනපාල දැන් කපන්න යන්නෙත් නෑ. උන් කොහොම හරි මේ පැත්තට ගිහලා මේ පැත්තට තුනීව තන බලාගෙන චරස් චරස් ගාලා දෙක හපපු ගමන් මනුස්සයා මොන જાති කරුවත් ඊගාට කපනවා ඊගාව පුංචි කරනවා. අපිට ඒ තරම්වත් නීමුලයක්වත් නැහැ. ඒකල මගෙන් අහනවා මේ බාධා වුණා සුදුසුකම් කොහොමද කියලා. උදාහරණකේ මනුස්සකම තියෙන්න ඕන. සයිදි වෙන්න අංග පුලාවක් සහිත මනුස්සකම තියෙන්න ඕන. හැබැයි මේ ඇඟිලි පුරුකක් තරමක්වත් හිගයක් අඩුවක් තියෙන්න බෑ. කබර තියෙන්න බෑ. අපස්මාර රෝග තියෙන්න බෑ. මානසික රෝග තියෙන්න බෑ යුද හමුදාවේ සේවයක් කරන්න බෑ නායකාරයෙක් වෙන්න බෑ ඒ කරුණු ගානක් සලකලා බලලා අහන උපසම්පදා මණ්ඩකයේදී නායකාරයේද රාජවටයේද අපස්මාර කිලාස රෝග තියනවාද මිනිස්සෙයිද ඒ මොකද නාගය වෙනවලු මනස ස්වරූපේ එනිසා උපසම්පදා මණ්ඩකයේ කොටු කරලා අහනවා ඒ ඒ ටික මේ කට්ටිය කිච්චර චෙක් කරන්න දෙයක් නැහැ ඈ? ඔව් ඇත්ත දැන් කාලේ කරා එක එක්කත් ඒ යාර ඇමරිකන් බැංක් එකේ ඉන්න එකේ කිව්වලු ඒ ඇමරිකන් ගොවියෝ කවදා ණය නිදහස වෙයිද කියලා හිතන්න බෑ කියලා. ඒ টপ ක්ලාස් ජීවිත ගත කරන්නේ. බෝ කෝටි ගණන් සල්ලි තියෙන හැබැයි හැම එකම රෝලේ. ඒ නිසා ණයට තමයි ඒ නිසා මේ ණය කියන්නේ ණයෙක් වගේ. ඉතින් ඒකත් ඉතින් මේ මේ තමම ඉල්ලලා ගත්ත එකනේ. ඒ නිසා මේක මේව බාධාවල් නෙවෙයි බාධාවල් තියෙන අපි ඇත්තටම මේ අපිට මේ කාමයේ පිළිබඳ තියෙන ආසාව. ඒක අපිට নানা ආකාර විදිහට අරගෙන නැත්තම් මේකෙන් දෙපරාදු කර කර කොහෙන් කොහෙන් හරි අපිව අල්ල ගන්න ගතිය තියෙන එක නිකන් මේ කොහොල්ල බබාවක්. අද තිබ්බට පස්සේ ආයෙ ගලවන්න. මේ අතින් ගහන්න කියලා අල්ල ගන්න අල්ලවන්න කියලා ගහන්න ඒකත් තමයි. කොහොල්ල බබාගේ දෙල්ලමක් වගේ තියෙනවා. මං හිතන්නේ ටිකක් අල්ලනකොට ඔබ තේරෙයි කියලා. බුදුන් වහන්සේගේ අපරිමිත බුද්ධ කාය හා පෞරුෂත්වය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට කැමැත්තෙමි. ඉල්ලබෙන බුද්ධ ගෞරවයේ භාවනාවට අසීමිත බලපාන රසිතේ මම කියනවා අර වක්කලි හාමුදුරන්ගේ කතා පොඩ්ඩක් කියවන්න. එතකොට බුදුහාමුදුරුවෝ කියලා දෙයි. මෙහෙම තමයි වක්කලි හාමුදුරුවෝ තිච්චි පැවිදිනේ බුදුහාමුදුරන්ගේ මේ මේ ලස්සන බලපලයි. අපි බ්‍රිජට් පාඩු බඳින්න කැමති වගේ. මේ භාවනා වැඩමුළුවේ ජීවිතය ඉතාමත්ම සුන්දර අධ්‍යක්ෂණයක් බව මම දනිමි. මේ අවස්ථාවේ යලි යලි සීපත් කර ගැනීමෙන් හිත හිත පසුබසන අවස්ථාවේදී ධෛර්යයක් ලබා ගත හැකිය. එය සම්පූර්ණ කර ගැනීමට ඔබ වහන්සේ මේ වැඩ සිටි අවස්ථාවක සීපත් කරමින්ම කර ගැනීම දෙහිණ ප්‍රකාර වේ. එහින් මේ යෝජනා විතා ලාමක යෝජනා වුවද ඔබ වහන්සේගේ අනුමැතිය පරිදි ඔබ වහන්සේ මේ වැඩ සිටින ඡායාරූපයක් අප වෙත ලබා දෙන්නේ නම් එය මා නැත්නම් අප කෙරේ කරන අනුග්‍රහක්ෂේ බජාවත සඳහන් කරන කැමැත්තෙමි මේ යෝගාචර තරම් නොනම යෝජනාවක් බවද මම දනි. මේ මං කියන කිසිම අවශ්‍යතාවයක් නැද්ද නේ චිත්ත රූපෙම වා ගන්න සතිය තියෙන තාක්කල් අපි එකට. අපි සතියෙන් ගත කරන තාක්කල් අපි එකට ඒක නිසා මේ මම එහෙම මේ කියන්නේ ෆොටෝ ගන්නකොට මම විරුද්ධත්වයක් ඇත්තේ නැහැ නමුත් <clears throat> පුළුවන් තරම් උත්සාහ කරා කැමරාවෙන් හැංගිලා පේජු එකෙන් හැංගිලා ටෙලිවිෂන් එකෙන් හැංගිලා ගත ගන්න මොකද ආවුස කෙටි වෙනවා නැත්තම් ෆොටෝ පාවිච්චි කරන්නේ කවදාකවත් හොඳට නෙවෙයි දැන් ඒ නිසා අපි දන්නේම නැහැ කොයි කොයි අතට යනවාද කියලා ඒ නිසා ඒ අනවශ්‍ය දේවල් නැතුවම නිකන් හිටපම ඉවරයි ඒ නිසා ඉන්ටර්නෙට් එකෙත් මම බැරි වෙලා හරි ෆොටෝ එකක් දාපු ගමන් පර්ණ සර්කල් එකම මට බැනලා දෙනවා. වහන්සේ අපිට විතරක් නිච් දාන මේ අහවලා ෆොටෝ එකක් ගන්න අන්න ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. ඉතින් ඒක වළක්වන්න පුළුවන් තරම් අධිකාරී ශක්තියකුත් මට මට බැගෑ වෙලා කියන්න පුළුවන්. අනේ මගේ කුරුළු කැදල්ලට ගල් ගහන්න එපා. මේකට මෙහෙම ඉඳ තියන්න පහුරු ගන්න එපා. අනේ ළමයි අනේ බාල ළමුන්නේ පොඩි කඩියක් තියෙන පොඩි කාඩයක් අපේ කුරුළු කැද මොකද ඈ පිං සිදුවන්නේ අනේ බාල ළමුන්නේ මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ මම ගාකල් ලෝක මතක් කරගෙන හිටියා පිං සිදුවන්නේ අනේ බාල ළමුන්නේ මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ ඒක දවසක් ආවා මේ ටීවී එකෙන් දවස් 3ක් Nissan වනේ බුදියාගෙන හිටියා ටීම් එකම Nissan වනේ කව කරන්න ඕනේ කියලා ලොකු සංස්කම් මොන්නම හේතුවක් නිසාවත් දෙන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා නිකන් කතා කරන්න කියලා. කැමරා නැතුව ඉන්න දෙනවා නේනවා කියලා. ඊට පස්සේ ඇයිලාතර මාව හම්බෙලා කිව්වා මේ මම මේ අනිකත් එක මේ වෛරතරහක් ඇති කරන හදන සිද්ධි විච්ච සිද්ධිය නිසා අපි මේ බෞද්ධ නකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍යයේ ඉන්නේ කිසිම බෞද්ධ වැඩ පිළිවෙලක් කරන්න දෙන්නේ නැකව ටෙලිවිෂන් එකෙන් තියෙන තන්නේ කර මිෂනාරි බලයක් කියලා. ඉතින් ඒක නිසා අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ගත්තේ වෙලාව කැත විදියට බැනගෙන ගියෝ. මේ වගේ දෙයක් පෙන්වනකොටත් ඒගොල්ලෝ කැමති නැහැ. නමුත් ආවට පස්සේ ඔබ වහන්සේත් අපිට බයිනවා. ඔබ වහන්සේලා දෙන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ මම කොහොමද මහත්තයා මේක පෙන්වන්න තියෙන වුණා මොකද්ද කියලා. එයි ස්වාමීන් වහන්සේ කොච්චර සෙනගක් මේක දැකපුවාම සතුටු වෙන්නේ කියලා. මම කො මොනවද දැකපුවාමද? මේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. මම ඒ මිනිස්සෙක් ඇවිල්ලා කතා කරන හරි ඔයා මේ මැදිහත්කාරකෙක් වශයෙන් කැමරාවක් තිබුණු පටියට ලෝකයේ ජනමාධ්‍ය නියෝජනය කරන කෙනා මම ඔයාව ගණන් ගන්නෑ. ඔයාලට කැමැත්තෙන් නේද ඉල භාවනා කරන්නේ. අනේ එහෙමනම් මම කකුල් දෙක හොදලා බාහිර අරගෙන කවුරු කරන මේ ඔයා මේ අනුන්ගේ ජනමාධ්‍යයක් මට නියෝජනය කරලා අර මේකට ගැක්කමක් තියෙනවා කියලා මට කියලා මේකනේ ජනමාධ්‍ය කියන්නේ ඉතින් ඔයාගේ පෙරකදුරුකම් මට ඕනේ මම මේ මිනිසුත් එක්ක වැඩේ බලා ගන්නම් කවුරු ඇමතියක් දෙන්න. එතකොට ඔයා ඇවිල්ලා භාවනා කරලා ඔයා ගිහිල්ලා කියන භාවනා ප්‍රතිපල. මම ගෝ අපි අපිට දේශපාලන බලන්නේ කරුණා කරලා. මිනිස්සුන්ව කැදල්ලට දල් ගහන්න එපා. එයා දන්නවද මේ නෝට් ටෙලිවිෂන් එකේ පෙන්නපු අරණියට වෙලා තින්දේ. අරක්කු බෝතල් කට්ටු නිසාම පාරේ යන්න බැරි තරම්. ලවර්ස්ලා ඇවිල්ලා මුළු අරණ්‍ය උදේ ඉඳලා හැන්ද වෙනකන් පෙන්ටේ. කිසි කෙනෙක් ඉන්නේ භාවනා කරන්නේ. එන්නෙම ආශෝක් තන කවුරුත් නැහැ. පෙම් පෙම් කෙලින්න පුළුවන්. නැත්තම් බොන්න පුළුවන්. වතුර කඩවල් ගාව පුරාවට බීලා අරක්කු බෝතල් කරලා ගන්න. බියක් කෑම. මම කිය ඒකද අපිට දෙන්න හදන්නේ. ඒ නිසා කරුණා කරලා මේකට ගල් ගන්න එපා කියලා. ඒ නිසා ගැලපෙන්නේ යෝගාවචරයෙන් ගැලපෙන්නේ මේ වැඩ. ඒ නිසා අපි තව ටිකක් කල් හැකියතාව දොඩ පරිසබ්ද කරගෙන ඉමු. කවදා කරලා ඇයිද කියන්නේ. කොයි මොහොතේ කරලා ඇයිද කියන්න බෑ. ඒක නම් විශ්වාස කරන්න බෑ. නිසා එහෙමම බොහෝම හිර කරගෙන යන්න. මා ආනාපානසති භාවනා වඩන විටදී ඒ ක්‍රීවි ඡේවි යාම අධ්‍යක්ෂ මේ ප්‍රශ්නේ ඒ හීන වී යාමේදී මගේ අවධානය බඩේ උස්පාත් වීමට යොමු වේ. මෙයට විසඳුමක් විසඳුම බඩේ උස්පාත් වීම තුළින් ආනාපානසතිය වැඩි වීමද එසේනම් මේ කරන හැටි කටුවෙන් පහදා දෙන්න මේ ඉල්ලා සිටිනේ. මේකට උත්තර දෙකක් දෙන්න පුළුවන්. දෙකම මම හිතන්නේ කාටත් වගේ පිළිහිට වෙනවයි කියලා. මේ ආනාපානේ වඩනකොට අපි උපමාන තුනක් සාක්ෂි කරගන්න. එකක් තමයි ආනාපාන අපිට සංනිවේදනය දෙන ඇතුළ වෙන පිට වෙන හුස්ම රැල්ල. දෙක තමයි ඒ හුස්ම රැල්ල වැටියෙන්ම වදින තැන. හැපෙන තැන. තුන්වෙනි එක තමයි ආස්වාසයේදී ඇති වෙන සංනිවේදනය අත්දැකීම සාදැනීම ප්‍රස්වාසයේදී ඊට වෙනස්ව දැන දැනීම කියන අත්දැකීම. කාරකයේ තමයි හුස්ම රැල්ල. ඒක පිළිගන්න තැන තමයි හැපෙන තැන. ඒ කාරකයවිලා හුස්ම හැපෙන තැන වදිනකොට ආස්වාසි වැඩිම මෙහෙමයි ප්‍රස්වාසි වැඩිම මෙහෙමයි කියලා අපි උපමාන තුනක් කරන්නේ එකක් තිබුණත් ඇති ආනපන. උලංගන ඥානදාගමත් ඇති. හැපෙන තැන දරුණත් ඇති. ආස්වාසි වෙනස දන්නත් ඇති. තුනම දැනෙනවා හොඳයි. හැබැයි තියරිටිකලි තුනම එකවර බලන්න බෑ. අපි එක එකවල් බලනවා. ඉතින් කොහොම හරි මේ තුනේ ඕන තැනක හිතියොත් ආනපන කියනවා. දැන් ආනාපානි ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දැක දැක යනවා කියන උපමානිකම් හැපෙන තැනක් බලාගෙන එහෙම මේ වෙලාව ආනාපානි තුනී වේගන යනකොට අර හැපෙන තැනෙමුත් හැපෙන තැන ගිලියෙන්න පටන් ගන්නවා. හැපෙන තැන නිකන් අර වණ වෙච්ච තුවාලයක් සුව වෙලා තුවාලෙ තිබුණානේ කැලල විතරයි දැන් තියෙන්නේ. අර වගේ ගොරෝසු වෙනවා හොඳට අත ගන්න පුළුවන් විදිහට මෙතන තුනී වෙනකොට මේ සීමා කරලා කොටු කරලා මෙතනයි හැපෙන ගැන කියපු එකේ සීමාව කඩලා යනවා. කඩලා ගිය ගමන් පළවෙනි වතාවට වෙන්නේ මුළු ඇඟම සංනිවේදනය දෙන්න පටන් ගන්නවා. අර මෙතෙන්නම කොටු වෙච්ච එක බැලුම කඩලා ගියා. ඊ ගාවට තියෙන සංනිවේදනය එනවා. ඊ ගාවට තමයි උත්තර වෙන්න පුළුවන්, ධාන්‍ය රිදෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරුන්ට මේ මේ නාස්කුඩු ඇස්කෙවිනි නැත්නම් මේ මූණ වටේ දෙඹරයක් බඳා වගේ මේක නම් වෙස් මූණක් ගන්නවා වගේ ඇඟිලි තුඩු ස්කන්සිලු තැන් තැන් වල නිකන් ඒක එක එක සංවේදනය වෙනවා. ඉතින් එතකොට දැනගන්න ඕනේ අර හරියටම තන තිබ්බ අවධානය දැන් මුළු ඇඟ පුරා ගිහිල්ලා. හැබැයි තාම ඇඟෙන් පිට ගිහිල්ලා. ඉතින් එතකොට Taman දන්නවනම් මේ උදරේ පිම්බි වැගිලිම හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයමයි කියලා කලබල කරන්න ඒක දිගයක්. ඒක ආනාපාන වෙනුවට වෙන නියෝජනයක්. ඒ තමයි ආනාපාන රිද්මෙම තියෙනවා ඒක. ඒකම කරගෙන යනකොට ඒකත් ටික වෙලාවක් ගියාම නැති වෙන ඉඩ තියෙනවා. තියෙනවා නම් ඒක දිගේ යන්න ඒක තාම කායන පසනාව නමුත් මම මේ කියන්න හදන්නේ ආනාපාන සිහින් වෙනකොට අර වගේ බවුන්ඩරිස් කඩලා යන ගතියක් තියෙනවා. තමයි අද්දේක වහකට පස්සේ කාය කියන සීමාව නැති වෙනවා. ඒක නිකන් මේ ගංගාවක් ගිහිලා මුහුදට ගියා වගේ කලවංගන යන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවේදී ආනාපානයත් වශයෙන්ම හැපෙන තැන නැති වුණාට සති මාත්‍රාව තියෙනවා. ඒ වගේම තමයි දැනගන්න පුළුවන් මේ පිම්බීම උදරයේ වැටෙන දේ හිතලා ගත් එකක් නෙවෙයි ඇත්ත. ආයෙම නම් ඒක නිකන් හරියට භාවනා කරනකොට හිතවිල්ලක් ආවගේ සද්දයක් ආවගේ වේදනාවක් ආවගේ ඒ අරමුණට යනවා. ඒ අරමුණ නිවෙනකොට ආය ආනපන එනවනම් එනවා. නැත්තම් මේක ප්‍රත්‍යක්ෂ දන්නවනම් ඒක දිගේ අනේකයි කියන්නේ. කොහොමද මේ භාවනාවේ කැඩීමක් නෙවෙයි කියන එකයි මම කියන්න හදන්නේ. එදිනදා වැඩ සඳහා යාන්මීම් වලදී පැය භාගයක් පමණ කාලයක ඇවිදීමේ යෙදීමට අවස්ථාව ලැබේ. එහෙත් ඒ තරම කලබලකාරී මාවත කෙරේ. ඒ ඇවිදීම ඉතා සත්‍යමත් භාවනාවකින් කල නොහැකි වුවත් යම් තරමකින් සත්‍යමත් ආකාරයකින් කළ හැකි නම් ඒ සඳහා යම් යම් යෝජනාවන් කළ හැකි නම් ඉතා අගනීය. ඔබ වහන්සේට හැකි පමණින් මේ සඳහා අදහස් දෙන මේ නිල්ලමි මේක මම අර එදිනදා සත්‍ය පැවැත්වීම සම්බන්ධව කියපු ටික මේකට අදාළව වෙනමම වර්ණනගනවා නම් තමන් දන්නවා නම් මෙතෙන් මට අතින් යනක යන්න තියෙනවා. ඒ වීදිය මම දැන් යනවායි කියලා සත්‍ය වැඩිම සඳහා ප්‍රයෝගශීලී වෙන්න ඕනේ කිසි කෙනෙක් එක්ක කතා නොකර නැතුව තනියම යන්න. ලංකාව වගේ නම් ගියාම ආ කඩේ යනවද? වහිනවනේ. කොහමද? කී කත්ත පහක බේරුමක් නැන්නේ. දකින් දකින් එක්කනාට ඉතින් පත් උත්තර දීගෙන යන්න එපා. ස්ටේෂන් එකේ ටැබ්ලට් මාරු කරනවානේ. මෙහෙ නන්නේ ඒක. ඒ නිසා එක තනියම ගමන් කරන බවට වල බලන්න. දෙක අදිෂ්ඨාන කරන්න මම මේකෙදි පුළුවන් තරම් සත්‍යමත්යෙන් ගන්න පොඩ්ඩක් හිමීට එවිදි. ඉන්දටදී පොඩ්ඩක් slow down කරලා එවිදිනවා. එවිදින ගමන් එක්කෝ ඒ ටච් එක වන්න පුළුවන් නැත්නම් හැපෙන ශබ්දෙට අය එවිදිනකොට හැපෙන ශබ්දෙට පිට දාගෙන ගමන් කරන එකයි තියෙන්නේ. මගේ ඇත්තටම ඉස්සල්ලාම මම කීපතාවක් කියලා තියෙනවා. ඒ යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් ඉවර වෙච්චාම හැන්දෑවේ 4 සමහර 5 වෙනවා. ඒකෙන් ගලහන්දී පර්ණ ගලාපාරේ බැංකුව පහු කරන පෝස්ට් ඔෆිස් එක ගාවට එනකොට ඉතින් පල්ලෙහාට යන පාරක් තියෙනවා ෆැකල්ටි ගහ පැත්තෙන් ඉඳපන්. අන්න ඔතන තමයි තිබුණේ ඉතල දැන් තියෙන ෆැකල්ටි ක්ලබ් එක. ඔතන තමයි තිබුණේ වේලවන ධම්ම ගෲප් එක ඉස්සර. ඉතින් එතන ධම්මික හඳුරුවේ. ඉතින් හඳුරුව මට කියන්න පුළුවන් හැම ආකාරයෙන්ම කියලා තියෙන සතිය වැඩ නැති. අර මට තේරෙන්නේ. ඉතින් ඒ සංකෝය ඇවිදිනකොට සතියෙන් බලන්නේ. මට හොඳට මතකයි දැන් පෝස්ට් ග්‍රැජුවට් එක ඉන්ස්ටිටියුට් එක හදලා තියෙන හරියදී ඉතින් ඒ වෙලාවේ ඩිපාර්ට්මන්ට් එකේ මිනිස්සු හැරලා එහෙට යනවා. මල්ලත්තු මිනිස්සු වැඩ හැරලා මෙහෙට යනවා. යුනිවර්සිටි එකේ හැරලා මිනිස්සු එහෙ යනවා. ඒක පාර හරි බිසි. හැබැයි ඒක එච්චර වාහන නැහැ. ඉතින් කොහොමඩක්වත් ওই ගමන වැටෙන්නේ කවුරු හරි කයකට වැටෙනවා. ඉතින් හරි අමාරුයි තනියම යන්න. ඉතින් මම ධම්මික හම්දුවා ඉතින් කරන්න දෙයක් පව් කරලා තියෙනවනම් යාළුවෝ එකතු වෙයි. පින් කරලා තියෙනවනම් තනියම යන්න හම්බ වෙයි කියලා. ඉතින් මම කොහොම හරි කරලා එක්කෙනෙක් දෙන්නෙක් ආවා බොරුවක් කියලා අහලා. ඉතින් දැන් මෙහෙම ඇවිදිනවා. ඇවිදිනවා මම ඉතින් උත්සාහ කරා මේ මොකද්ද මේ සතිය කියන්නේ දන්නේ නැහනේ. ඉතින් ඇවිදිනකොට මේ ෆයිල් එක මට හොඳට සාමලකයි. ෆයිල් එක අතේ තිබුණා. අර හචාමල්ල කියලා කියන්නේ උරමල් ඒක උරේ. මේ අතේ මොකුත් නැහැ. නිකන් බාත්රූම් ශිපස් එක දාගෙන ටික වෙලා ගන්න මට තේරෙනවා නිකන් මැෂින් එකක් යනවා වගේ මම යනවා. මිනිස්සු යන ඕ ගාලා ධනවර්ධනයකෝ මේකද දන්නේ සතිය කියලා කියනකොටම කඩලා ගියා. පියවර දෙක තුනක් යන යනවා. යනකොටක් වයි. එතකොට ආයෙසරයක් දැන් ආයෙ දැන් සතිය ආයෙ ඒ ආයෙ යන්න හැදුව ගම්බයි. එතනම පල්ලයට ගියා පස්සේ ධම්මික හඳුරු ඉන්නවා. දුවගෙන ගියා. ගිහින් මං ගෝ ස්වාමීන් වහන්සේ මම මේ හදි කියාවේ පොඩි ප්‍රශ්නයක් කරගෙන මෙයා උභාන්දි කියනවා මම දන්නේ හරිද කියලා මම මෙහෙම ඇවිදිනකොට මට නිකන් තේරෙන පටන් අරගත්තා මම නිකන් හීනෙක ඇවිදිනවා වගේ නිකන් රොබෝ කෙනෙක් යනවා වගේ ඉතිසලව ගොඩාක් උත්සාහ කරා උත්සාහ කරලා කරලා මෙහෙම යනවා දකින්නත් මට ඒක නිකන් මම ඇවිදින දේ මම බලනවා ඒකට නිකන් එකපාරට නිකන් මොකද්ද වෙන වෙන ස්වරූපයක් ඒක ඒකද කියලා බලනකොට කඩලා කියනවා ඉතින් ගිහිලා දන්න જાතියෙන් ඉංග්‍රීසි හොරයි ඒ කාලේ යන්න જાතියෙන් අර හාමුදුරන්ට කිව්වා මෙන්න මේකයි උනේ කියලා. ඊට පස්සේ කිව්වා කියන්න නම් මට හරියට ෂුවර් නැහැ. පුළුවන් නම් ඕක නැවත නැවත කරපන්. නැවත නැවත ඒකම කරන්න ඉතින් මට මේ මේ ગેප් එක, මේ පෝස්ට් එක ටික ඉන්ස්ටිටියුට් හදලා තියෙන මේ පාරේ යනකොට දැන් දැන්ුණත් මට දැන් නිකන් සවැත් නුර ජේතවනාරාමල ගියනවා. එතනින් තමයි මට ඉස්ලාම් ක්ලික් වුනේ. සතිය කියන එක ක්ලික් වුනේ. ඊපස්සේ තමයි තේරෙන්නේ ඒක තමයි ක්‍රමය කියලා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් වැඩි කතා බතා නැතුව සාමාන්‍ය වේගයකින් ඒ තක්මන් මළුවක් නෙවෙයි ඒක. මම ඒකට සිල් අරගෙන අනම්මන මොකක්වත් නැහැ. නිකන් යනවා. ඒ නිසා මේක පැහැදිලිවම වැඩගතයි. මම මම ඔය කෝට් එක ගිහලාවේදී මේ සක්මන් භාවනා හරියටම ස්ට්‍රෙස් කරනවා. ඒක එක දවසක් කතා කරගෙන ඉඳලා මම කිව්වා. ඕගොල්ලන්ට එක වැඩයි කරන්න තියෙන්නේ. බස් වෝල්ට් එකක් කලින් බහින්න. ඉන්සෙන්ටිව් පයින් යන්නේ. ඕනේ ගමනක් ගන්න බස් වලට පයින් බහලා ඒ ටික පයින් යන්නේ එක සක්මනක් කරගන්න. ඉතින් මම කෝ ඒ වෙලාවේ පුළුවන් තරම් අනම්මනම් සම්බර කරන අත සම්බර කරන ඔය යන්න මේ එතකොට ඒක නිකන් කවුරු දන්නේත් නැහැ නේ ඔක. නිකන් ඔළුව නරක වෙච්ච මිනිසෙක් වගේ යන්නේ එකයි තියෙන්නේ. ඉතින් බහුවෙන්ද උදේ අතහමාට කමල් කෝල්ලක් දෙනවා. මට අපේ සපස්තුනා. ඉන්න ඒ වෙලාවට මේ භාවනා කරන වෙලාව මමවත් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මම මොකද කමල් කියලා මම ඔබ භාවනා කරන්න මට මමත් එතකොට ඉන්ටර්විව් ඉන්ටර්විව් කරන්න ලෑස්ති ඉන්න හදට වෙලා. නෑ සාංශිකේ මේ අතිසාර වටිනා ගෝලයක් හම්බුණා. ඒක මේ කියන්න කතා කරලා. මොක කවුද කියලා. ඊයේ ආවයි ඊව මිනිස්සේ පොතක් මුද්‍රණය කරා. හොන්දටම දෙවිලා. ඉතින් අවිල්ලි වෙලා මේ කමල් ලැබවලු මොකද කියලා. නෑ ඉතින් ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ බස් වලට කලින් බහින්ද කියලා බැස්සයි වල හොතටම දෙන්නයි වල ඊට පස්සේ කමල් කිව්වලු ඔයා ඉතින් ගෙදරින් එනකොට දැනගන්න බෑ මේ වැස්ස කාලේ කුඩයක් එන්නේ නැහැ නේ අත් දෙක සමබරව තියාගෙන ඉන්නේ කියලා. ඒ නිසා කුඩයක් ගෙනාවේ නැහැ කිව්වලු ප්‍රෙස් එක තෙමිලා. බලන්න සාංශික වචනේ අන්තිම වචනෙට ක්‍රියාත්මක කරන උදට සක්මන්. කමල්ට ප්‍රශ්නයක් වුණානේ මිනිහට ප්‍රශ්නයක් නෙවෙයි. කලින් ඇවිල්ලා වැස්සෙම සක්මන කරනවා. ඒ නිසා අපිට පින් කරලා තියෙනවා හොඳ සක්මන් මළුවක හම්බ වෙයි. මදි නම් අපේ නිසන්වණේ කියන කතාවක් තමයි පූජාව කරන සමම්පිච්ච මල් තියෙනවා නම් හොඳයි. සමම්පිච්ච මල් නැත්තම් ගැටපිච්ච අරගෙන පීඩාව කරන්න වෙලාව. සමම්පිච්ච මල් එනකන් ඉන්න එපා. ඒකට වැඩ කරගන්න හම්බෙන්නේ. ඒක හැම වෙලාවෙම සමම්පිච්ච හම්බෙන්නේ නැහැ. සමම්පිච්ච නැහැ. ගැටපිච්ච ගත්ත වැඩේ කරන එකයි තියෙන්නේ. ඒ නිසා අහුවෙන දෙයට ඉම්ප්‍රොයිස් කරන යන එක තමයි අපේ ක්‍රමය. හන්දිපත් වේදනාවක් නිසා ඇතම් දිනක රාත්‍රියට හරියට නිින්ද ලැබෙන්නේ නැත. එවන් දවස්වලදී මම වේදනාවට ඉච්චම කරන භාවනා කරන උත්සාහ කරමි. එනමුත් ඒ හතියාකාර කිරීමට නොදන්නේ. මේ අවස්ථාවේදී වේදනා ප්‍රශ්න භාවනාව කරන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. අතන කලින් පුරුදු කරන ලද සතියක් නැතුව ලෙඩ වෙච්ච වෙලාවක සතිය ගන්න බෑ. වේදනාකාරී මට්ටමකට ආපෙලාදී මේ වේදනාව වේදනන ප්‍රශ්නකට හරවන්න බෑ. මොකද කොහොමඩක්වත් ඒක පිළිබඳ නුරුස්නා ගතිය පහළ වෙලා තියෙනවා. ඒක නිසා මේ වගේ වෙලාවල් වල ආරම්භ කරන්න හෝ සත්‍ය හඳුන්වා දෙන්න අවස්ථාවක් නෙවෙයි. ඒ වෙලාවේ කරන්න තියෙන එක ශාරීරික ලෙඩක්ද එනතම් භාවනාවෙන් ආපි කද්ද කියලා බලලා ශාරීරික ලෙඩක් නම් සුදුසු ප්‍රතිකර්මයක් කරන්න ඕනේ. එහෙම නැතුව ඒක අනිවාර්යම වේදනාවක් කරන්න පුළුවන්ම කියලා නෑ. කරන වෙලාවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා වේදනාට කියලා වචනේ පාවිච්චි කරන වේදනාව පෙළෙන කෙනෙකුට හරි අමාරුයි මේ හීලින් මෙතඩ් එකක් විදිහට සත්‍ය පාවිච්චි කරන. හීලින් මෙතඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා සතියේ කලින් පුරුදු කරලා තියෙනවා. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ අර නිින්ද යන්නේ නැති වෙලාවේදී අර කිව්වාගේ හොඳටම ඇඟ සතප්පවලා ඇඟට පහසු විදිහට සතප්පවලා ඒ අර වේදනාව දිහා පුළුවන් නම් වේදනා කරේ ද්වේෂය උපදව ගන්න නැතුව මේ වේදනාවේ කප්පන ගතිය, පුච්චන ගතිය, මිරිකන ගතිය, පෙළන ගතිය මේ වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන සුරුව බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඒතර ප්‍රධාන බාධා වෙන්නේ ඇඟට නොදැනි, හිතට නොදැනි යටිහිතේ ක්‍රියාත්මක වෙන වේදනාවේ තියෙන ද්වේෂය. ඇයි මට මේක මේ වෙලාවෙ වෙන්නේ කියලා. අන්න ඒක දැක ගන්න පුළුවන් නම් වේදනාව යටින් වැඩ කරන ද්වේෂානුසය ඒක ලොකු ලාභයක්. නමුත් මම කියන ඒක මේ සෑහෙන සංකීර්ණ අභියෝගයක්. හොඳ සත්‍ය තියෙන කෙනෙකුට නම් කරත හැකි. ආරම්භ කෙනෙකුට අමාරු වෙන්න ඉඩ තියෙනවා. සංඥා විපල්ලාසයන් සියල්ලම අහෝසි වී මුළුමනින්ම නැවතත් නැවතුණක් වෙන අවස්ථාවක පැයක් පමණ සිටීමේ එම පරිණාමකයේදීම නැවතත් දෙවෙනි වතාවටත් දෙතුන් වතාවක්ම කෙටි වශයෙන්ද ඒ අත්දැකීම දෙවෙනි පණයන්කදී යලිත් ලබා ගැනීමට නොහැකි වේ. ඒත් පසුදින්දී ලබන යලි අත්දැකීම අත්දැකීමි මේ නාම රූප දිවිගිය අවස්ථාවේදී මේ අදුක්කම සුඛ වේදනා තත්ත්වයක්ද ඉතින් මේව ඇත්තටම මේ වගේ අර අවස්ථාවට ගියාම නාමස්කන්ධයේ දිගේ කියන්න පුළුවන් පටවියාපෝ තේජෝ ගති ගිහිලා අවකාශය අවබෝධ කරන අවස්ථාවක්. වේදනාව විදි කියන්න පුළුවන් සැප දුක දෙක එකඟ කරලා අදුක්කම සුඛය අවබෝධ කරන වෙලාව කියලා. සංඥාවලි කියන්න පුළුවන් නසඤ්ඤ සංඤී නොවිය සංඤී නවිසඤ්ඤ සංඤී කියන විදිහට මේ සාමාන්‍යයෙන් මෙතෙක් මුඛ්‍ය සංඥාවක් කියලා. සංස්කාර වශයෙන් කියන්න පුළුවන් විසංඛාරගත වෙච්ච හිත කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. හිත මැදට ඇවිල්ලා. විඥානවලින් කියන්න පුළුවන් දැන් විඥානේ ඇතුළට නැමිච්ච වෙලාවක්. පිටතට ගිහිල්ලා නැහැ. ඒ නිසා මේක එක එක පැති වලින් කියත හැබැයි මේක පර්ෆෙක්ට් එකක් නෙමෙයි. මේ යන්න පුළුවන් බවට පෙර නිමිත්තක් විතරයි. මේක ස්ථිරත් නැහැ. ඒක නැවත ඇති වෙනවා. නමුත් තේරෙනවා මේ ජීවිතයේදී මේක සාක්ෂාත් කරගන්න පුළුවන්. මේක නැවත නැවත ඇතිවීම සඳහා කළ යුතු අනුග්‍රහ ගන්නවා. ඒ නිසා මේක හොඳ දෙයක්. නමුත් අර මේක කියලා තියෙන අපේක්ෂා කළ ගියොත් එන්නේ නැහැ. පහුවෙන්ද එනවා. ඒ නිසා කරන්න කියන්නේ මේක ආවට පස්සේ එතන ඉඳලා පිටිපස්සට ගණන් කරලා බලන්න කියනවා මොන මොන අනුග්‍රහ යටතේදීද මේ කාවේ. ඒ අනුග්‍රහ අනිත් දවසේ සපයන්න කියන පුළුවන් තරම්. සක්මන් කරලාට පස්සේ නම් හොඳට නිින්දකට පස්සේ කෑමකට පස්සේ නැත්නම් ප්‍රසන්න බණක් ඇහුවට පස්සේ නැත්නම් මොන මොනවද කරුණු හේතුනේ කියලා නිමිති ගන්න කියන. ඒකලේ නිමිති සපයලා දෙන්න කියනවා. එතකොට ඒක බහුලීගත වුණාම ඒකේ තියෙන හාරගතිය යාලු ගතිය වැඩ කර වැඩ කරන වැඩ කිරීම සඳහා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න කියනවා. මෙවන් අධ්‍යක්ෂණ ලැබුණ යෝගාවචරයෙකුට ආනාපාන 11 ආකාරයේ ප්‍රයෝජන ගත හැකි අවස්ථාව කවරේද? මේ කියන්නේ ඇත්තටම ආනාපාන 11 ආකාරයේ වෙන්න ඕන සේවේ වෙලා ඒ මේ වෙලාවේදිත් ආනාපානය අරමුණු කරගත්තොත් මොන හරි හදිසියක් වෙනකොට ආනාපානේ උරගාලා බලන්න තියාගත්තොත් අර නොදැක්ක ආකාර නොදැක්ක සටහන් සමහර විටක දැක්කන් ඉඳ තියෙනවා ආනාපානේ තාම සියුම් තත්ත්ව තියෙනවා ආස්වාද ප්‍රසවාස වශයෙන් බෙදලා නැති වුණාට ඒක කම්පනයක් වශයෙන් පෙනී සිටින වෙලාවල් තියෙනවා ආලෝකයක් වශයෙන් පෙනී සිටින වෙලාවල් තියෙනවා එතනින් ගියාම සපක් වශයෙන් පෙනී සිටින වෙලාවල් තියෙනවා ඒක ඔක්කොම මේ අවස්ථාවෙන් අවස්ථාවට එක එක බෙස් මූණු පෙන්නනවා. එක එක සන්නි 18 සන්නි වගේ පෙන්නන නිසා හැම වෙලාවෙදීම බැලුවොත් ආනාපානේ අලුත් ආකාරවලට දකිනවා. ඒ නිසා මේ ආස්වාසි ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. හුස්මක් තුල මුළු ලෝකෙම තියෙනවා. හොඳක්ක පැතිකඩ සේරම දකින්න පුළුවන්. ඒ නිසා ඒක තවදුරටත් කියන එක තියෙන කෙඹඩේ වෙලා විශේෂණය වෙන්න පුළුවන්. බොහෝ වේලාවක් වාඩි වී ගත කරන යෝගාවචරයට සක්මන් භාවනාවට අමතරව අත්පය දිග ඇරීම නැත්නම් යෝගාභ්‍යාසවල යෝගා යෝගාභ්‍යාසවල යෙදීම අකපද කිසිම අකපතාවක් නැහැ ලොකු ස්වාමීන් වහන්සේ මට බඳ කයිලියලා තියෙනවා ශරීර සෞඛ්‍යයත් අපේක්ෂා කොට දුෂ්කරාසනාජීත වර්ධනය කොට සෞඛ්‍ය සත්‍ය සෞඛ්‍ය සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති ඒ කියන්නේ මේ භාවනා කරගෙන ඉන්නකොට ඒ අර ඇඟ නිකන් ඔක්කොම සෑහෙන වෙලාවක් ගියට පස්සේ වේදනාව දෙන්න පටන් ගන්නවා. ඒ ඇත්තන ගොඩක් වෙලාවට දෝමනස වේදනාව කයි මොන දෙනට වැඩිය හිතෙන් එනවා. ඒ වෙලාවේදී හොඳට සීයෙන් යුක්ත සම්පූර්ණ මිශ්‍රහට නැමිලා ආයෙත් පස්සට නැමිලා යහට මෙහාට දිශාවක් වුණාට පස්සේ ආයෙ අලුත් දෙන්න කිව්වා. එහෙම නැත්නම් මේ අතුල්පතුල් හොඳට පොඩ්ඩක් කියලා සම්භාහණය කරනකොට මේකෙන් සම්පූර්ණ රිෆ්ලෙක්සොලොජි එකක් කියලා උඟාවක් බ්‍රෂ් වෙන්නේ නැහැ. ඇඟ මසාජ් කරා වගේ වෙයි. සර්වඥාන්සේ කියලා තියෙනවා මේ නිදිමත ගතියනවා නම් හැම අත ගන්නදී කියලා. ඒ කියන්නේ ඔය භාවනා කරනකොට වෙන්නේ මේ විශේෂ සමාධිය එනකොට ලේ ගමනය හැමෙන් සම්පූර්ණ ඇතුළට යනවා. ඒ කියන්නේ ඇතුළේ ඉන්ද්‍රියන් වලට විතරයි ලේ ගමනය කරන්නේ. හෘද ස්පන්දනයත් අඩු වෙනවා, ඔක්සිජන් පරිභාරණයත් අඩු වෙනවා. ඒ නිසා හැම මේ අපි චර්මයේ ලේ ගැටේ ගමන අඩු වෙනවා. ඒ චීසකට ඇඟ සීතල වෙනවා. ඒ නිසා අලුතෙන් ආයේ මෙහෙම මූණ අතපය අත ගන්නකොට ආයෙත් හැමත ලේ යනකොට ඇඟ නැගිටින ගතියක් එනවා. පොතේ කියලා නෑ හැබැයි උනට හොක් වෙලාට කියනවා පුළුවන් තරම් කණෙන් අදින්න කියලා. ටක් ගාල රත් වෙනවා. ඉස්කෝල ළමයි පන්ති බුදියන්නේ නෝඩ සර් ගිහිල්ලා කොල්ලන් දැන් නම් හෙල්ලුවොත් නඩු කණේ අල්ලන්නේ මිලිකන්නේ. මුළු ඇඟම රත් වෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ කන දරු කැබේදී මිනිස්සයා ඉන්න ස්වරූපෙලු කනේ තියෙන. ඒ මේ කන සම්පූර්ණම රිෆ්ලෙක්ෂන් එකක්. අකුපංචර වල පැහැදිලිවම පෙන්ලා දෙලා තියෙනවා. ඒ නිසා මේ මේ අදිනකොට මේ ඇරේ තමයි ඇහ කන දිවනාසය නියෝජනය කරන මේ රිෆ්ලෙක්ෂන්ස් ටික තියෙනවා. මේ බබාගේ ඔළුව මෙතන තියෙනවා. මේ හැටි බඩ මෙහෙම ගිහිල්ලා කකුල් ඇතුලේ අර දරු ගැබේ ඉන්න හැටි. ඒ නිසා ඔළුව රත් කරන්න ඕන නම් හොඳට කණෙන් අදිනකොට එතකොට නිකන් බ්‍රෂ් වෙලා එන. ඒ නිසා ළඟින් එක්කනා ගදින්න යන්න එපා. එතකොට මේක වඩා හොඳයි. අපි කරනවා. කාටද කියන්නේ මගේ කණින් අදපන් කියලා. ඉතින් එතකොට නිකන් අර හෙල්ලුම් කන්නසා හොඳම දේ තමයි මේ වගේ ලක්ෂයක් ක්‍රම තියෙනවා. හැබැයි අපි යන්නේ කොහාටද කියන එල්ලේ තියනවනම් ඔය කොයි ක්‍රමයක් පාවිච්චි කරතේ. දන්නේ මේක හදන්නේ අපි අර හිත නැගිටව ගන්නයි. එහෙම නැත්නම් මේ කෝලම් කරන්න නෙවෙයි. ඒ හැමදේම බුදුරජාණන් වහන්සේ සූත්‍රවල සඳහන් එක එක ක්‍රමවලට නිින්ද ගන්න හැටි නැත්නම් අර කඩਿੱතු ගැටි නිින්ද ගන්න හැටි. භාවනාවේ ප්‍රතිඵල ලැබීමට දාන සීල භාවනා කිරීම උවමන කිරීමට උවමනාද නැත්නම් භාවනා පමණ කිරීමෙන් ප්‍රතිඵල ලැබෙනවාද? මේකත් ඇත්තටම මේ දීර්ඝ කතාවක්. ඒක මොකද මේ ඔය ජාතක ජාතක නෙවෙයි පරණ කතාවල පේනවා නිකන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා බණක් අහව පමණින් නිවන් දැකලා තියෙනවා. එහෙම නැත්නම් යසෝදරාගේ නැත්නම් ඒ සම්තතිය මෙතුමාගෙන් බලනකොට කිසිම ගිහිල්ලා පංචිල් සමාදන් වෙලා ඒ මොකක්වත් නැහැ. ඉතින් ඒකට හිතෙනවා ඉතින් යත්තන්න පුළුවන් නම් ඇයි බැරි කියලා. නමුත් අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ එනකොට ඒ ආත්ම කොච්චරක් කලින් වැඩ කරගෙන ආවද දන්නේ නැහැ. ඒ නිසා අපි මේ කල්පනා කරන්නේ මේ ආත්ම විතරක් බලලානේ. ඒකෙදී බලනකොට මේ ආත්මේ ආන දහන සීල භාවනා කරන්න ඕනේද? නැත්නම් මේ ආත්මෙදී try කළ බැරුවට කමක් නැද්ද කියන එක පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා. මොකද ඒකෙදී ඔය දර්ශනය කරන කතා කරනකොට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික වල කෙලවර තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාම කිසි තැනක පින්කම් ගැන සඳහන් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති ඒ ඒ ටික විතරයි තියෙන්නේ. ඉතින් එතෙන් යනකොට අනිතික සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා ඒක ආනුපුබ්බි ඒ බුදුජානන්සේ ඒ සුසීම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. අනුපූර්වෙන් තමයි මේ ගමන යන්නේ. මේ ජවනිකාව කොතනද ඉඳලා තියෙන්නේ කියලා ඉතින් ඒක කියන්න බෑ. ඒ නිසා මේ සූත්‍රගත ධර්මයන් බලනකොට දාණයෙන් සීලෙන් භාවනාව. ගොඩක් වෙලාට දාන සීල භාවනා කතා කරන ඉහි කතාවේ යෝගාවචර ගැන කතා කරන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ සීලෙන් සමාධි ප්‍රඥාවෙන් අනුපූර්ව ක්‍රමය තමයි යන්නේ. සමහර තැන්වල දැන් ඔය අපේ මම බිස්පේන් කරනකොට ඒ ධම්මා සාමුතු හැමදාම මෛත්‍රක පාඩිය. මේ ස්වාමීන් වහන්සේ හැමදාම හන්දර කර්ණිමිත්තු සූත්‍රය කියනවා. ඒ වගේම පටන් ගන්න දවසේ මල් කඩලා බුදුන් පූජා කරලා ඒ කටයුතු කරනවා. ඒක ඒකේ ඒ හැටි. ඊට පස්සේ මම පර්ත් ගියාට පස්සේ පර්ත් වල හිටියා 140ක් විතර ඕස්ට්‍රේලියානු ජාතිකයෝ. 140ක් විතර පිරිමිත්. පොඩි පොඩි කතාවක් ගියා මේ මම ප්‍රත් මේ තා මේ තාක්කල් කෙරුවේ ඉංග්‍රීසි මීඩියම්මයි සිංහලයට කොහොමද කැපෙන්නේ කියලා. අර හොඳවර සිංහල ආශක නම්ම කෙනෙක් කියලා ගොස් ආන්තික සිංහල කතා හරියම රසයි. ඒක නිසා අපිට ඒක සිංහල කරන්න කියලා. ඉතින් ඒකෙදි කට්ටියක් දොස් කියන්න පටන් ගත්තා. කට්ටිය එකම කතා කරන්න පටන් අරගත්තා. ඒක නිසා ටිකක් කියපාසි මං කරපුදී පහුවෙන්දා මේ සුද්දන්ට කිව්වා වෙච්ච කචල් එක. සුද්ද දහනන්නේ සිංහලෙන්නේ වයිතුනේ. මං කව මෙන්න මෙහෙමයි මෙන්න කතාව තියෙන දැන් උඹලා මොකද කියන්නේ? ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ ලාංකිකයෙක් වශයෙන් ඒගොල්ලන්ට සිංහල කතා අහන්න තියෙන එකේ සම්පූර්ණ අයිතියක් මම දන්නවා. ඒක එක්කම. ඒකට ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ දන්නවද මේ භාවනා කරන්න දෙනකොට සුදු වඳිනවා. භාවනා කරන්න ඇවිල්ලා හාමුදුරුවන්ට වඳිනවා. භාවනා කරනකොට බුද්ධ පූජාව තියෙනවා. භාවනා කරන බුදුහාමුදුරන්ට වඳිනවා කියන එක සුද්ධ සුද්ධ එකට උගන්වන්නේ නැහැ. අපි මේ සිංහලොත් එක්ක ඉන්නකොට අපිට ඒක විශාල අත්දැකීමක්. ඒ නිසා ඕගොල්ලෝ සිංහලෙන් රිට්‍රීට් කරලා අපිට එන්න එපයි කියන්න එපයි. ඒක අපිත් ඇවිල්ලා පැත්තක වාඩි වෙලා ඉන්න. ඒක සිංහල මාධ්‍යෙන් කරගෙන යන්නේ. අපිට ඒක විශාල මේ ලොකු අත්දැකීමක්. මේ සිංහලයෝ මේ කට්ටිය බාහන කරන් කට්ටියට වෙලා දාන දෙනවා. ඉතින් ඒ සුද්ධාන කොහොමඩක් අහලා හිතන්නේ බෑ. ඒක අපි ඉගෙන ගන්නයි කියලා. ඊට පස්සේ මේ ධම්ම රක්ෂිත නෑ බුද්ධ රක්ෂිත කියලා අයිරිෂ් තාතික එක්කෙනෙක් පැවිදිලා හිටියා. එයා තමයි මම ඉන්දියසලත් එක කණ්ඩක් කරේ. ඒ මිනිස්සයා කතා කරලා කියනවා මුළු ඕස්ට්‍රේලියාවෙම පර්ත් වල කරපු රිට්‍රීට් වල මේ සැරේ රිට්‍රීට් එක තමයි ගිහුවා අඩුම වියදමක් කියලා. සෙන්ටර් එකට ගාන ගිහුවා අනික් සීරම දාන. හීල් දාන සමාජයට මොනාස්ට්‍රිකින්. ලස්සනට වැඩ වුණා. ඉතින් ඒ නිසා සන්තෝෂ වෙනයි කිව්ව මේ විපස්සනා කියලා කියන්නේ බුද්ධ ධර්මයේ සංස්කෘතියෙන් ඈත් වෙච්ච එකක් නෙවෙන බව මේකදී අපි දැක්කයි. අපි මෙතෙක් කල් ඔක්කොම විපස්සනා කාර්යෝ කවදාකවත් බුදුන්ගේ නම සඳහා කරන්නේත් නැහැ, වන්දනා කරන්නේත් නැහැ, ගාථා කියන්නේත් නැහැ. ඒ නිසා විපස්සනා කියලා කියන්නේ සයන්ටිෆික් වැඩක්. ඒකට ඒක ආගම පැත්ත අයින් කරනවා. මොකද අපි මේකදී දැක්කයි කිව්වා ඒ සංඝ ගෞරවයේ තියෙන බුද්ධ ගෞරවයේ තියෙනවා ඒක නිසා අපි යත්‍රේ සම්මාසේ මොනෑශික ඉන්න කෙනෙක් එතන පරිදිත් ඉන්නේ ළඟදිම බලාපොරොත්තු වෙනවා කොහොම මේ මුළු රිට්‍රීට් එකම ෆ්‍රී කරන. ෆන්ඩ් එකක් දාලා බ්‍රහ්ම සාමුද්‍රක අදහසක් තියෙනවා. ඒක ලෙවලාවේ මිනිස්සුන්ට මෙතන ඇවිල්ලා මේ ධර්මය, සංස්කෘතිය, හැතියාව කියන එක අවබෝධ කරගන්න. ඒ නිසා ඒකේ මට්ටම් තියෙනවා. සමහර කට්ටිය ඒ ටික රිචුවල්ස් වශයෙන් කරනවා. සමහරු කරන්නේ. දැන් නිස්සනවයිට ගියා නම් මෙතන කවුද ඉන්නේ කවුරු හරි ගිය කවුරුද අනේ නැත්තේ කියලා. ගියා නම් ඒ උඩ නෑ ඒ කියන්නේ හිටියනම් නතර වෙලා උඩදී හැමදාම පහයට පටන් ගත්තා හතමාර වෙනකන් පිළිච්චිය. මෙහිදී ලොකු සංස්කාරීල වන්දනා කරලා ලොකු සංස්කෘතික උපදේශයක් කරන නිකන් මහාන වෙන්න පුරුදු වෙනවා. සමහර සුද්ධ ඉල්ලගෙන ඕව අපිට කරන්න බෑ. අපි ආවේ භාවනා කරන්න අපරාධ පැයකමාරක් ගන්න නැති භාෂාවක් කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ කියන්නේ. ඉතින් අපි කියනවා මේ චීන කඩේකට ගිහලා ජපන් ගාමේ ඉල්ලන්න එපා. මේ අවුරුදු 40ක් කරපු වැඩේ. මේක මොන ස්ට්‍රී එකක්ද? භාවනා මධ්‍යස්ථානය නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ කැමති නැහැ. අපි ඒ වෙලාවේ භාවනා කරන්න කැමති. ඉතින් මම පණ්ඩිතාරාමේ හිටියා. අවුරුදු 4ෙම කවදාවත් නෑ බුද්ධ වන්දනා. නේවාසික කට්ටි කරනවා. මත පිළියෙත කරනවා. භාවනා කරන්න ආපු අය හරියට මාසිකර දෙකට එන්නේ. ඒගොල්ලෝ පැය 14ක් report කරන්න ඕනේ. පැය 7ක් සක්මන පැය 7ක් පරියන්කය. පහුවෙන ගැරපද report එක දෙන්න ඕනේ මෙච්චර කෙල්ලෙක්. ඒ නිසා ඒක ඇත්තටම එක එක තරතයක් තියෙනවා. ඒ නිසා මමත් බලන්නේ පුළුවන් තරම් මේ මේ වගේ නේවාසික භාවනාවට ආවට පස්සේ ආරවට කවදා විරුද්ධ වෙන්න එපා. මොකද ඒකෙන් තමයි අපි මෙතෙන් ආවේ. මෙතෙන් ආවට පස්සේ බලන්න ඕනේ මැක්සිමයිස් කරන්න පුළුවන් තරම් කාලය. ඒකෙන් අරක මේ ප්‍රතිපත්ති වශයෙන් අයින් කරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. අපි බලනවා කවදා හරි අපිට පූර්ණ නිදහසක් ගන්න පැත්තකටලා ඉන්න පුළුවන් වෙයිද කියලා. එහෙම නැත්නම් මෙතෙක් කල් ගාථා කියපගේ ප්‍රයෝජනයක් තියනවාද කියලා. දැන් ගාථා කියන්නේ වැඩ ගන්න පුළුවන් විදියට. තන්නේ කරගන්න. පිස්ටෙක් තමයි උත්තර දෙන්නේ. රිට්‍රීට් එකදී වැඩියෙන් කතා කරන එක තමයි අඩිම භවනා කරන එක. ඌ තමයි ගිහිල්ලා ආන්නේ හැම කෙනාගේම ඔයාට හදිසියට ගියා සක්මන් කරාද නැත්නම් මයි ළඟට එන්න මම දෙන්නම් කියලා. මම විතර භාවනා මධ්‍යස්ථාන ඇයිදපු කෙනෙක් නෑ. වැඩියෙන් කතා කරන එක වැඩියෙන් පිස්සු. ඌ තමයි ඉස්සරහටම ගිහලා වෙල්කම් කරන්නේ. මේකෙදි කතා කරමු. අපි මේ ධර්ම ධර්ම සාකච්ඡාවක් තියෙනවා. ධර්ම සාකච්ඡා කියන එක මම හරි කැමති ක්වෙස්චන් එක ආන්සර් කරනට වැඩියි. සමහර කෙනෙක් ඒකට කන්ට්‍රෝල් එකක් නැති වෙන නිසා මේක ක්වෙස්චන් and answer කරන්න ඔක්කොටම කතා කරන්න දෙන්න එපා කියලා. එක එකනා කතා කරන්ඩ ඒක තන්නේ කර චින්තාමය ඥානයක් තියෙනවා. ඒ නිසා මේකදී කියනවා දැඩි ෂේ. ඒක ඇත්තටම මම මගේ පැත්තෙන් පුදුලික මම හරි දුර්වලයි. මොකද මම අගය කරනවා මේ ගෝයන්ක සිස්ටම්. දෙන්නෙම නැහැ. ගිය වෙලාවේ ඒකම ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒ දවස් ගානක් කතා නොකර ඉන්න එකම ඒක ට්‍රීට්මන්ට් එකක්. අපි අය කතා කරන්න හදන්නේ ඇත්තටම ප්‍රශ්න විසඳගන්න නෙවෙයි. මේ මල්ල වහගෙන ඉන්න බැරි කමට. අනිත් ඒ කතා කරනකොට අහගෙන ඉන්න ටොපික් එක මාරු වෙන හැටි. ඒක වෙනම හොබි එකක්. කතා කරන බලන ටොපික් එක එකින් එකට එකින් එකට ගිහිල්ලා කරකැන හැටි ඒ නිසා ඒක ඒක ප්‍රතිපත්ති වශයෙන් කොහොමඩක්වත් අගය කරන්න එපා. උනාට මරණ දඬුවම දෙන්න යන්නත් ඒක රාජ අපරාධිකුත් නෙවෙයි. මේ ප්‍රතිපත්ති වශයෙන් කියන්නේ කෙලින්ම ටීචර්ස් එක රිලේට් කරන්නේ ඕගනයිසර්ස් එක රිලීට් වෙන්නේ එක එක ඒවා කතා කරන්නේ. කතා කරුවොත් වෙන්නෙම ෆ්‍රික්ෂන්. කතා කරුවොත් වෙන්නෙම මේ අර හොඳ පිරිසුදු පිටතල වල කන්ඩක්ටිවිටි එකක් කලවම් වෙච්ච පිටතල වල ස්ථානීය ක්‍රියාව කියලා එකක් තියෙනවා. වෙන ලෝයක් කලවම් වුණොත් කන්ඩක්ටිවිටි එක බයි. ඒ දෙක අතර මේ ටෙන්ෂන් එකක් ගන්නවා. ඒ නිසා මේකේ one way flow එකක් දෙන්න. පොඩි කාලෙකදී ඊට පස්සේ අපි වැඩ කරන නිසා පොතක් කියවන එක එකිනෙකා කතා කර කර ඉන්න එක ඒ වගේ භාවනා කරන වෙලාවේ බුද්ධිය ගන්න එක ඒවා ඉතින් ඇත්තටම අර මුළු මූලික ප්‍රතිපදාව තේම යන සිස්ටම් එකට ඩිස්රෙස්පෙක්ට් කරනවා ඒ නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේ භාවනා කරමින් ඉන්න වෙලාවේදී ඒක ස්පයි සර්විස් එකක් තියෙනවා ඒ වගේම කවුරුත් උවට අහන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේ වින්ගල බලනවා බණ්ඩියලා කියලා දෙනවා ඔගොල්ලෝ මේ රටෙන් ලෝකෙන් භාගයක් විතර පියාඹගෙන මෙතෙන් ආවේ කොච්චර අමාරුවෙන්ද ඒක කියලා මේ පොත් කියවන්නේ සාරේ කතා කරගෙන ඉන්නේ සාරේ අනේ මොකද ඒක හරි හරි මට බැනලා ඇති මම කිව්වට මොකද පඬිතුමා වගේම හරියට බැනුමා ඉන්ටර්විව් කරන්න ගියාට පස්සේ දවසක් මට කෙලින්ම කතා කරලා කිව්වා ඇස් බෝල කරකව කරකව කතා කරන්නේ මම දන්නේ හොන්දටම දැකලා කියන්නේ කවදාකවත් අහලා නෙවෙයි ඒ නිසා මෙතන හිටියාන මැලේසියන් මන්ස්ලර් මේ මෑණිකෙනෙක් ගෞරව වෙන එක මහලකොට උපසම්පදා භික්ෂුවක්. අර සෙනගේ ඉස්සර පැලෙන්න බෑ හරියට සම්බන්ධ මිනිවරුවක් කියලා මම දැනගත්ත කවදාවත් අහපු වචනයක් නෙවෙයි දැකලා කතා කරන්නේ. උදෝපාත් කරන එකයි. අපිට විතර නිඳ කළා තියෙනවා. නිඳ කළා කියන්නේ එක දවසක් මොකක්ද එකට ඔෆිස් එකට ගියා. මිෂන් ටෙලිෆෝන් කෝල් එකක් ගන්න. ඇත්තටම මේකට සායදොත් හරහා පණිවිඩය ආවේ. බලන්න ඉඳලා ඇවිල්ලා මට කිව්වා මේ මේ ඕවා කරන්න මෙහි ආවේ. අරක මේකයි කියලා ඒක නිකන් හරියට මේ ස්පොට්ලයිට් එක හයි කරලා ස්ටේජ් එකේ කියලා බලන්න. එනිසා ඒක පුළුවන් තරම් ඒක කියන්නේම මේ නෝබල් සයිලන්ස් කියලා නිශ්ශබ්ද භාවයෙන් අපි එකිනෙකාට රෙස්පෙක්ට් කරනවා. පරිසරයට රෙස්පෙක්ට් කරන අපෙන් නිකුත් කරන්නේ නැහැ ශබ්දේ. ඒ ඩිස්කෂන් එකේදී උගාක් වෙලාවට පැනලා උත්තර දෙන්න හදන්නේ බාගට තැම්බිච්ච අලයක් තමයි. කුරුවල් වෙච්ච ඔළුව තමයි. එයා අයියා වගේ කතා කරනවා ඊට පස්සේ. යන්නේ කොල්ල මත්තලා හිමිය යකෝ මියක්සයා දරුවත් නැයි වගේ මේ බලන අපරාධ මෙයා ගාවට ගියා නම් හොඳයි නේ කියලා හිතෙනවා. අර ගිය ට්‍රෙන්ඩ් එක ඔක්කොම ගියා. අර මං කිව්වා මට ඊමේල් එකක් එවලා තියෙනවා. ඒකද කියනවා රිට්‍රීට් <laughs> එකක් කරන්න ගිහිල්ලා ඔක්කොම අවුල් කරගෙන ආවා එතන තියෙන ප්‍රශ්න නිසා. ඒක නිසා මේ රාජනීෂ් කතා කරනකොට කියනවා හැම භාවනා මධ්‍යස්ථානයකම කර්මස්ථානාචාර්යවරයෙක් වගේම පිස්සෙක් අනිවාර්යයි කියලා. ඕනම කල්යන භාවනා මධ්‍යස්ථාන වල පිස්සු දෙනෙක් තුන කියනවා. උන්ට උන්ට හරි ජොලි කණ්ඩක් හම්බෙනවා බුදියන් ඉන්නකන තියෙන. හැබැයි ඌ තමයි රිසෙප්ෂනිස්ට්. ඌ තමයි ඉස්සරහම කියලා දෙන්න බෑග් එක කියලා දෙන්න කොහින්ද දාවේ ලංකාවේද? අර සෙන්ටර් එක කියන්නේ. මේ කියනද? මොකද්ද ටීචින් එක? ඔක්කොම ඉන්ටර්වයුව කරනවා කට්ටක් ගාලා කවුරු මොනව කතා කරන්න කියලා ඌට රිපෝට් කරන්න. මහන්දිනේට සම්පූර්ණ අර ටෙන්ෂන් එක බස්. හිතලා කරනවා නෙමෙයි. ඒ මිනිස්සු ඉන්නේ ලෝ එබ්බේ. ඒක ඒ නිසා ඒගොල්ලෝ කැමති නෑ ඒ වෙනකොට ඒ නිසා හොඳම වැඩි. භාවනා මධ්‍යස්ථාන ගිය ගමම තියෙන අර ආධුනික ගතිය. නොදන්න ගතිය හැකිතාක් දුරට නඩුස් කරන්න. ඉතින් බලාගෙන ආධුනිකව මම දන්නේ කවුරුත් අඳුරන්නේ නෑ කියන එක. ඒකට යනකොට මොනවා හරි එකතු වෙච්ච එකක් තියෙනවා. එනිසා ඩිස්කස් කරලා ගියොත් එතන එතන ඔක්කොම නිකන් නෙගටිව් පොසිටිව් නියුට්‍රලයිස් වෙනවා වගේ. ඒ නිසා පුළුවන් තර විශේෂයෙන් මේකේ රෙසිඩෙන්ෂල් ඉන්ස්ටිටියුට් වලට මම ඉල්ලුවෙම day to day retreat වල ඉතින් යනවා එනවායි කියලා කියන්නේ හොදලා මඩේ දාන එක තමයි. ආයෙ ගෙදර ගිහිල්ලා පහුවෙන්ද කන්දක් අරගෙන එනවා. ආයෙ හොදනවා. ආයෙ ගෙදර යනවා. ඊට වැඩි හොඳයි මේක දුන්නාට පස්සේ අල්ලා මිරිකලා හිර කරලා ගන්න ඕනේ. ගැහුවා වගේ ඇණයක්. ඉතින් මම දෙන ආදර්ශනයි ගෝයන්ක සිස්ටම් එක ලස්සනට කරනවා. ඒ නිසා ඩිස්කෂන් එක අප්‍රීෂিয়েට් කරන්න ඉපා. අප්‍රීෂিয়েට් කරනවට නොකර ඒක වෙන පාඩුව වළක්වන තමයි අපි මේ වගේ වෙනම ෆෝමල් ඩිස්කෂන් එකක් තියෙන. ඒකකොට එතන ඉවරනේ. කොන් හිටින්නේ. ඕපන් කියන වැඩේ. ඊයේ ධර්ම සාකච්ඡාන ඔබ පැවසු ආකාර නැත්නම් මට අසුණු ආකාරයට අභිඥා ලැබූ අභිඥා ඥාන ලැබූ කෙනෙක් කියන සිද්ධි පෙර භව හෝ කර්ම විපාක ගැන කොයිතරම් සත්‍යද කර්මා කර පහදාලේ මේක අපිට වෙරිෆයි කරන්න බැරි දෙයක් ඒ මනුස්සයා කන්ඩිෂන් වෙලා කතා කරනවාද ඇත්තටම ලැබලා තියෙනවද කියලා මොනම තාලෙකින්වත් නිසා බුදුහාමුදුරු කියලා තියෙන්නේ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒ ඉතින් ආට හොඳ නම් ප්‍රශ්නයක් නැහැ මං කිව්වේ ඒකයි ඒකට අහුවෙන මිනිස්සු අතර මේ උගත්තුද දක්ෂයෝද ඕනම කෙනෙක් අන. ඒක නෑ ඒ ඔය ශේෂ්ඨයේදී පුදුම හිතනවා හිතන වැඩියෙන් කන්නේ ඔය උගත් කියන જાතිය. මම කොළඹ තියෙන විකාර දිහා බලනකොට මේ හොඳටම දන්නවා මේ මිත්‍යා දෘෂ්ටි කියලා මොකද හැම එක්කෙනෙක් පස්සේ යන පිරිසක් ඉන්නේ. ඉතින් මොකද හේතුව මේ මැජික්. මොකක් හරි අභිඥා එහෙම නැත්නම් මේ ඉර්ධි ප්‍රත්‍යහරි. ඉතින් මම නම් දන්නත්තේ නම ඇහුනොත් ඒ පිස්සෙක් කියලා ගන්නවා. එච්චර. ඒ ඒ නම ඇහුනට පස්සේ කවුරු ඉර්ධි ප්‍රත්‍යහතාවක් මම හිතනවා වයර් මාරු වෙලා තියෙන්නේ. මයිත් ඒක අඳුරන්නේ. ඒ නිසා හරියට පේන දේ නිකන් හරියට බුදුරජාන් වහන්සේ කියන ඉර්ධි ප්‍රත්‍යහරියත් ප්‍රතික්ෂේප කරනවා. මගේ නියමෙක එනවා නම් ඒයි. මම හොයන්නේ අඬෝනකමකුත් නැහැ. කාට හරි ඒ හීන දකින්න ඕන නම් එයාට ඒ හීන දකින්න අරින්ද ඒ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ ගම්ප මේ කඳුකට ගියාට පස්සේ කියනවා ඉතින් එයාට ඇවිදිනාට බාල අක්කා දැන් අවුරුදු 30 ගණක් වස් තාම හෑන්ඩ් බෑග් එකේ සරමක් අරන් එනවා අල්ලගෙන සිවුර ගලවලා සරමන්ට තාම බයින්වලු උඹට පිස්සු දෙයක් ඕ මේ මොනවද කරන්නේ ඉතින් අක්කා එනකොට දුවනවා ලොකු අක්කා ඇවිල්ලා කිව්වලු මම අසවල් භාවනා මධ්‍යස්ථානෙ ගියා. මම විනාඩි 4ක් කරනකොට ප්‍රථම ධානය කිව්වලු, දෙක කරනකොට දෙවෙනි ධානය කිව්වලු, තුන කරනකොට තුන්වෙනි ධානය කිව්වලු, හතරෙන් හතර ධානය කිව්වලු. මම කළා හොඳයි කියලා. මේ තමන්ගෙම එක බඩවැඩ දෙකට කඩන ආපු අක්කා. මේ හඳුරු හොඳටම දානවා මේ පිස්සුවක් කියලා කිව්වා. හදන්නේ නැහැ කියලා. වැඩක් නැහැ හදන්නේ කියොත් එහෙම මේ මල්ලි මොනවක්වත් දන්නේ මම දන්නවා. මල්ලි මට ඊට විජයෙන් තමයි කතා කරන්න කියලා හිතන්නේ. ඒ නිසා මේ ශේෂ්ඨයේදී අපි ළඟ නෑනේ චෙක් කරන්න පුළුවන් මීටර එක. වෙරිෆයි කරන්න බෑ නිසා ප්‍රතික්‍රියාව කරන්නේ නැහැ. අපි කියනවා සතියේ තියෙන යොමුව තමයි ඇති හැටිය දැකීම. things as they are. magic නෑ. mystics නෑ. ගුඪ ධර්ම නෑ. ගුඪ ධර්ම තියෙනවා. නමුත් අපිට වැඩ කරන්නේ something verifiable, something tangible. ඒක උඩ ගාකන complications. ඉතින් ඒක නිසා මේවා විස්තර මේවා මේ සත්‍ය අසත්‍යතාවයේ කොහොමඩක්වත් මනින ක්‍රමයක් ඇත්තේ නැහැ. නමුත් ආනාපාන කරනකොට සතිය තියෙනකොට තියෙන්නේ සත්‍ය අසත්‍යතාවය මනින්න පුළුවන්. it is under your very nose. අස්පන අපිට සිදු වෙන්නේ එච්චරයි ඒකේ තියෙන සුන්දරකම. සිතේ කළ සී හිස්තනක් බලා සිටන විට පපුව හිරවීම, කටවටේ වෙවිලීම, ඇහි කූඹි වගේ දැනීම් දැනේ. මේ தത്വෙදි කුමක් කළියද? අර ඉස්සලා කියපේකම තමයි අර මෙතන බල බලනකොට මෙහෙ දැන්නේමයි කියලා කියන්නේ. ඒ වගේ අර බවුන්ඩරි කඩලා. මේක හැමදාම මේ කයින් ස්පර්ශ සංඥා එනවා. කනින් ශබ්ද සංඥාවක් එනවා. නාසයෙන් ගන්ධ සංඥාවක් එනවා. දිවෙන් ඇහෙන් වර්ණ පෙන්නනවා. හුඟක් වෙලට ඇහෙන් වර්ණ පෙන්වීම කයින් ශබ්ද ඇසීම සහ කයින් එන එක් ප්‍රකටයි. නාසයෙන් දිවෙන් එන ඒවා සමහරුට කියලා ගලන්න පටන් ගන්නවා. ඒ වගේ එනවා ඒකෙන් තේරුම් අරගන්න තියෙන්නේ මේ හිත මොකද්ද අලුත් එකලසකට එනවා දරා ගන්න පුළුවන් නම් මේවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා හේම මේ අර තිබුණු එකලස කුලම් අධිනත්තරකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත පුළුවන් තරම් සැලෙන්න දෙන්නසෝ බලාගෙන යන එකයි ඒ පළාට කරන්න තියෙන්නේ වෙබ් අඩවියට මේ පිළිසම්බන්ධ වෙයි මේ ධර්ම දේශන ඇතුළත් වෙන්නේ කවදාද දැනට ඇති ඇතම් දේශනාවල ලින්ක් ක්‍රියාත්මක වන්නේ නැත වෙබ් අඩවියට ප්‍රශ්න උත්තර ඇතුළත් කරන්නේ නම් ඉතා යහපත්ය ඇත්තට මෙතෙක් කරපු හැම එකටම ප්‍රශ්න උත්තර දාලා තියෙනවා නමුත් ඒ අරුණ අනුර මහත්තයා තමයි මෙතෙක් කරේ යා කියනවා මේ සභාවෙන් ඇහෙන ප්‍රශ්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දෙන උත්තර විතර රෙකෝඩ් වෙන නිසා සංවිධායකයන් කියන හැම වෙලාවෙම සභාවට මයික් එකක් දෙන්නේ කියලා නමුත් උඟ දෙනෙක් මයික් එකට කතා කරන්න කැමති නෑ නලු නිලියෝ වෙන්න කැමති නෑ ඒ නිසා දැනට තියෙන වයන උඟක් මේ ප්‍රශ්නෝත්තර එනවා මේ දැන් අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා විශේෂයෙන් මේ අරුණ මහත්තයා නැතුණට පස්සේ මේ රෙකෝඩ් කරපුවා මේ එඩිට් කරන්න කවුරක්වත් නෑ උඟාවක් වෙලා යන වැඩක් දැන් ලංකාවේදී ඊමේල් එකක් ආවා පැයක ටෝකක් එඩිට් කරන රුපියල් 2000ක් ඉල්ලනවා ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ අපේ මේ මීට් එකල රෙකෝඩින් දැන් ගොඩක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ කවුරු හරි ඉඳගෙන ඒක මොනිටර් කරලා ගන්න නිසා එඩිට් කරන්න දෙයක් නැහැ. මොකද මේ වගේ තැන් වලින් අනේවා එක එක ක්‍රමෝඩ් ගන්න නිසා තියෙනවා මේ වැඩ. ඉතින් ඒකට හරි අමාරුයි මේ මෙතෙක් කිරුවේ දලුවත් මහත්තයයි PI. ඒක මෙල්බන් වල ඉන්නවා. නමුත් මේ මෙතෙක් කල අපි බ්ලොග් සයිට් කරේ වෙබ්සයිට් කරොත් ඕනම තැනක ඉඳලා අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි කෝඩ් එක දන්නවනම් හැබැයි කරන්න ඉස්සලා තව කෙනෙක්ගේ චෙක් වෙන්න. ඉතින් ඒ නිසා දැනට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ මේ මේවා එඩිට් කරන්න දන්න කෙනෙක් මේ බ්‍රිස්බේන් වල කෙනෙක් නම් වොලන්ටියර් කරා. ඒක මම කෝ එඩිට් කරවන්න මම මෙල්බන් ඉන්නකොට කෝඩිනේට් කරන්න කියලා. මේ කවුරු හරි ඉන්නවනම් මේ සොෆ්ට්වෙයාර් සයිඩ් එකේ විශේෂයෙන්ම ස්ටුඩියෝ එකක තියෙන එක්ස්පීරියන්ස් තියෙන ඒ කෙනෙකුට පුළුවන් මේ මේවා එඩිට් කරන්න. එඩිට් කරපුවාම ඒක අප්ලෝඩ් වෙන වේගය වැඩි වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේකේ මොකද්ද දියුණුවක් නිස්සාරණවනේ කියලා වෙබ්සයිට් එකක් ඕපන් කරන්න යනවා. දැන් අන්තිම පියවරේ අපි ඉන්නේ ළඟදි මේක ලොන්ච් කරන්න ඉඳී තියෙනවා. එහෙම වෙච්චාම ටිකක් මේ වේගය වැඩි වෙයි මේ දවස්වල වේගය අඩු වෙලා තියෙනවා ඒ වැඩේ නිසා. කෙරුවට පස්සේ තමයි දාන්නේ අනිත් එක අරුණගේ එඩවීමයි ඒ නිසා මේ කටියට මම ආරාධනා කරනවා කාටද පුළුවන්කමක් තියෙන එක වොලන්ටියර් කරන්න දැන් මේගොල්ලෝ දන්න මේ වගේ වැඩ වලට කැමති ලංකාවේ ඉන්න කවුරු හරි ඉන්නවනම් අපිට කෝඩිනේට් කරන්න එතකොට අපිට පුළුවන් කීප දෙනෙක් එකතු වෙලා ඒවා ඒ විදිහට හදාගන්න මේ වෙනකොට කෙරුවේ හොඳටම ඉන්වෙස්ට් කරලා මීටික නිසරණනේ රෙකෝඩින් සිස්ටම් එක පුළුවන් තරම් මේ හොඳ වොයිස් රෙකෝඩරයක් දාලා කෙලින්ම මේ වගේ මේ කම්පියුටර් එකේ අරගෙන වේව් එක මයික් එකත් හොඳට අරිගස්සලා හැම වෙලාවෙම ඔඩියන්ස් එක්ක මේ එෂර් මයික්ස් දෙකක් දීලා තියෙනවා ප්‍රශ්න කරනකොට ඕන වෙලාවක ප්‍රශ්නෙත් එනවා ඉතින් ඒ පැත්ත හොඳයි නමුත් ට්‍රැවලින් කරනකොට දැන් සිංගප්පූ ගිහිල්ලා දවස් දෙකකට පස්සේ තමයි පටන් ගත්තේ රෙකෝඩින් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මේ කරන්න ඕනේ කියලා ඒකෝට අර මුල් මුල් දවස්වල උනේ නෑ. ඒ නිසා මේ මේ ප්‍රශ්න ගන්න යන්නේ බොහොම එක පැත්තකට මම මේ අවස්ථාවල නිතර ටික කරන්නේ දැනට ওই ওই தත්ත්වය තමයි තියෙන්නේ වෙබ් එකට ආවට පස්සේ යම් යම් දිනුකමුත් ඇති වෙයි වැඩ වැඩි වීමකුත් වෙනවා ආනාපාන සති භාවනාව හිතවිල්ලකින් කැඩුණු විට නැවත භාවනාවට පිවිසෙන්නේ කෙසේද එහෙම අපිට කරන්න දෙයක් නෑ අපිට තියෙන්නේ මේ හිතවිල්ලක ඉන්නවනම් හිතවිල්ල මෙනෙහි කරන්න නමුත් ටිකක් කල් යනකොට හිතවිල්ලක ඉන්නවා කියලා මෙනෙහි කරපු ගමන්ම හිත ස්වභාවයෙන් ආපහු වෙනවා එහෙම නැතුව ගේන්න ක්‍රමයක් නෑ මේ කොටින්ම හිතවිල්ලකට පිට යනවා කියන එක බරපතල වැරද්දක් කියලා ගණන් ගන්න එපා. ඒක ස්වභාවිකයි. ගියාට පස්සේ ආපෝ ආවොහම විපිලිසරණ වී නැවතත් ආනාපාන යොදවන්න තරම් අපේ හිත අවදියෙන් විකසිතව තියාගැනීම තමයි මේ මේ ප්‍රශ්නේ මතින් කියන්නේ තියෙන්නේ. ගෙදර පරිසරයේ විටින් විට අධික ලෙස කෝපවන්නකොට කෙරෙහි කෝපවන්නකො කෙරෙහි සතිය පිටව ගන්න කෙසේද? මේකෙදි කියන්න තියෙන්නේ දැන් තමන්ගේ කෂ්ට කරන අනිත් එක හොඳටම කේන්ති යනවා. ඒ නිසා පුංචි දෙයකට තියා අකාරණේ දොස් කියනවා අමූලික චෝදනා කරනවා. ඒක එතකොට දැන් තමන්ගේ සතිය තාත්ත ගන්න එපා. ඒ සඳහා කියනවා මෙන්න මෙහෙම හිතන්න කියලා. මේක මේ දැන් මේ වෙච්ච සිද්ධියක හේතුවක් නෙමෙයි පෙර වෙච්ච කර්මයක් ගෙවෙන වෙලාවක් ඉතින් එයාටත් කරන්න දෙයක් නෑ. එයා යන්ත්‍ර එයා මාර්ගයෙන් තමයි මේ වැඩේ වෙන්නේ. මේ කර්ම ගෙවෙන වෙලාවේදී එහෙමකින් අරුතෙන් කර්ම රැස් කරන්න නැතු වෙන්න මම වග බලන්න. එච්චරයි කියන්නේ. ඒකට ද්වේෂ කරන්න එපා. දැන් මේ පරණ එකක් එරියස් එක ගෙවෙන වෙලාව අලුතෙන් බීජ තැම්පත් වෙන්න දෙන්න එපා. ඒ නිසා මේ මනසට පේන්නේ නැති වෙන්න හැන්දෑවේ වඳින්න ඕනේ මලක් තියලා මොකද පුළුවන් තරම් බැනපන්. මොකද මේ වෙන බැක්ලොග් එකක් තියෙනවා. මම පුළුවන් තරම් බීරෙක් වගේ ඉන්න. හැබැයි ඉඳලා හිටලා තරහ යන බවක් පෙන්වන්න. ඕන නැත්තම් මනසට අබ්නෝමල් නේ. මොකද්ද මේ මට අනම්මන කියන්නේ කියලා කිව්වට මොකද හැන්දාවේ ගිහිල්ලා මලක් තියලා වඳින්න ඕනනේ මේ මනුස්සයාට වෙන්චිද්ද වේවා. මේ දැන දැන දැක දැක ගෙවා ගන්න පුළුවන් වෙලාවනේ. ඇත්තටම වෙන අද ඒජන්ට් කෙනෙක් ගන්න කියන තැහැනේ වේදමක් යනවනේ. ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් හම්බ වෙනවා. ස්තුති කරන්න කියනවා හැංගිලා. කෙලින් ස්තුති කරන්න එපා. එතකොට මේ මනසෝ කරබල වෙනවා. මොකද වෙන්නේ දන්නේ නැහැ. ඒ නිසා ඇහෙන් කියලා ස්තුති කරන්න කියනවා. මේ මනස නිසා සෑහෙන මේ අවස්ථාව හම්බ වෙනවා. ප්‍රස්තාව හම්බ වෙනවා. මොකද මනසට හේතුවක් තිබුණ නැතත් බයි. එතකොට ඒක අපිට හම්බෙච්ච ෆ්‍රී gift එකක්. වැටකොටේ ස්වාමීන් වහන්සේ බුදු හිමි නිහඬව දේශනා කරන ධර්මයේ මහා කාශ්‍ය විහිමයන් සින්නාගම ආලම්භ කළායයි කියන්නේ සත්‍යයක්ද? තේරවාද මහායාන වෙනස පැහැදිලි කර දෙන්න. ඇත්තට මේක එක එකනා එක එක හැම නිකායකටම වෙනමම ඉතින් කතන්දරයක් තියෙනවා. ඒ සින්නොල කියලා කියන්නේ කවදාකවත් ධර්මයේ ඒකට කියන්නේ ශබ්ද ධර්මයේ වෙනස නෛර්යානික ධර්මයේ වචනට දාන්න බෑ. ඒක ineffable, irrevocable වචන වල දාන වචන වල දාන නිදර්ශන විතරයි. ඒ නිසා සම්ප්‍රේෂණය වෙන්නේ මනසෙන් මනසට ඒ පුණ්‍ය සතුටත් නිවහන්සේගේ මහා කශ්‍යප මහරතනාන්තර කියලා ඒක තමයි තේරවාදයට ගහන හින්ට් එකක් උතන තියෙන්නේ. තේරවාදීගේ බණ කියලා දෙන්න පුළුවන් කියලා කියනවා නරකට කියනවා බණ වලින් වෙන්නේ නැහැ වෙන්නේ වෙනම ක්‍රමයකට කියලා. ඉතින් ඒක මේ සෙන් බුද්ධ ආගම අදහනවනම් ඒක අදහන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ක්‍රමය. තේරවාදී මහානාමයේ වෙනස තේරුම් කරගෙන මේක ඇත්තට විශාල විෂයක්. නමුත් තේරුම් කරගෙන යන සඳහා කියනවනම් තේරවාදී මේ ජීවිතේම නිවන් දැකීම අදහනවා. මහායානය සියලුම සත්ව නිවන් දකිනකම් තමන්ගේ නිවන කරුණාවෙන් පසකලා. ඒ ඒ දෙක තමයි ඒකේ මේ කියන මේක කොච්චරද කියනවනම් මේ තනකොළ කොලයක් පවා නිවන් දකිනකම් තමන් නිවන් දැක්කොත් අකරුණාවන්තයි. තනකොළ පොළවේ තියෙන තනකොළ පෙට්ටක් blade of glass ඒක නිවන් දකිනකම්ම මහා කරුණාවෙන් ඉන්නවා කියන එක තමයි මේ ඒකේ ඒකේ කොටෙම කියනවා නම් අනිත් පැත්තෙන් කියනවා තේරවාදී මහා ප්‍රඥාව වගේ කරන අතර මහායානයේ මහා ප්‍රඥාව මහා කරුණාව අගය කරනවා. ඒ මම මෙහෙම කිව්වට මම මේ මේ මහායාන ගැන විශේෂඥ දැනුමකින් කියන්නේ මේ මේ අවස්ථාව හැටියට දෙන කෙටි උත්තරයක් විතරයි ඒක ගොඩාක් හැදරිය යුතු විෂයක්. අභේදානී අගේ අපි හැමෝම දන්නවා අපි නිතර මැරීමට නිමිත ආහාරක් නිදාස් කිරීමට සාර්ථක වෙනවා. මේකෙන් වෙන්නේ පිනක් නැතිනම් අර නිදාහ කරපු හරකගේ ඉඩට තවත් හරකෙක් දා මුදලාරිගේ මඩියේ තරවීම විතරද? ඒ වෙන්නේ නිදාස් කරපු හරකගේ ඉඩට තවත් හරකෙක් දාන මුදලාරිගේ මඩියේ තරවීම පරිදි. ඇත්තට මේ ඔය දැන් ඔය ඔය මේ ලංකාවේ තමයි ඔය අබේදානේ තද බිස්නස් එකක් වෙලා. ඒක ඉදා ඉඳලා තිබුණ එකක් දැන් ඒක ටිකක් අදට යනවා. මොකද හේතු උඹ දෙනෙක් අබේදානේ දෙන්න නිසා. ඉතින් අර මට මතක නැහැ මහත්තයා ඉස්සර මේ කාර්යව සම්මාතයලුවා. ඒ දේශනෙක කතා කරලා කිව්වා මේ මහත්තයා හරියට මේක අගය කරලා තියෙනවා මේ. හරක් මේ දස්සන්න මේ මනුස්සයා ඒ කපන තැනටම උදේ පාන්දර අඬ ගන්න ගිහිල්ලා දැන් කපන්න තියෙන හරක් නිදහස් කරන්න හරියට දන්නවා. නැත්තම් තම්බිලා කපන මිනිස්සු යන්න දෙන්නේ නැහැ ඉතින්. ඉතින් මම යනකොට ඒ හොඳ කොළඹ ඉන්න කට්ටියක් වළු අනේ මේක වටන වැඩක් යන් කියලා. ඉතින් උදේ පාන්දර යන නිසා මේගොල්ලන්ට බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න බැරි වුණා. හදිස්සියේ ගිහිල්ලා ඉක්මනට ගිහලා ලින්ගුස් ටිකක් අරගෙන ආවලු. අබේදානෙට. ඉතින් මාත් කියනවා උන් නොවුව තමයි මේ අබේදාන තියෙන ලස්සන බයිලා. ඉතින් මටත් එපා වුණා කියලා කියන මේකදී. කැම හදාදා ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා ලිංගුත් ටිකක් කාලා අපි මේ පින්කම කොහොම හරි කරමු කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කියන හැටියට තමන් නිදහස් කරනවා විතර කිසිම වචන දෙයක් නැහැ. මේ හරකා. ඒකා නිදහස් කරනවා. ඒකා හරකෙක් වෙන්න ඇති තව හරක් කොච්චර නිදහස් කරත් මේක වැඩක් නැහැ. ඉතින් කියේ 1000ක් දිනනට ඒ හොඳයි Taman දිටුනේ. අනුන් කවුරු නිදහස් කරන්න තියෙන තමන් නිදහස් වෙන්න ඕනේ. මඩගොඩේ ඉන්නේකට තවත් මඩේ ඉන්නේක නිදහස් කරන්න කොට දාන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ. තව කෙනෙක් උසන් රටමඩ කොට ඉන්නේ තමන් තවත් එරෙන එක තමයි. හැබැයි හරක් මරනවට වැඩිය නිදහස් කරන එක හොඳයි. ඒක නිසා මේ විපස්සනා භාවනාව වගේ කරනකොට මේ සිල්වල ගන්සබා බිස්නස් අතහැරලා කිලින්ම තමන්ගේ බිස්නස් එකට පයින් එකයි තියෙන්නේ. සීන සිටිනවා කියන්නේ දැන් මචං අර පරණ ගොණයි කරත් විකුණන්න දැන් මේ ගන්සබා බිස්නස් අපි කරන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒ කරන කටියට කරගත්තා වයි හම්බ වෙච්ච වෙලාවේ මයින්ඩ් යෝන් බිස්නස්. ඉතින් ඒකට හරියට බයින්වා ඒ කියන්නේ ඒක මේ කරුණාව පයිච්චක් නැතිකම කියනවා ෂෝට් කට් එක ඒක තමයි mind your business be mindful. ඒ හැම දෙයකින්ම ඒ වැඩේ අධිකුසලයේ වෙනකොට ලාමක කුසල් කරන්න පුළුවන්. හැබැයි ඒකත් කුසලයක් තමයි නැත්තේ නෑ. නමුත් අධි කුසලයේ තියෙති ලාමක කුසලයේ කරනවයි කියලා කියන්නේ අර්ථිය නම් වූ මාර බලවේගයට අහු වෙන එක. ඒක භාවනා කරන එකට විතරයි අධි කුසල් පේන්නේ. ඒ තියෙදි ලාමක කුසල් කරන්න යනවයි කියන්නේ මායාට කියනවා පළවෙනි බල සේනාව කාමාතේ පටසා පඨමා සේනා ဒုတိ ය අර්ථි උච්චති. කාමෙන් ගැලවිච්ච ගමන් අර්ථිය වැඩ කරනවා. අර්ථිය කියලා කියන්නේ ලාමක කුසල් වලට අධි කුසලයේ පෙනිපෙනි ලාමක කුසල් කරනවා. එහෙම නැත්නම් වඩා හොඳ තීදී හොඳ කරනවා කියලා කියන්නේ තකතිරුකම. අපි නැවතත් කියනවා වඩා හොඳට ඉඩ තියදී හොඳ වෙන්න හදනවා කියන කෙනෙක් තකතිරුකමක්. හැබැයි නරක වෙනවට වඩා හොඳ වෙන එක හොඳයි. නමුත් භාවනා කරන අය මතක තියාගන්න දවසින් දවස වඩා හොඳ ප්‍රස්තා එනවා. ඒක තියෙද්දි මේ හොඳ වෙන්න හදනවා කියලා කියන්නේ සෝරි තමයි කියන්නේ. ඒ තමයි ක්ෂණ සම්පත්තිය පන්න ගන්නවා කියන එක. ඒ නිසා අපි එකිනෙකාට ආදර්ශයක් වෙන්න ඕනේ. දවසින් දවස අධි කුසලයට වඩා හොඳ දෙයට යන්නේ. එතකොට ওই දවස් හතෙන් නිවන් දකින්නවා. ආ වගේ කෙටි ක්‍රම වලට යත හැකි. මේක වෙන දේවල් නොකරන කෙනෙක් මේ දාන සීල භාවනා වගේ කරන කෙනෙකුට සමාජයට වඩා හොඳ එකක් වෙන්න පුළුවන්. නමුත් විපස්සනා භාවනා කරන කෙනෙකුට මේ වර්ක කරන කෙනෙක් නරක වැඩක් නෙවෙයි. නමුත් ඒ වෙනුවට කළ හැකි වඩා හොඳ එකක් තියෙන නිසා මෙන්න මේ සංසන්දනාත්මක සාපේක්ෂ ධර්ම අවශ්‍යයි. භාවනාවේ අවස්ථාවකදී යම් යම් වේදනා මෙනෙහි කිරීමෙන් ඒ විදගත හැකිවත් සමහර අවස්ථාවලදී මූණේ අත්වල යම් යම් තන්වල ඇති වෙන කැෂීම් ක්‍රෝමී නැවිදීම් වැනි දේවල් මෙනෙහි කිරීමෙන් සමනය කළ නොහැක නොදැනුවත්වම හෝ සතියේ නිම ප්‍රශ්නෙට පිළිතුරු එම තැන් කැසීම පමණි මෙයට ගත යුතු වෙනත් ක්‍රියාමාර්ගයක් තිබේද මෙහෙම කරගෙන කරගෙන යන්නේ එතකොට තමයි තේරෙයි ඒ කැසුවත් නැතත් ඒ වේදනාව තියෙනවා ඒකේ භාවනායක ස්ටේජ් එකක්. අර කයට තියෙන කැමැත්තත් ජීවිතේ තියෙන කැමැත්තත් නිසා අපි ඇඟට නොදැනීම ඒ අතගාල බලන්න හදනවා බලන බලන පේන්නේ ඒක මනසින් ඇතිවෙච්ච එකක් මිසක් බාහිර ඒජන්ත කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා ටික කාලයක් යනකොට ඒක මේ කයින් ක්‍රියාත්මක වෙන්නේ නැතුව එහෙමම හිතින්ම ඉවසන්න පුළුවන් තත්ත්වෙ එන එක තමයි මේකෙදි වෙන්නේ. ඒකට හිත සකස් කරගන්න එකයි තියෙන්නේ. ආනපන සතිය නිමිත්තේ සතිය පිහිටුවාට පසුව consciousness පිටන්නේ කාම ලෝකයකට පාදා දෙන වෙනවි ආනාපාන සතියේදී නිමිත්තේ සතිය පිහිටුවාට පසුව විඥානය පිහිටන්නේ කාම ලෝකයේද පාදා දෙන වෙනවි ආස්වාද ප්‍රසවාසයේ මුලින් නම් කාම ලෝකේ තමයි නමුත් ආනාපානයේ ගෙවාගෙන යන්න යන්න යන්න ඒ කාම ලෝකයේ තියෙන ආමිෂයේ පවතින විඥානයේ නිර්ආමිෂ පැත්තට හැරෙනවා නිර්ආමිෂයේ පවතින විඥානය අවේදික පැත්තට එහාට එහාට යනවා. ඒ නිසා මේකේ පරිණාමයක් සිද්ධ වෙනවා. අරමුණ සිවීමත් එක්ක. ආනාපානසති භාවනා කරගෙන යන විට පටන් ගැනීමේදී හුස්ම වාර දෙක තුනකට වඩා ඉදිරියට යන හැකි එවිට කලකිරීමක් ඇති වේ. වෙනත් භාවනාවකින් හිත සංසුන් කරගෙන ආනාපානසති භාවනාවට එන්නේ එන්නම් කියා වෙනත් භාවනා පටන් ගන්නකොට ඒ දිගටම කරගෙන යාම සිදුවේ. ආනාපානසති භාවනාවට මාරු කරගන්නේ කෙසේදයි නොතේරේ. මේ පිළිබඳ උපදේශයක් ලබා දෙන්නේ නැහැ ඉකාගේ කොට කලකමේ නිසා වාඩි වෙනකොටම යන්න කලකිරීම එනකොට කලකිරනවා කියන එක මෙනෙහි කරන්න. එපා වීම මෙනෙහි කරන්න. කම්මැලි ගතිය මෙනෙහි කරන්න. ඒක කවදා හෝ අස්පනා අපිට අවබෝධ කළ යුත්තක්. ඒ නිසා ඒක ක්ලාස්තිලා ගියාම දවසක වෙන අරමුණට යන වෙනකොට ආනාපාන මෙනෙහි කරන ගමන් එන කලකිරීම අස්පනා අපිට දක ගන්න පුළුවන් වෙයි. මරණ මොහොතේදී හා ඊට පසුව පංච උපාදානස්කන්ධ ක්‍රියා කරන ආකාරයේ කර්මාවෙන් පහදා දෙන්න. අපි මේ මොහොතේ බලලා පස්සේ වෙලාවක බලමු මරණ මොහොතේ මරණයෙන් පස්සේ මොකද මේ ගත්ත බිස්නස් එක ඉවර කරලා මොකද මේක ටිකක් දුරදි කියන කොන්ත්‍රාත්තයක් නේ. ඒ නිසා අපි දැනට යන්නේක ගියාට පස්සේ අපි හිමීට වෙනම කොන්ත්‍රාත්තයක් අසම් කරනවා. අනාගතයේදී සත්‍ය පිටේටි එය ස්ථානයක පමණද ආස්වාස ප්‍රසවාසී මුලමදාග වශයෙන් බලමින් ඒ ලක්ෂණ පරීක්ෂා කරනවාද පාදා දෙන්නේ මේ අර මං ඊ ඉස්සර කරපු එක තමයි සාමාන්‍ය මේ වචනේ කියපු ගම උඟ දෙනකොට ඇත්තටම අඳුර ගන්න අමාරු වෙනවා අනාගත වශයෙන් නැත්නම් අනාගතයේදී සතිය පිහිටිය යුත්තේ එය ස්ථානයක පමණද ඒ කියන්නේ අනාගතයේදී සතිය පිහිටනවා කියන එක වැරදි කියදවමක් මොකද සතිය කියන්නේ මේ මොහොතේ අනාගතයේ සතිය පිහිටන නෙවෙයි එන්න තියෙන ආශාසයේ එන්නත් ඉස්සලා බලාපොරොත්තු ඉන්නවා කියන එකයි මේකේ තියෙන්නේ අනපනේ ඉන්නත් ඉස්සලා අප්‍රමාදීව සතිය බල යාන්තමට පටන් ගන්න උෂ්ම දකින්නවනම් ඊට නගින්නත් ඉස්සෙල්ලා මූදු වෙලට ගිහිල්ලා අරුණ දැකලා ඊට පස්සේ ඊට නගිනවා දකින්න වගේ ආනපන එනවා දකින්න එකටයි මේ අනාගත වශයෙන් බලනවා කියලා මේකට කියන්නේ. ඊට ඊට බැහැගෙන ගියත් ඒක දිහා බලන වගේ ප්‍රස්වාසයේ ගෙවිලා ගියාට පස්සේ හිත හොල්ලා ගන්න නැතුව ඒ ගෙවිච්ච එක දිහා බලන ඉන්න එක අති අනාගත අතීත වශයෙන් බලනවා මේ ආසස් ප්‍රසවාසීද්වේදී බලනකොට වර්තමාන වශයෙන් බලන එක ස්ථාන වශයෙන් බලත හැකියි ආනාපානේ හැපීම වශයෙන් බලන්න පුළුවන්. හුස්ම ධාරාව යාන්තම් පටන් අරගන්න හැටි ගෙවි යන හැටි කියන තුන් ආකාරකින් බලතයි. ලක්ෂණ පරීක්ෂා කරන එකත් ඒක එකක් තමයි. ඒක නිසා මේක සාමාන්‍ය ආනාපාන සතිය දිනුනාට පස්සේ විශේෂණය කළ යුතු විවිධාංගීකරණ යුතු පැත්තක් මිස තාම මුල් කොටස සම්පූර්ණලා නැත්තම් හිත ඉච්ච රවුල් කරගන්නතු හොඳට සතිය පිහිටුවගෙන පස්සේ තමයි අර විදියට මුල අඳ අග වශයෙන් බලන්න. ඉතින් අපි නෑ අපි අර නිින්ද ගැන කතා කරනකොට අපි කිව්වේ නිින්දට යන වෙලාවේදී මේ නිින්දට යන ඉස්සර වෙලා යන වෙලාවේදී අපි අර ඉරියව්ව හිත පවත්වන්න පුළුවන්. ඉන්නේ ඉරියව්ව සැතපෙච්ච ඉරියව්ව. එහෙම නැත්නම් ඒක ඉන්නකොට ආනාපාන යනවනම් අපි ආනාපානය කරන්න බුදියනවා නෙවෙයි. බුදියගෙන ඉන්න වෙලාවේදී හම්බෙච්ච අවස්ථාවේ ආනපාන කරනවා ඒක ප්‍රශ්නයක් අපි වාහනයක ඇවිදින වාහනයක ඇවිදලා යන ගමන් ඉස්සල වාඩි වෙලා ඉන්න බව බලලා හොඳට විස්්‍රාම වෙනවනම් ඒ යන ගමන් ආනපාන ගන්න පුළුවන් හොඳයි මම හිතන්නේ අපි පැය දෙකමාරක් කාලයක් කරන් තියලා පැය භාගයක් වැඩිපුර ආරම්භ තියෙනවා. කෙසේ නමුත් ලිඛිත ප්‍රශ්න සමත්තයි මම හිතන්නේ අපිට ආය සාකච්ඡාවක් හම්බෙන්නේ මේක වෙන්නේ ඒ නිසා මේ කක්කලාට ධර්ම දේශනා ඉවරනාට පස්සේ තියෙනවා අපිට සලකා බලන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡා වාරේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ સમાප්තිය සටහන් කරනවා ශිළු දනාටම දිරුවන් සරණයි Thank you.